අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙවෙනි දවසටත් කාලය වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාර තුන් වල පිළිවෙලකට අපි විජේ මහත්තයන් ඉල්ලා සිටිමු අලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 25ක් ලැබිලා තියෙනවා මේ මේන් භාවනාවට සම්බන්ධ ප්‍රශ්න ඉස්සෙල්ලා අරගෙන ඊට පස්සේ පොදු ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මුලින්ම පළවෙනි ප්‍රශ්න තුනම මම එකට ගන්නවා එක වගේ නිසා පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ වැඩසටහනට ඒමට නොහැකි වූ නිසා භාවනාව කළ යුතු ආකාරයේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. දෙවෙනි ප්‍රශ්නය පරියංක භාවනාව යනු කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස කය යනු ආනාපාන සති භාවනාව ඊට අසාර්ථක වී කයේ අනිත් අවයව ගැන දැනීම නැතිවීමද තෙරුවන් සරණයි. ඒකෙදී මම හිතන්නේ වඩාම ලේසි ක්‍රමේ තමයි දැන් මේ වැඩමුළු අපි ඉදලා ඉන්න නිසා ඒක හරිය නැති වුණාට මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට විශේෂයෙන්ම නිවාසිකනම් කරන්න යට පැයක පමණ ධර්ම දේශනාවකට අහුම්කම් දෙන්න සලස්වනවා. ඒ ආරම්භක නැත්නම් මූලික උපදේශ පන්තිය ඒ මූලික උපදේශ පන්තිය මේ ගෙනේ වාසික වුණත් අනේ වාසික වුණත් හැම වෙලාවෙදි මේක තමයි මූලික හඳුනාගීම වශයෙන් කරන්නේ. ඉතින් ඒකදී අපි කරන්නේ මේ උත්සාහ කරන්නේ අපි සත්‍යමත් වෙන්න හදනවා කියන එකයි. ඉතින් ඒක නිසා මේ සත්‍යමත් වීම අපි පරියන්කේ වශයෙන් වාඩි වෙලා කරන භාවනාව දෙවෙනි එක සක්මන් කරන වෙලාවේදී සත්‍යමත් වීම තුන්වෙනි එක එදිනදා වැඩ කරනකොට සත්‍යමත් වීම කියලා මේ භාවනා කියන වචනේ සත්‍යමත් වීම කියන එකෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒකල වාඩි වෙලා ඉන්න එක පිළිබඳව සත්‍යමත් වීමේදී මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියන්න තියෙන්නේ තමන් වාඩි වෙලා පහසුවෙන් සවසේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඒක තමයි සතිය කියලා හඳුන්වන්නේ. එතකොට සක්මන් කරන වෙලාවේදී වාඩි වෙලා ඉන්නේ ඇවිදින්නේ කියලා බව දන්නවනම් ඒක තමයි එතනදී නැත්නම් සක්මනේදී සතිය කියලා හඳුන්වන්නේ. එදින්දා වැඩ කරනකොටත් Taman ඉන්න ඉරියව පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඉන්න ඉරියවට ඕන වෙලාවක යන්න පුළුවන්කම තියෙනවා නම් සතිය කැඩලා නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා බලන්න වාඩි වෙලා සවස්වසේ වාඩි වෙලා Taman වාඩි වෙලා ඉන්න බව දන්නවද? එහෙම නැත්නම් අතීත අනාගත වශයෙන් වෙන කෙනෙක් වශයෙන් වෙන තැනක් වශයෙන් අවධානය විසිර යනවනම් අපි හඳුන්වීමක් කරන එක අසත්‍ය කියලා. සතිය සඳහා මම දැන් මෙතන කියන එක හඳුන්වා දෙනවා. ඉතින් මේ ටික ටිකක් තව විස්තර සහිතව අර දැනගන්න අවශ්‍ය නම් ඒ මූලික උපදේශ බණපටිය අහන්න කියන එක තමයි කියන්නේ. ඉතින් මම ඉල්ලා හිටනවා අපේ පියා මහත්තයාගෙන් හරි කවුරු හරි මේ ධම්මසාර පන්සල වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනෙකුට ඒ අවශ්‍ය කෙනෙකුට ඒ මූලික උපදේශ පන්ති ලබා දීම සඳහා කටයුතු කරන විදිහට මේ වෙලාවේ මම පොදු මතක් කිරීමක් කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා ක්‍රමේදී සිදුවන්නේ මූල කර්මස්ථානයටම හිත යොමු කර විපාක චිත්ත වශයෙන් අන් ආයතනවලට එන ආරම්මන සතිමත්ව සිට යටපත් කිරීමෙන් විපාක ඉන්නතර කරන්න අරඤ්‍යගතෝ වගේ වුවත් අරඤ්‍යගත වීම විතරයි ඉන්යාට මොකක්වත් නැහැ. ඒ නිසාමයි මේ කාලකාරාම සූත්‍රයේදී සර්වචනාංශේ ඒ ඒ විදිහට පදවලක් පාවිච්චි කරන්නේ. ditta sutta mutta විඤ්ඤාත කිසිම දෙයක ඔය මේ පේන දේ දිහා මොකක්වත් නැහැ. ඒ නිසා පේන දේ තමයි කියලා බලලා ඒක දිහා නැවත නැවත බලන්න. ඇහෙන දේට ඇහෙන එකමයි අරණ්‍යගත වීම ගැන අරණ්‍යගත වීමයි ඉන්හිහාට මොකක්වත් නැහැ කියලා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා පටන් ගත්තේ මීට මාස 3-4කට කලිනි. මම සිත සිතුවිලි වලින් තොරව තබා ගැනීමට උත්සාහ ගත්තත් ඒ අපහසුය. ඒ නිසා බාහිර ලෝකයේ සියලුම දේ ඇති වී පැවති විනාශ වී නැතිවන බවත් තමාගේ ලෝකයේ පංචේන්ද්‍රයන් හරහා ගන්නා අරමුණු වලින් තමා විසින්ම ගොඩනගා ගන්නා බවත් භාවනාවේදී මෙනෙහි කරමි. මෙමගින් ලෝභ, ද්වේෂ හා මෝහ නැතිවන බව මගේ හැඟීමයි. මෙම ක්‍රමවේදය නිවරදිද? මේකත් අර ඉස්සලා ඇහුව ප්‍රශ්නේ වගේ මේ භාවනාදී අපි කරන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි උදාසීන අරමුණක් අරගෙන ඒ සතිය පිටුන එක විතරයි. ඒකට ඔය වෙන්න තියෙන දේ ගොඩාක් සිද්ධ වෙනවා. මේ වෙන දේවල් පිළිබඳව එක අර්ථකථනයක් විතරයි. නමුත් මේක අපේක්ෂා කරලා බාලාපොරොත්තු වෙලා භාවනා කෙරුවොත් ඒක නොලැබී ගියොත් පශ්චාත්තාප වෙනවා. නිසා ඒව ගැන බලාපොරොත්තු වෙන්න බා සතිය පිටුවන්නේ ඉදිරියෙන් තියෙන දන්න ප්‍රත්‍යක්ෂණය කළ හැකි ප්‍රකෘති අරමුණක් අරගෙන නොමිලේ හම්බ වෙන උදාසීන අරමුණක් කරන සතිය පිහිටවන්න. එතකොට එක එකන එක එකන එතකොට හිට වෙන කාරණා එක එක විදිහවල තේරුම් ගන්නවා. ඒ දේ අනුව ගියොත් එතකොට ඒක නොලැබීම පශ්චාත්තාවයක් වෙනවා. ඒ නිසා බුදුජාණන් වහන්සේ ආහත්තික පදාර්ථයක් පෙන්ලා තියෙනවා මෙන්න මේ ටික කරන්ඩ. කනෝර දහසකුත් එකක් ಗುಣපල යෝජන ලැබෙයි. ඒ ලැබෙන දේවල් හරියට බොහොම ඉක්මනට පරිණාමයටපත් වෙනවා. සතිය පිහිටවන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ පිරිසක් එක්ක කතා කරනකොට ඒ ඊටාම සරල පොදු ඍජු දේත් එක වැඩ කරන ගියාම හරිම ලේසි. මම දැකලා තියෙනවා පිරිසක් එක නෙවෙයි තනියම කරන්න ගියත් මේ කල යුත්ත සරල දේ තියෙද්දි ඒක අර්ථකථන දෙන්න පටන් ගත්තොත් විවිධ ක්‍රමවලට අපේ චින්තාමය ඥාන එහෙම නැත්නම් අන්වේ ඥාන විතරමයි වැඩ කරන්නේ ප්‍රත්‍යක්ෂයක් නැහැ. ප්‍රත්‍යක්ෂය ඒකට අපි සත්‍ය පිහිටීමේ පැත්තකට යනවා. ඉතින් බොහොම ලස්සන මතවාද එහෙම නැත්තම් කියනවා නම් දාර්ශනික අදහස් වැඩක් වැඩ කරනවා. නමුත් අර කලියොත් බොහොම සරල දේ සත්‍ය පිහිටීම වෙන්නේ නැහැ. ඒ නිසා ඒව වෙයි. ඒවා තියන්න අතුරු පළවලට, ඒවා තියන්න අතිරේක ලාභ වලට සත්‍ය පිහිටනවාද කියලා බලන්න. අරමුණත් එක්ක වැඩි වැඩියෙන් අරමුණ මේ සම්බන්ධතාවය මිත්‍ර භාවය අරමුණේ අස්තර විස්තර එහෙම නැත්නම් ආකාර සටහන් දැක් ගන්න පුළුවන් නම් එහෙනම් ඔය වෙන්න තියෙන දේවල් වෙනවා. ඒ නිසා මේකට නෑ කියන්නත් බෑ, ඕක කියන්නත් බෑ. මේක නෙවෙයි කරන්න තියෙන්නේ සත්‍ය පිහිටුවන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය සාමණේස කලකපටන් ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව කරමි. නාසිකාග්‍රයට ආස්වාස ප්‍රස්වාසයේ දැනීම අරමුණු කර ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. හුස්ම දැනීම වඩාත් දුරට සියුම් වූ පසු පැමිණෙන අරමුණක් හෝ ශබ්දයක් හෝ වෙත සිත යොමු වත් නැවත සිටිය තැනටම පැමිණිය හැකි වේ. සමහර විට දීර්ඝ ගැඹුරු හුස්මක් ගැනීම සිදුවන අතර නැවතත් ඊතා සුළු වේලාවකින් සිටි අරමුණටම සිටිය සියුම් භාවයට සියුම් භාවයම අත්විඳිය හැකි වේ. යම් උදාසීන බවක් සමහර දිනවල දැනෙන අතර බොහෝ දිනවල කිසිම හැඟීමක් තෝරාගත නොහැක. මා මේ කරගෙන යන ආකාරයේ නිවැරදිදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක සම්බන්ධයෙන් මේක තමයි අපිට දැනට අපි කරන දේ නැත්තම් හොඳයි කියලා ගන්න තියෙන එක සිද්ධියක් විස්තර කරන්න පුළුවන් නම් මේට වඩා ගොඩාක් වටිනවා. මෙන්න මේ විදිහටයි මම අරමුණෙන් පිට ගියේ. පිටතන ඉඳලා නැවත අරමුණ සඳහා පැමිණියේ මෙන්න මේ ක්‍රමයට කියලා පරිබාහිර අරමුණක ඉඳලා තමන්ගේ මූල කර්මස්ථානට පැමිණෙන මාර්ගය විස්තර කරන්න පුළුවන් නම් 100ට 200ක් සාහිත කරලා කියත හැකි මේට වඩා මේ පාර තේරුම් ගන්න තියනවාද කියලා. ඒ නිසා මේ විස්තරයටම තව ඩිංගිත්තක් ඒකේ නා කියන්න කැමති නම් හිත පිට ගිය තැන ඉඳලා නැවත කොහොමද මූල කර්මස්ථානට හිතේන පාර ඒක තමයි ජීවිතයේ තියෙන సౌందర్యාත්මකම සාහිත්‍ය කියන්නේ. ඉන් අපිට තේරම නිකන් අලංකාර විතරයි. නන්නත්තර වෙච්ච තැනක ඉඳලා තමගේ නිවස බලා ආපහු එන ගමන මූල කර්මස්ථානයේ සඳහා එන ගමන කියන්න පුළුවන් නම් ඒක හැමදාම තහගෙන ඉන්න පුළුවන් තරම් විසිතුරුයි. ඒ නිසා මේක න කැමති නම් මම ආරාධනා කරනවා. ඒ වගේ භාවනා කරනකොට පරියන්කේදී හෝ ශක්මණේකදී හෝ මේ පිට ගිය හිත පිට ගිය හිත බව දැනගෙන කොහොමද ඒක නැවත මූල කර්මත්තාන්ට එන්නේ? ඒක ඉබේ සිදුවෙන එකක්ද? මම කරන එකක්ද? ආවට පස්සේ Tamanට මොකද්ද ඇති වෙන හැඟීම? අන්නේ විස්තර ටික දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනා මේ අත්දැකීමක් හෙලිකිරීමක් වෙනවා. එතකොට ඕනම කෙනෙකුට නිවැරදි ඍජු මාර්ගයේ තේරුම් ගන්න ඒක උදව් වෙනවා ඇති කියලා හිතේ මම ඉතලයි මම මේ ආරාධනාව කරන්නේ. කැමැතිද දන්නේ මේ මගේ ඉල්ලීමට අහුම්කම් දෙන්න. තියා කැමැති නම් ඉතින් මොනව කරන්නේ? එපයි කියන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න. අතිගෞරවනීය ස්වාමින්වහන්සේ මම පරයන්කේ වාඩි වී ටික වේලාවකින් කය සැහැල්ලුවේ එනම් කය නොදැනෙන වාගේ තත්වයකටපත් වේ. ඉන්පසු හුස්ම නොදැනෙනවා නොදැනෙනවා වාගේ තත්වයකටපත් වී නාසය අවට ප්‍රදේශයේ කම්පණය වන බුබුලු පුපුරන වැනි තත්වයක් දැනේ. මේ ඊතා වේගවත්ව සිදුවේ. ඒ නිසා මේ පිළිබඳ වැඩි විස්තර කිරීමට මට නොතේරේ. තවද මේ දෙස බලා සිටින විට මට කම්මැලිකමක් වාගේ දැනේ. සිත ආරමුණු ගැනීමට උත්සාහ කරයි. සමහර විට නිදිමතටදපත් වේ. තවද මම ශරීරයේ අනෙක් ස්ථාන වරහන් ඇතුලේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා සිත ගෙන යන්නට උත්සාහ කරන විට එම බොහෝ තැන්වලද එම සංවේදනා ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ ইহත සංවේදනා දැනුණ විට මම කුමක් කළ යුතුද? අනිත්‍යය මෙනෙහි කළ යුතුද? අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒක ඇත්තටම ඒක පිළිබඳව කළ යුත්තේ මොකද්ද? පිහිටිය යුතු ආකාරය මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා ඒ sannivedana ඔය කියන sannivedana ටික පුළුවන් තරම් යාළු වෙන්න ඕනේ. පුළුවන් තරම් දවල්ට කනවා රැයට කනවා මට්ටමට <clears throat> තමන්ගේ හැබෑ නිවහන බවපත් කරගන්න ඕන. එතකොට තමයි තේරෙයි මේ අරමුණු ගත්ත හිතේ වගේ නැතුව අර විදිහට පුපුරු ගහන වගේ දැනන්නේ sannivedane කිසියම් ආතතියක් නැහැ කිසියම් ආයාසයක් නැහැ කිසිම අසහනයක් නැහැ ඒක නිසා ඒකේ ඉන්නකොට වෙනදා තියෙන ජීවිතේ සාමාන්‍ය තියෙන විදිහට පෙළන ගතිය, තවන ගතිය නැහැ. ඒකට හදිස්සියේ ගිහිල්ලා ආවට ඒකේ පෙළන ගතිය, තවන ගතිය නැහැ කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නිකන් පහළ වුණා, තනි වුණා, කොන් වුණා වගේ කියලා. ඒ නිසා නැවත නැවතත් එතෙන්ට යන්න බලන්න ගිහිල්ලා ඒ පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය තිබුණත් ලකුණු දෙකක් පරීක්ෂා කරන්න කියන සරුවචන් හන්සේ. මෙතෙන්ට යන්නේ අහම්බෙන්ද නැත්නම් ප්‍රතිපදාව හරහද කියලා බලන්න කියලා. මේ තමයි භාවනා කරපු නිසා ලැබිච්ච එකක්ද එහෙම නැත්නම් අහම්බයක්ද කියලා. දෙක එතෙන්ද ගිහිල්ලා එතන ආතතිය අඩුද වැඩිද එහෙම නැත්නම් අතහණිය අඩුද වැඩිද කියන එක නැත්නම් කියන්නේ කෙලෙස් අඩුද වැඩිද කියන දෙක විතර සාකච්ඡා කරන්න නැත්නම් මේ දෙක උරගා බලන්න බලන්න බලන්න තමන්ට වෙන්නේ මේ දේ වැඩි ඇසුරට ලං වෙනවා සමීප වෙනවා අන්තිමට ඒක තමන්ගේ හැබෑනි වහන බවටපත් වෙන්න ඕන ඊට පස්සේ තමයි යාට ඒ ඒ தત્ත්වය පිළිබඳව හදිසියේ දකපු එකත් නිතර නිතර ඒක ගිහිලා පුරුදු කරගත්තට පස්සේ ඒ තුළ ඇතිවෙන පරිණාමය ඒ තුළ ඇතිවෙන විපරිණාමය ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් කරනවා. එනිසා මෙතෙන් යන්න දන්න එක ලොකු ලාභයක්. ඒක දියුණු කරගෙන නිතර යන්න පුළුවන් තරක් පාඩපත් කරගෙන වැඩි වේලාවක් එකේ ඉන්න පුළුවන් තත්ත්වයටපත් කරගන්න පුළුවන් නම් ඒ බවට කටයුතු කිරීම සඳහා ක්‍රම තුනක් ਸਰවඥන්සේ පෙන්නලා තිනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. Taman යමක් වචනයක් කතා කරනකොට හැම වෙලාවෙම බලන්න අනුන් අවශ්‍යන නොදන්න දෙයකින් කුප්පණ වචන කතා කරන කෙනාට තමනුත් ඇවිස්සලා මේකට යන තියෙන්නේ නැති වෙනවා. ඒ නිසා සම්මා වාචා වෙන මිච්ඡා වාචා වෙනකොට සම්මා වාචා කරලා පුළුවන් තරම් කතාවෙන් වැළකීලා ඉන්න කෙනාට මෙතෙන් යන්න දීසි. කය අනවශ්‍ය කර්මාන්ත වලට යොදලා කම්මාරාමතාවට යොදන්නේ නැතුව පුළුවන් තරම් අධ්‍යාත්මය කරන මෙතෙන් යන්න ලීසි. තමගේ ජීවන රටාව අනුසූරකන්නේ නැති එහෙම නැත්නම් පරිසර දූෂණය කරන්නේ නැති අනුන්ට කරදර වෙන්නේ නැති කනට මෙතෙන් යන්න ලීසි. නිසා මෙතෙන් ගිය කෙනා ඒක දිනු කරනකොට දිනු කරන්න හදනවා කියන්නේ එයා අනිවාර්යයෙන්ම කයෙන් වචනයෙන් ජීවන රටාවෙන් බැඳෙන්න ඕන. ඉතින් මේක දැනගත්තාට පස්සේ තමන් වචනේ තාම වෙනස් කරන්න තු පුරුදු තාලෙටම කතා කරනවා නම් මේක තේරුම් ගත්තට පස්සේ වෙනදා තාලෙටම කර්මාන්තශීලීව කාර්ය බහුලව ගත කරනවා නම් මේක දැනගත්තට පස්සේ තාමත් පරණ පුරුදු ජීවන රටාව අනුසූරකෑම එහෙම නැත්නම් අනුන්ට හිරිහර වෙන දේවල් අනුන්ට බලපෑම් ඇති කරන දේවල් කරනවා නම් මේකට නැවත නැවත යන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා නැවත නැවත යන්න කැමති එකනා මේ තුන් පැත්තෙන් කැපකිරීමක් කරන්න ඕනේ. මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව කියන එක. ඉතින් මේ තුන තමයි සාමාන්‍යයෙන් අපි බාහිර සාසනය කියලා කියන්නේ. ඉතින් තමයි එව්වට අප කැප වෙන්න කැමති නැතුව මේක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. භාවනා නිසා ලැබිලා තියෙනවා. නමුත් භාවිතයෙන්ද බහුලීගත වෙන්න කම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනේ පිළිපදින්න. එතකොට ඒක Taman ඒ උත්සාහය ගන්නකොට භාවනා නොකරන කෙනෙකුට තේරෙනවා මේ මනස තුළ ඉච්ඡර තිබුණු ශික්ෂාවට වඩා ඉස්තර තිබුණු සීලයට වඩා අදි සීලයකට එහා අපවෙච්ච ගතියක් කැපවෙච්ච ගතියක් පේනවා. ඉතින් ඒ නිසා ඒකේ පිටතට සහ අභ්‍යන්තර වශයෙන් තද සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා දල වශයෙන් කියන්න පුළුවන් ওই ඇතිවෙච්ච එක වැඩි කිරීම සඳහා ඉක්මනට ඔතෙන් යන්න පුළුවන් ඒව සඳහා කුමක් කළ යුතුද කරන්න කුමක් කළ යුතුද ඒ දේ කරන්න. හැබැයි මේ කියලා තියෙන විදිහට ওই කියන තැන නීරස ගතියක් කම්මැලි ගතියක් තියෙනවා. ඒ නීරස ගතිය කම්මැලි ගතිය නිසා අපි කබලෙන් ලිපට වැටලා මේ නීරසකම නැති කරන්න කරන හරියක් කෙලස්. ඒ කම්මැලිකම නැති කිරීම සඳහා කරන හරියක් කෙලස්. ඉතින් එතකොට මිච්ඡා වාචා වලට වැටෙනවා, මිච්ඡා කම්මන්ත වලට වැටෙනවා, මිච්ඡා ආජීවයට වැටෙනවා. ඉතින් ඒ නිසා යාට වගවීම වැඩි සාමාන්‍ය පුරවැසියෙකුට වැඩිය. වගවීම වැඩි මේක තේරුම් ගත්ත කෙනාට මේක අරසා කරනවා කියන එක. අන්තිමට බහුවචනෙන් සිද්ධ වෙන්නේ නැහැ. Taman විතරයි. අපි මේ මුළු ඔක්කොම සභාවෙ ඉන්න ඔක්කොම තමා වාචා කරන්න හදනවා කියලා ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඔක්කොමල ආජීවයෙන් වග වෙනවා කියන්න බෑ. තමන්ගේ එන්නේ එන්න ප්‍රතිසද කර ගැනීම කරන්න. ඒක තමයි බාහිරට තියෙන එක, ඇතුළත තියෙන එක තමයි මේ தත්ත්වෙට නැවත නැවත යන එක. ඒ සඳහා පළවෙනිම දතියුද්ද මේක හරි කියලා බාර ගන්නවා. ඊට පස්සේ ඒක දිනු කිරීම සඳහා කරන කටයුතු තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක බුදුජන් වහන්සේ ඉන්න කාලේ සවැත් නුවර විතරක් වෙච්ච එකක් නෙමෙයි. අද වුණත් මේක තේරුම් ගත්ත කෙනාට තේරුම් ගත්තේ නැති කෙනාට වැඩිය සදාචාරාත්මක වගවීම වැඩි. සදාචාරාත්මක වගකීම වැඩි. යට රකින්න යමක් තියෙනවා. ඒක හඳුන්ලා දුන්නාට පස්සේ රකින්න නැත්තම් ඒකට එයාට පාඩුයි සාසනටත් පාඩුයි. ඒ නිසා හොඳට වගකීමක් හරි කර කන්නේ තෙන්න ගියාට පස්සේ වෙනසට වඩා සීලයට වඩා අදි සීලයක් සදාචාරාත්මක වගවීමක් ඇතුව කටයුතු කරනවා නම් ඒක ධර්ම ගෞරවයකුත් වෙනවා බුද්ධ ගෞරවයකුත් වෙනවා සංඝ ගෞරවයකුත් වෙනවා තමන්ගේම සීලය පිළිබඳ ගෞරවයකුත් වෙනවා මේකට කියනවා මනුස්සයා ඔසවා තබනවා කියලා. මේ මනුස්සයා ආර්ය தත්ත්වයටපත් කරනවා කියලා. මේ මනුස්සයා එන්නේ එන්නේ එන්නේ අප්ලිෆ්ටිං ඉහළ ඉහළ මට්ටම් වලට යනවා එතකොට යාට පේනවා ඒ මට්ටමේ හැසිරෙනාත් එක්ක ඉබේම සම්බන්ධ වෙනවා. අර පහළ මට්ටමට යන කට්ටියත් එක්ක ඉබේම වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒක ඉතින් හිමීට සිද්ධ වෙන්නේ. ඒක මේකෙන් හම්බෙන අතුරුඵලයක්. නමුත් මේක බහුලීගත කිරීම කියන එක තමයි සාමාන්‍ය දෙන වගකීම මේ වගේ දේ ලැබපු කෙනාට. ගර්තර ස්වාමීන් වහන්සේ මට ආනාපානය කරගෙන යද්දී ආස්වාසය හා ප්‍රස්වාසය නැති වී යයි. කය රත් වී යන්නා සිදනේ. කණෙන් රස්නේ පිටවන්නාසේ දැනේ. මෙවිට භාවනාව ඉදිරියට කරගෙන යාමට කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔය එකේ මොකක් හරි ලකුණක් තියෙනකන් දිගට කරගෙන යන්න කියනවා. අල්ලගත් අරමුණ මේ විදිහට තුනී වේගෙන යනවනම් තාම ඉවර වෙලා නැහනේ. ගම්බුරුම් භාෂාවෙන් කියන්නේ පාර ඉවර වෙච්ච තැන ගම. පාර තියෙනකන් යන්නේ කියනවා. ආනපාන පිළිබඳ මොනවා හරි සලකුණක් සේයාවක් තියෙනකන් යන්න කියනවා. ඒකට පදනම ලැබෙන්නේ ඒ සරුවචන් වහන්සේගේ දේශනා පන්තියක් තියෙනවා අංගුත්තර නිකායේ සඳහන් කරලා සනාරම්මනා භික්කවේ uppajjati papaka akusala dhamma na anarammana tasmin yeva saad ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති හිතේ අරමුණක් තියෙන තාක් මහණෙනි නෑ මතුවෙන තාක් කෙලස් මතුවෙන්නේ හිතට අරමුණක් ඇතුවයි අරමුණ ගෙවි යනවායි කියලා කියන්නේ කෙලස් ගෙවි යනවා. යම් තැනකදී පේන අරමුණ ගෙවි ගියා නම් ඒ කියන්නේ කෙලස් ගෙවුණා. ඒ නිසා යම් තාක් ආනපානේ පේනකම් කෙලස්. ආනපානේ සිුම් වෙනවා කියලා කියන්නේ කෙලස් සිුම් වෙලා. ආනපානේ නොපෙනී ගියයි කියලා කියන්නේ කෙලස් නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා ඉවර වෙනකම බලන්න කියනවා. ඉතින් එතකොට මේ ආනාපානේ කරන එක නාගේ ආනාපානියත් කෙලේශයක් නම් අපි ඉදිනදා ජීවිතේ ගන්න අරමුණු ගැන සාධාරණව හිතලා බලන්න. අපි උදේ ඉඳලා හැන්ද යනකම් ඩොංගාණෙන් කියන්න පුළුවන් ද කියලා රස කරගන්න කෙලෙස්. විවිධාකාරයෙන් ඔලුවට දා ගන්න. ඒ මදිවට අනුන්ගේ ඔලුවටත් දානවා. ඊට පස්සේ අනික් කඩේ අපිට දානවා. ඉතින් ඕකේ තමයි ජීවිතේ ගත කරන්නේ. එයාගේ පොත් ලැබීමක්වත් නැහැ. කොච්චරක් කෙලෙස් තියෙනවද කියලා දන්නේ නැහැ. අඩු ගන්න මේ ඔක්කොම ආනපාන අඩු කර ගන්නවයි කියන එකත් විශාල වෙනසක්. ඒක දන්නවා දැන් කෙලස් තියෙන ආනපාන විතරයි. ගොරෝසු නම් ආනපාන කෙලස් ගොරෝසුයි. සියුම් නම් ආනපාන කෙලස් සියුම්. ආනපාන නොදැනීම යනවා කියලා කියනවා නම් කෙලස් නොදැන්න මට්ටමට අඩු වෙලා තියෙන්නේ. තවත් ඒ පාර දිගීම ගිහිල්ලා ඉවරම කරන කරන එක තමයි සනිදානා භික්කවේ සනාරම්මනා භික්කවේ සවේදනා භික්කවේ සසඤ්ඤීමි භික්කවේ සසංඛාරෝ භික්කවේ කියලා නිදානියක් සහිතමයි අරමුණක් සහිතමයි වේදනාවක් සහිතමයි සංඥාවක් සහිතමයි සංස්කාරයක් සහිතමයි කෙලෙස් උපදෙන්නේ. නිසා තීරතරක් රූප වේදනා සංඥා සංකාර given මට්ටමක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක මනුස්ස ජීවිතයේ තියෙන උසස්ම තත්ත්වයක්. ඉතින් ඒක ගෙවලම ඉවර කරන්න. ඉවර කිරීම තමයි අපි මෙතන කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිසග්ගානුපස්සනා කියලා කියන්නේ. ඒ නිසා දැන් ලොකුකක් තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ දිගටම ප්‍රතිතද කරගන්න. ප්‍රතිතද කරලා දිගට පවත්ලා ඒක තවදුරටත් ගෙවන් වෙනකන් කරන්න. මම මේ ගෙවන් කරන අදහසෙන් කරනවා නෙවෙයි. ගෙවන් වීම සිද්ධ වෙනවා. ඒකට අනුග්‍රහ කරන එක තමයි යෝගාවචරය කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සතියදී ප්‍රස්වාසයේ අවසන නිසල මොහොත දැනි ආස්වාසය පටන් ගනී. මේ බොහෝ වේලා පවතින විට හුස්ම නොදැනී සිතුවිලි නැති සුළු මොහොතක් දැකගත හැක. නමුත් සුළු වේලාවකින් සිත මොනෑම් හෝ දෙයක පැමිණීම ඇමිනීමට දඟලයි. එවිට නැවත හුස්ම ගැන දැනේ. සිතුවිලි නැති නිසල මොහොත තව දිගු කලක් පවත්වා ගත හැක්කේ කෙසේද? ඒ දිගු කලක් පවත්වා ගැනීම භාවනාවේ දියුණුවද? ත්වන් සරණයි. උත්තරේ නම් ඔව්. ඒක මේ සභාවට මතු කරන තමයි මම ඉල්ලීමක් කරුවේ ඉස්සල්ලාත්. ඒ පැමිණෙන අරමුණක ඉඳලා නැවත අරමුණ ගෙවිච්ච තැනට හිත ගන්න පාර නැවත gedara සඳහා gedara කරා පැමිණෙන පාර පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් ඒක ඔය ඔය සිද්ධියම ඊට වඩා බොහොම හිත ගන්න සුළුවට ඉදිරිපත් කර දෙයි. යම් අරමුණක් හිතට මතුවෙච්චාම දැන් මම ඉන්නේ මා අරමුණක බවත් අර ආනපනේ ගෙවිච්ච තැන තිබිච්ච හිස්තැනට මට ඕනෙලක යන්න පුළුවන්ද කියලා බලන්න බලන්න පුළුවන්කමත් ඒක කොච්චර සාක්ෂාත් කරගෙන තියෙනවද කියන එකත් කොහොමද ඒක උනේ කියන එකත් කාගේ හරි මේ මිනිස්සෙක්ගේ මනුස්ස වශයෙන් වචනෙන් කියන්න පුළුවන් නම් අනික් අයට ඒක පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේක නගෙත් මං ඉල්ලනවා. එහෙම ඒ නිශ්චල විවික තැනක ඉන්නකොට අරමුණක් මතුවීමත් ඒ මතුවෙච්ච අරමුණ ගෙදලා ආයෙත් අර නැවත gedara බලා පැමිණෙන පාරත් පිළිබඳව තව පුළුවන් නම් වාක්‍ය දෙක තුනක් අපට සභාගත කරන්න ඒකල මේ හරි පාර හොයන කෙනාට ලොකු අස්වැසිල්ලක් වෙයි. හරි පාර හොයන කෙනාට ලොකු ධෛර්යයක් වෙයි, මඟ දැක්වීමක් වෙයි. අර ඉස්සලා කරපු ඉල්ලීමයි මම මතක් කරන්නේ මේ කෙනාගේ මුත් කැමති නම් ඒක පිළිබඳව මත අදහස් එහෙම නැත්නම් අත්දැකීම් හේලි කරන්නයි කියලා තමයි මගේ ඉල්ලීම. ඉතින් දෙන්නේ නැත්නම් ඉතින් මොනව කරන්නේ? අපි යනවා ඊගා ප්‍රශ්න. කැමතිද ඉස්සලා ඉල්ලපු එකන හෝ දැන් ඉන්න එකන අදහස් දෙන්න. එහෙම නැත්නම් අපි විජේ මාත්‍යට කියමු. ස්වාමීන් වහන්සේ ඒක ඒ වෙනස් වීම විස්තර කරන්න ටිකක් අමාරුයි. ටිකක් දුරට ඒ කියන්නේ හිතලා කියන්න සිදු වෙනවා. ඒක වචන වලට නගන්න එකපාරටම අමාරුයි. මම ප්‍රශ්නේ නැවත වර්ණගුවොත් තමන් ආනපන ඉන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා දැන් ඔන්න ආනපන තිබිච්ච තැන වෙනුවට හිස්තන එනනම් හුදුටම ගෙවිච්ච ආනපන තියෙනවා එතකොට ඊට අමතරව එහෙම්මෙන් අරමුණු පහළ වෙනවනේ වේදනාවක් හෝ හිතවිල්ලක් හෝ සද්දයක් එතකොට හිතත් අර ඒ අරමුණ වලට පණිනවනේ පැනපු තැන ඉඳලා නැවත Taman ආපහු අර අරමුණු ගෙවිච්ච තැනට හෝ යාන්තමට තියෙන ගෙවිලා ගෙවිලා හිට හැන්දයි කියන තැනට ආනාපානට හෝ ගන්න වැඩපිළිවෙල නැත්තම් පැමිණෙන වැඩපිළිවෙල පිළිබඳව තමන්ගේ අත්දැකීම් නැත්තම් තමන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඒකයි අපි මේ ඉල්ලීම කරලා කරන්නේ. හැඟීමක් නැති තැන ඉඳලා ඒ தත්ත්වයේ ඉන්නකොට තරමක් විලා ගියාම තරමක නොසන්සුන් භාවයක් දැනෙනවා. මොකක් හරි අරමුණක හිත පැටලෙන්න හදන බවක් දැනෙනවා. එතකොට බොහෝ විට නැවත හුස්ම ගැන කල්පනාවට එනවා. ඇවිත් ඒ හුස්මේ රැඳිලා ඉඳලා සමහර වෙලාවට ඒ හැඟීමක් නැති තැනට යන්න පුළුවන්. බොහෝ වෙලාවට මට ඒ தත්ත්වෙටපත් වෙන්න අමාරුයි අපහු. එතකොට ආනාපානෙ ගෙවිච්ච තැන නැත්තම් අරමුණ නැත්තන ඉඳලා වෙන අරමුණක් ආවට පස්සේ දැන් ඉන්නේ Taman අනාරක්ෂිත තැනක දැන් ඉන්නේ Taman සතිය නැත් තැනක දැන් වෙන්නේ Taman Tamanගේ ගෝචර භූමිය නෙවෙයි හැබැයි විදිහට මගේ ගෝචර භූමිය මේකයි මගේ අරසාව මේකයි මම යායුත්තේ මේකයි කියන එක වැටහෙන කම හිතාමතා කරන එකක්ද නැකන් නැත්නම් ඉබේම Tamanට සිද්ධ වෙන එකක්ද කියලා දැනගන්න කැමතියි මම සමහර වෙලාවට ඉබේම වෙනවා බොහෝ වෙලාවට සමහර වෙලාවට ඒ හිත පැටලෙන්න හදන වෙලාවට මම ආයාසින් මේක ආස්වාසි ප්‍රාස්වාසි කෙරේ යොමු කරන්න බලන වෙන අරමුණක පැටලී කියන. ඒතර භාවනා ජීවිතයේ කොයි කාලයේද Tamanට තේරෙන පටන් අරගත්තේ අගෝචර භූමියේ ඉන්නකොට අසති අරමුණේ ඉන්නකොට දැන් මේක නෙවෙයි මම මෙතෙන්ට සති අරමුණට යන්න ඕනේ ගෝචර භූමියට යන්න ඕනේ ආරක්ෂක භූමියට යන්න ඕනේ කියලා Tamanටම වැටෙන්න පටන් අරගෙන කොච්චර කල් වෙනවද දැන් Taman Tamanගේ ඉතිහාසයත් එක්ක බලනකොට අවුරුද්දක් විතර වගේ කාලයක් ඒ ඉහාට මෙහාට වෙවි ඒ தත්ත්වේ ඒකට ඒක සිද්ධ වෙන්නේ පරියන්කේ ඉන්නකොට විතරද? එනතන සක්මනේදී එදිනදා වැඩ කරනකොටත් තමන් නොසුදුසු තැනක අගෝචර තැනක අසත්‍යමත් තැනක අනාරක්ෂක තැනක ඉන්නකොට මේක අනාරක්ෂිතයි මේනොට මෙන්න මෙතෙන්දයි මම යායුත්තේ මේකයි සති ස්ථානේ මේකයි ගෝචර භූමිය කියන එක පරියංකයකට සක්ම ඉරියව්වකට සීමා වෙලා තියනවාද නැත්නම් සක්මනට පරියංකට එහෙම නැත්නම් එදිනදා ජීවිතේ උනත් ඒක අල්ලා ගන්න පුළුවන් වෙනවා එදිනෙදා ජීවිතේ වී නිශ්චල තැනට යන්න අමාරුයි ඒ වුණාට සමහර වෙලාවට ස්ට්‍රෙස් එකක් වගේ තියෙන වෙලාවට ආස්වාස් ප්‍රාස්වාසයේ කෙරෙහි හිත යොමු කළා සංසුන් වෙන්න පුළුවන්. භාවනා කරන වෙලාවේදී තමයි මේ නිශ්චල තැනට යන්න පුළුවන් ගොඩක් වෙලාවට. මයික් එකට කතා කරන්නේ නැහැ. ඒක නිසා උඟ දෙනකොට මේ ඇහෙන්නේ නැහැ. නමුත් තවදුරටත් අවුස්සන්න ඕන නිසා මම මෙහෙම කියනවා. ලෞසනිකන අපිට තොරතුරු මේකලා ගන්න ඕන නිසා. Taman නොගැලපෙන අගෝචර අසන්නිමත් තැනක ඉන්නකොට ඊට සාපේක්ෂව ගෝචර තැන සතිමත් තැන ආරක්ෂක තැන මෙතනයි කියලා සක්මණේදී පරියංකේදී එදිනදා වැඩවල කියන තුන් තැනේදීම ආරක්ෂක භූමිය පිළිබඳව Tamanට තේයාවක් මතක සටහනක් තියෙනවද? ඔව් මතක සිතානක් එනවා බොහෝ වෙලාවට. හැබැයි ඒ දිනදා ජීවිතයේදී සක්මන් භාවනාව කරන විට අර නිශ්චලම තැනට යන්න අමාරුයි. නෑ නෑ මේක තමයි මම මේ වචන පරිස්සමෙන් පාවිච්චි කරේ. එචා සක්මන් භාවනාව කරනකොට අගෝචර තැනක අනාරක්ෂිත තැනක අසත්‍යමත් තැනක ඉඳලා ඉන්න බව දැනගත්තාම කොතෙන්ද දැන් තමන්ගේ ආරක්ෂක භූමිය කියලා කොහෙද ගෙනලා හිත නතර කරන්නේ? ආස්වාස ප්‍රාශ්වාස ගන්න. සක්මනේ ඉන්නකොට. ඔව්. සක්මන් කරගෙන ඉන්නකොට හිත සංසුන් වුණාම ඉබේම ආස්වාස ප්‍රාශ්වාසයේ පේන්න පටන් ගන්නවා. දැනෙන්න. එතනදී මම මේ අමතර කාරණාවක් මතු කරලා පෙන්නන්න හදන්නේ පරියංකේදී හෝ වේවා සක්මණේකදී හෝ වේවා එදිනදා කටයුත්තේදී හෝ වේවා හිත අනන්තවත් අගෝචර භූමිය වලට යනවා අනාරක්ෂක තැන් වලට යනවා අසත්‍යමත් තැන් වලට යනවා ඒක තමයි මනුස්සකම කියන්නේ ඒ ඕනම තැනකදී ඉන්න ඉරියව්ව තමයි Tamange ආරක්ෂක භූමිය කියලා දන්නවනම් ඒ මනුස්සයාට මම කියනවා මාර්ගස්තු පුද්ගලයෙක් කියලා යම්ම කිසි කෙනෙකුට මුළු දවස පුරාම දැන් මං ඉන්නේ අමාරුවේ අගෝචර භූමියක අනාරක්ෂිත තැනක අසත්‍යමත් තැනක ඒ විතර මම මෙතෙන්ට යා යුත්තේ කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සයා අසරණයි අනාථයි මේ භාවනා කරන්නේ පරියංකේදී විතරක් නෙවෙයි ඕනම වෙලාවක. සක්මනේ පරියංකේ ඉදින්දා වැඩ කරනකොට හිත පිට යන්නේක වළක්වන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. ගියාට පස්සේ මෙන්න මෙතෙන්ද ගත්තොත් වැඩේ හරි. මෙතනයි ආරක්ෂක භූමිය. මෙතනයි ക്ഷേම භූමිය. මෙතනයි නිර්මල තැන. මෙතනයි නික්ලේශී තැන කියලා දන්නවනම් ඒ මනුස්සය ආර්ය බුද්ධලෙක්. ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. දන්නවද කියන එක. එයාට නිතරම ධර්ම ආරක්ෂාව තියෙනවා. ඔය දැනගත්තට පස්සේ ආරක්ෂක භූමියට එන්නේ තප්පරයක්වත් නැහැ. ඒක අනායාතයෙන් සිද්ධ වෙන වැඩක්. ඒක දන්නේ නැතුව මුළු ත්‍රිපිටකයම දැනගෙන හිටියත් සීලේ 100ක් රැකලා තිබ්බත් මුළු ලෝකෙම දන් දීලා තිබ්බත් සමාධිය කොච්චර කෙලවරට තිබුණත් පරෝජනයක් නැහැ. නිසා ඕනම තැනකදී පරෝපදේශ රහිතව මෙන්න මෙතන මගේ හිත තියෙන එක මට ගෝචර තැන නෙවෙයි ආරක්ෂක තැන නෙවෙයි මගේ ශේම භූමිය නෙවෙයි මම නමුත් ඒක දාන්නවා හැබැයි මට මේ ශේම භූමියට යන්න ගෝචර තැනට යන්න ආරක්ෂක තැනට යන්න මෙතෙන්ද යන්න ඕන කියන එක වැටහෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්න කරන්න ඒ වෙනුවට මේ ත්‍රිපිටකය ඉගෙන ගත්තයි කියලා වෙන පිංකම් කරයි කියලා වැඩක් නැහැ පෙරකින් කරපු නිසා තමයි මෙතෙන් ආවේ අපි ආවට පස්සේ පිට යන්නේ නැහැ කියලා හිතන්නත් එපා. ඒක කාටවත් නැහැ. සරුවච්චන් වහන්සේටත් ලෙඩ වුණා වේදනාව. සරුවච්චන් වහන්සේගේ හිත පිට ගියා. සරුවච්චන් වහන්සේට සද්ද ඇහුණා. ඒත් උන්වහන්සේ දන්නවා ඔය ඇහිච්ච ගමන් ඒක සැකනම් එතන අමාරු නම් එතන බය නම් එතන අගෝචර නම් මෙන්න මෙතෙන්ද හිත ගන්න ඕනේ කියලා උන්වහන්සේ තමන්ගේ කය පාවිච්චි කරා. ගෝල බාලෙන්වත් කියලා දුන්නා. ඒක දන්නේ නැත්නම් ඉතින් අපි කැලේ අතරුණා වගේ කාන්තාරේ අතරුණා වගේ මහමුද මැද අතරුණා වගේ අසරණයි අනාථයි. ඕනෙම තැනක කලබල වෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මෙතනයි ගෝචර භූමිය, මෙතනයි ආරක්ෂක ස්ථානය, මෙතනයි ക്ഷേම භූමිය, මෙතනයි නිර්මල තැන කියන එක දන්නේ නැත්නම් ඉතින් ඒක නට මොන නූල් බැන්දත් මොන සෙත් කවිවත් කවි කිව්වත් මොන ආරක්ෂක යන්ත්‍ර දැම්මත් ඒකකින්වත් අරසවන්නේ නැහැ. Tamanට Taman තේරෙන්නේ නැත්තම්. ඒ නිසා අපි පරියන්කේදී මේක තේරුම් ගන්නවා ආනාපානේ වශයෙන්. ශක්මණේදී අපි වම දකුණු වශයෙන් තේරුම් ගන්නවා. එදින්ද වැඩ වශයෙන්ුත් අපි කරන කියන චේතන වශයෙන් ගන්න. නමුත් Tamange කය මතක තියාගෙන ඉන්න ආරක්ෂක භූමිය විදියට. තමන්ගේ කය ඉරියව්ව මතක තියානින්න ക്ഷേම භූමියේ විදියට. තමන්ගේ ආර්කියව කය කායනුපස්සනාව මතක තියානින්න නිර්මල තන විදියට, නික්ලේශී තන විදියට. ඒකට ගේන්න දන්නවනම් ඒ බව මතක් කරලා දෙන එක හුඟක් කල් යනවා. කරගත්තට පස්සේ ඒ බව දන්නවනම් ඒක තමයි පළවෙනිම කළ යුතු දේ. ඒක කරන හැම වෙලාවෙම Tamanට අරසාවක් තියෙනවා. ඒ නිසා Taman ඒ ධර්මයේ රකින්නවනම් Taman ඒ ධර්මයේ විශ්ින් අරසා කරනවා. ධර්මෝ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ ධර්මයේ දන්නේ නැතුව මොන කෙනාම තරඳා පැටලා හිටියත් මොන ගුණේම තරඳා පැටලා හිටියත් මොන බින්ගම් කරත් මොන සුදුසුකම් තිබ්බත් මේක දැනගන්නකම් ස්වාධීන නැහැ. විමුක්තිය ලැබලා නැහැ. වෙන්වීමක් ගැන, දුරස්ත වීමක් ගැන හිතන්න බෑ. ඉතින් ඒ සියාවල් තමයි ඔය කටහඬකින් තේරෙන්නේ මට මේ මෙහෙම ගියා. සක්වනේ ඉනකොට මෙහෙම වුණා. පරියන්කේ ඉනකොට මෙහෙම වුණා. එතකොට හිත පිට ගියාම මම දන්නවා මෙතෙන් ගන්න ඕනේ කියලා. ඒක මුළු ජීවිතේටම දාන්න. ඒ දන්න දැනුම කොහේ හිත නන්නත්තර වුණත් තමන්ගේ කයට හිත ගන්න එක තමයි කළ යුත්තේ කියන දැනුම වරක් හිතට දාගත්තට පස්සේ ඒක අපෙන් අයින් කරන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. ඒ වගේම එදෙන්න යන්න පුළුවන් පාර අවුල් කරන්න කරමුකුත් නැහැ. මොකද කොයිතැන ගියත් අපේ කය තියෙනවනේ. ඒකනේ අපේ සම්දිස්ථානේ. මේකට සලකනද දේවාසනයක් පූජාසනයක් එහෙම නැත්නම් පන්තලක් කොහේ හිට ගියත් ආයෙ කයර ගෙනත් දාන්න. එතකොට තමයි තේරෙන්නේ මේ manussත්ත්ව භාවය කියලා කියන්නේ පෙරකල පිටක්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. අපි කොච්චර ඒකට වෛර කරනවද කියලා හිතන්න අපි කොච්චර මේ කයයි අමතක කරන්ඩ নানা ප්‍රකාර අරය මෙහා වැඳ වැඳ අර මේ බමි වකර කර ගත කරන්න කර ගන්න වෙන්නේ වර්තමාන මොහොත මේ මොහොත මේ කය අමතක කරලා අරය ළඟට ගියොත් හරියයි, අරක පාඩම් කරුවොත් හරියයි, මේක කරුවොත් හරියයි කියලා බාහිර හිතනවා. තාම කුසල ඡන්දයක් ඇති වෙලා නැහැ. සද්ධාව තියෙනවා. ඊ කරපු බණේ හරි සද්ධාව කියන්නේ බාහිර රඳා පැවතීම. කුසල ඡන්දය කියලා කියන්නේ තමන් මත රඳා පැවතීම. අර හරහ තමයි මේක ගන්නෙ. එවැනි උතුමන් සීපත් කළා අන්තිමට මේ මගේ කය කායනුපස්සනාව විතර මට අරසා ගන්න වෙන කිසිම දෙයක් නැහැ. නිසා හැම ඉරියව්වෙම හැම තැනදීම හැම කොයි වෙලාවෙත් එතෙන්ද ගන්න බලන්න. එතකොට තේරෙයි ඒකට වළක්වන්න කවුරක්වත් නැහැ කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනා පවත්වාගෙන යද්දී නාසයේ අග වැදුණු සුළං රැල්ල සියුම් වී ගොස් නොදැනී ගියේය. එවිට කයට හිත යොමු කරන විට මගේ අත්හා පාවල ඇති මාංශ පේශී ඇදෙන ගතියක් හා තද වෙන ගතියක් දැනිනි. මෙම தત્ත්වය උදාවන්නේ සමාධිය ලැබූ විටදයි දැන ගැනීමට කැමැති. ඊට පසු කුමක් කළ යුත්තේද යනු කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය මේ දීලා තියෙන කීම උත්තර අනුව ගත්තොත් ආනාපාන දිහා බලන හිටියොත් ගොරෝසු අවස්ථාවල් තියෙනවා, මධ්‍යස්ථ අවස්ථාවල් තියෙනවා, සියුම් අවස්ථාවල් තියෙනවා. කයට ගත්තොත් තද වෙන ගති, කම්මැලි, ඇකිලෙන ගති, උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති ගොඩක් තියෙනවා. මේ එකකින්වත් මොනම දෙයක් අනියෝජනය කරන්න බෑ වෙනස් වෙමින් පවතිනවා. මේකද මේ සමාධිය කියලා කියන්නේ මේකද මේ ප්‍රඥාව කියන එක ජවනිකා ඉවර කරන්න යන්න එපා. ඕක දිහා බලහින්ට ඕකත් වෙනස් වෙනවා. ඕකත් වෙනස් වෙනවා. එයා කොතනකදී හරි මේ මොකද්ද කියලා අල්ලන්න හදන්නෙම මාන්නේ. ඒ තමයි මේ මනින ගතිය. මනපු ගමන් එතන භවනා හිත වෙනවා. හිර වෙනවා. මනින්න තු මේක දිහා හොඳට දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් විදිහට නව කෙනෙක් විදිහට බලා හිටියොත් මේකත් වෙනස් වෙනවා. තා ටික යනකොට ඒකත් වෙනස් වෙනවා. ඒ නිසා දිගටම මේ අනිත්‍යතාවය තියෙන දේ වෙන දෙයකටපත් වෙන බව, තිබුණු දේ නිදිලා නැති වෙලා යන බව, අනිත්‍යතාවයේ දිගටම එනමුත් අපිට ඒක බලන්න ඉන්න බෑ. අහන්න ඕනේ මේක මේ සමාධි භාවනාවද, මේක විපස්සනා භාවනාවද, මේක ඉදිරියට යනවද, මේක පස්සට යනවද කියලා අර ලියන්න දෙන මල්ල ඔබ ඔබ බලන්න හදනවා. දොස් කිය යුතු වැරද්දක් නෙමෙයි. ඒක ඇති. පුළුවන් තරම් බලන්න මේ මෙනිල්ල මැනිල්ල කිරිල්ල වැත්තක තියලා දැන් ආනාපාන දිහා බලනකොට විපරිණාමයටපත් වුණා වගේ මේ කයේ තියෙන තද වෙන තෙරපෙන ගති නিত্য සුඛ සුබ ආත්ම දෙයක්ද මේකත් අනිත්‍ය අසුබ අනාත්ම දුක්ඛ දෙයක්ද ඒක ඒ බලනවා විනෝඩ මේ නංගන දෙන්න හදපු ගම එහෙම මේක මේකට කියන්නේ කලැප්සින් හිර වෙනවා මුචේ ඒ නිසා ඕකට නමක් දෙන්න යන්න එපා. වැරදි වැරදි කියන්න බෑ. ඕක මේ සමාධිය නෙවෙයි කියන්න බෑ. නමුත් ඒක නෙවෙයි කල යුත්තේ මේ කයේ මේ වෙනස් වී තව දුරටත් දකින්න එක කොටු කරන්න යන්න එපා. නිත්‍ය සංඥාට දාන්න හදන්න එපා. රාමු කරන්න හදන්න එපා. ඒ වෙනස් වීමට වෙනස් වෙන්න දෙන්න. බලාගෙන ඉන්නකොට ඒ වැඩ පිළිවෙලේ තරුණ වීමක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ තීරියම් වෙනවයි කියලා. නතර කරපු ගමන් ආ කියනවා. ඒකයි මේ කට්ටිය ඉක්මනට නාකි වෙන්නේ. කිසි කෙනෙක් කැමති නැහැ මේක දිහා අලුතෙන් ඉපදිච්ච බබෙක් වගේ බලන්න. මේක සතියද මේක සමාධියද මේක සුදු විපස්සනා සමාධියද මේක සමත සමාධියද මේක මේ මේ පළවෙනි ධ්‍යානෙද දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ මේ රාමුව තමයි බොහොම වැදගත් වෙන්නේ. මෙච්චර ලස්සන මේ විපරිණාමයට එන්න හදලා මේක තව ඩිංගිත්තක් ඔය අනාතේ මේ යන්න හරි අමාරුයි. බණින්න වටින කෙනෙක් නෙවෙයි මේ. මේ වෙනකොට සෑහෙන භාවනාවට කැප කරපු කෙනෙක්. මේක නිකන් අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි. මොකද එතකොට මේ වංචනික ධර්ම වැඩ කරන හැටි බලන්න. මේක කිරන්න බණින්න හදනවා. මේ කිරුම් මෙනුන් සේරම මාරපාක්ෂිකයි. අපිට පුළුවන් නම් අපි බලන්න හදන්නේ අනිත්‍යතාවය, අනාත්මතාවය, අසුභ භාවය, අසාර භාවය. ඒ නිසා මේ කිසි තැනක නතර වෙලා කිරන්න මනින්න යන්න බෑ මේක සනාතන වෙනස් වෙන දෙයක් කොච්චරද කියනවනම් මේ වෙනස් වීම වෙනස් වෙන්නේ නැති එක. එහෙම කියනකොට මම දැන තේරෙනවා කිය. ඒ වෙනස් වීම නතර වෙන කිසිම තැනක් නෑ. ඒක ඒ <coughs> අනිත්‍ය බව නিত্য සාධකයක්. ඇයි මේ නතරලා මනින්න හදන්නේ? මොකට මේ අතරමඟ ජවනිකාව. ඒක නොකරනවා නම් වඩා හොඳයි. ඒ නිසා මේ වගේ පත්‍ර වලට උත්තර දීමෙන් ප්‍රශ්න කරුගේ තියෙන මොඩකමට සාක්ෂි වුණා වෙනවා. නිසා කියන්න දෙන්නේ මනින්න එපා. ඕකම කරකට යන්න දිගට. එතකොට දැනගන්න ඕන දේ වෙයි. ගර්සාන් වහන්ස ආනාපාන සති භාවනා කරගෙන යාමේදී පිටෙහි ඇතිවන තද ගතිය වරහන් ඇති ලොක් වෙනවා වැනි ගතිය මගහැරීමට හිතාමතා ගන්නා දීර්ඝ හුස්මෙන් උඩුකය ඉස්සෙන ආකාරයත් ඉරියව් වෙනස් වීමක්සේ සැලකේද ඔබ වහන්සේට නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමි. ආයසරක් කියවන්න මේක තේරෙන්නේ හරිය කියලා තියෙන අපෝ නැවත සැලක් කියවන්න ප්‍රශ්නේ. ආනාපාන සති භාවනා කරගෙන යාමේදී පිටෙහි ඇතිවන තද ගතිය වරහන් ඇතුළේ තියෙනවා ලොක් වෙනවා වැනි ගතිය මගහැරීම සඳහා හිතාමතා ගන්නා දීර්ඝ හුස්ම නිසා උඩුකය ඉස්සෙන ආකාරයත් ඉරියව් වෙනස් වීමක්සේ සැලකේද ඒ කියන්නේ ඒක එව්වට වැටෙන ආකාර පඤ්ඤත්ති කියලා. අරමුණක් තියා බලනකොට උපමාන තුනක් දිගේ දියුණු වෙනවා. සටහන්, ආකාර, ස්වභාව ලක්ෂණ. සටහන තමයි මේ කොඳුයට පෙළ, කොඳුයට පෙළේ සටහන්. ඒ නැමිලා තියෙන ආකාරයේ දිගෑරිච්ච ආකාරය ආදී වශයෙන් ඒකේ ආකාර වෙනස් වෙනවා. ඒ ආකාර වෙනස් වීම බාර ගන්නවා කියන්නේ අනිත්‍ය බාර ගන්න කැමැතියි. මේ ආකාරය හොඳයි මේ ආකාරය වැරදි කියලා ආකාරය අල්ලපු ගමන් නිත්‍ය සංඥාවට යනවා. මේකේ අනන්තවත් ආකාර තියෙනවා. ආකාර සම්පඤ්ඤතිය කියන එක කෙලෝරක් කරන්න බෑ. ඒකේ එව්වත් ඉරියව් වෙනස් වීම තමයි. නමුත් ඒ ඉරියව් වෙනස් වුණාට ඉස්සලා ඉරියව්වක් දන්නවා මේ ඉරියව්වක් දන්නවා දිගටම සතිය තිබිලා තියෙනවා. එහෙමනම් අපිට ඉරියව් වෙනස් කරයි කියලා කෙලෙසයක්ක සතිය කැඩිලවක්වත් වෙලා නැත්තම් මේ ඉරියව් වෙනස් වීමෙන් කිසිම බාධාවක් වෙලා නැහැ. ඒක හරියට කියනවා නම් අපි මේ මෝටර් වේගය යනකොට අපිට තියෙනවා මෙතනින් එක්සිට් එකක් අරගන්න එළියට යන්න. ඉතින් අපිට මේ එක්සිට් එක ගන්න ගියාම වේගය අඩු කරන්න වෙනවනේ. වේගය අඩු කරන්නේ නැතුව මේ දිගටම යන්න ඕනේ නිසා එක්සිට් එක පනලා ගියොත් ඊට වැඩිය වැරද්දක් සිද්ධ වෙනවනේ. ඒ නිසා අපිට මෙතනින් ඉරියව මාරු කරන්න ඕනේ. ඉරියව අපේ ගමන් පතේ මාරු කරන්න ඕනේ. ඒක දිකල යුත්තක්. ඒක සතියෙන් කරන්න. මොකද එහෙම නැත්නම් එතන අනතුරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ ඉරියාපත සංදිවල මේන් රණ වේගය මේ මෝටර වේගය යනකොට එක එක අපිට අවශ්‍ය තැනින් එක්සිට් එක ගන්න හදනවා වගේ. ඒ ගන්න වෙලාවේදී මාර්ග නීති අනුගමනය කරලා ඒ දීලා තියෙන ක්‍රමයට යන වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවයි කියලා දිගටම යන්න ගියොත් ගමනේ අනික ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නේ. එනිසා එතන එක්සිට් එකක් කියලා මතක තියාගන්න. ඉරියාපත සංදියක් කියලා මතක තියාගන්න. ඉතින් සතියෙන් කරන්න වේගය නැති වෙන්න පුළුවන්. නමුත් නැත්නම් මෝටර් වේගයෙන් අයින් වෙන්න පුළුවන්. නමුත් කී ගමන ඉෂ්ට වෙනවා. ඒක නිසා අපි හුඟක් වෙලාවට මේ සත්‍ය පිළිබඳව මතවාදී අදහස් නිසා මේ මූල කර්මත්තානේ හිත පිට ගිය ගමන් සතිය කරනවා කියලා හිතනවා. එහෙම නැත්නම් මේ එක එක අරමුණු Taman විතර පැමිණිච්ච පමණින් සතිය කරනවා කියලා හිතෙනවා. නමුත් ඒක එහෙමම වෙන්න ඕනේ. අරමුණු මාරුණාට සතිය තියෙනවා වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ විදිහෙන් බලන කෙනාට සෙල්ලක්කාර ගතියක් එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතියක් තියෙනවා. එහෙම බලන කෙනාට විතරයි සතිය විවිධාංගීකරණය සිද්ධ වෙන්නේ. සතිය මෝරණ ගතියක් ඒකේ සෙල්ලක්කාර ගතියක් දකින්න පුළුවන්. ඒ නිසා බලන්න මේ ඉරියව්වත වෙනස් වෙනවා. ඇත්ත. ඉරියව්වත වෙනස් වුණාට සතිය කැඩෙනවද කියන එක තටහන් කරන්න කැමති නම් මේට වැඩිය ඍජු උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට එතකොට ඒ ලියපෙකන කැමැතිද කියන්නේ මෙම කොන්ද නැමිනවා. එතකොට හයියෙන් හුස්මක් ගන්නවා. දිගට එතකොට කොන්ද කෙලින් වෙනවා. මේ ක්‍රියාවලිය දැකීම නිසා සතිය කැඩෙනවද නැද්ද? නැත්තම් ඉරියව්ව කැඩුනට වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැද්ද කියන එක තබහාගත කරන්න කැමති නම් මම කැමති අන්න ඒ හුස්ම ගන්නවද ගන්නේනවද? ඒකත් නැහැ. ඒකත් නැහැ. මේක තමයි බොඩි නොලෙජ් කියන්නේ. මේ ශාරීරික කරන හැම දෙයක්ම අපි හිතනවා සසංඛාරිකව කරනවා කියලා. මේ කයේ තියෙන අසංස්කාරික කාය සංඛාර සසංඛාරික කාය සංඛාර කියලා જાතියක්. අසංස්කාරික චිත්ත සංකාර සසංකාරික චිත්ත සංකාර කියලා જાතිය. අසංකාරික මනෝ සංකාර සසංකාරික චිත්ත මනෝ සංකාර කියලා. ඉතින් ඒක මම කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගෙන් අහනකොට ওই දෙක අතර වෙන් කරන්න වෙනසක් කරන්න බැරි තරම් ওই දෙක කලවම් වෙලා තියෙනවා. ඒක නිසා මේ හුස්ම ගන්නවද හුස්ම ගැනිනවද? මේක නිකන් හොයන්න බෑ මේ කාරකෙක් ඉන්නවද නැද්ද? පාලකෙක් ඉන්නවද නැද්ද මේ නිවසේ? මේක විධාන ශක්තියකින්ද සිද්ධ වෙන්නේ නැත්නම් ඉබේද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් මේ වචන කතා කරන්න ගියාම නැත්නම් හිත දොඩමළු වෙන එක කරලා හිතලා කරන එකක්ද කෙරෙන එකක්ද? ඒ දොඩමළු වෙච්ච ගම ඉඳපුම වචනයක් බින්දෙනවා. වචනට නැගිනවා. ඒක හිතලා කරන එකක්ද කෙරෙන එකක්ද? මනසට යම් යම් අරමුණු ගන්නවා. ගැනෙනවද ගන්නවද කියලා බලන්න දැන් ප්‍රකාශයක් කරානේ ඒ විදිහට කොන්ද දිගාරනට ඇකිලුණාට හයියුන් උස්ම ගත්තට එහෙමිටු උස්ම ගත්තට නැතත් සතිය තියෙනවා වගේ ඒ දිගට හුස්ම ගන්න යෙදෙන රැල්ලක් එනවනේ කොහේඳලාද රැල්ල එන්නේ කියලා බලන්න ඊට පස්සේ එතෙන්දි මමද කරන්නේ මට සිද්ධ වෙන එකක්ද කියලා බැලුවොත් අවසානයේ සත්‍ය පාවා දෙන්න වෙනවා මේක බොඩි නොලෙජ් එකෙන් සිද්ධ වෙන එකක් මම කෙරුවයි කිව්වොත් අසහනයටපත් වෙනවා බොඩි නොලෙජ් එක වෙනවයි කිව්වොත් අසහනයක් නැහැ අපි අපි අසහනයට කැමතියි. ඒ නිසා මම කෙරුවයි කියලා ඇඟේ දාගෙන අසහනයක් ගන්න. ඉතින් මේක මේක මම මේ ඔප්පු කරන්න හදන නිසා මම හිතන්නේ මේක පටවන එක හොඳයි කියලා. තමන්ගෙම ගෑණි වුණාට බබා තමන්ගේද නැද්ද කියන එක ෂුවර් නැහැ. ඒකනම් කට්ටියට টොප් එකට තේරෙනවා. ඒක කිව්වහම මේ බුදුහාමුදුරුවොත් පැත්තක ධර්මෙත් පැත්තක ඒක තේරෙනවා. හැබැයි ඉතින් Taman බැඳපු ගෑනේ හින්දා බැඳගත්ත බෙරේනේ. කොහොමද අස්සම් කරන්න එනවා තාත්තා කියලා. අපි අපි අහන්න ඕනේ ඒ අස්සම් කිරීම නම්බුකාරයක්ද නැද්ද? මේ දරුව අවජාත කරන්න. දුහන් කියන්නේ මේ මුළු ලෝකෙම අවජාතකයි කියලා. මේක ජාතකය කියලා ගත්ත ගමන් ඉස කැක්කුම් ගොඩයි. අපි කැමති නැහැ එහෙම බලන්න. අපි ඔක්කොම තාත්තා අල්ලපු ගෙදර මනුස්සයගේ තාත්තයි කොටුවේ අසං කරන්න දෙනවා නම් කැමති. පිස්සු. විසාකාවගේ හොඳම මිනිබිරියක් මැරෙනවා. එතකොට ඒ සෝවාන් උත්තමාවියා. මරණය කටයුතු ඉවර කරලා බුදුජානක ළඟට ගිහිල්ලා දැන් දුක් ගැනවිල්ල කියනවා මේ මහප්පට කියනවා වගේ. බලන්න ස්වාමීන් වහන්සේ මට දරුවෝ 20ක් මේ විශ්වගෙමත් මෙච්චර හුරතල් මිනිවිඩයක් හිටියේ නෑ මෙන්න මෙහෙම අකාල මරණයක් වෙලා වුණා මම මේ එන්නේ මලගෙදර හමාර කරලා දැන් නම් ඉස්සෙල්ලා නම් බුදුහාමරෝ හද්දා මේ මේ පාන්තුකුලට වඩම්මනවනේ දැන් කාලේ හැටියට එව්ව නෑ එදා තිබිලා මිනිසුන්ගේ දරුවෝ මරනවා මිනිහව අල්ල ගන්නවා අය හාමුදුරුවෝ මොකට ඕකට දැන් මැරෙනකොට මතකන පන්සලනේ. ඒ දවසල ඉවතිවිල නැහැ. ඉවර වෙලා බුදුහාමරට වාර්තා වෙනවා. ඒතර බුදුහාමර අහනවා. ඉතින් බුදුහාමර දාන්නවා ඉතින් අය මේ. සාමාන්‍යයෙන් කියනවා ගෑනු කට්ටියමයි කියන්නේ මම නෙවෙයි. ගෑනුන්ට සංයෝජන 11ක් තියෙනවා කියනවනේ. දස සංයෝජන සහ දරුවන්ට ඇති කැමැත්ත කියලා තව එකක් තියෙනවා. එතකොට 11යි. ඉතින් ඒක ඕනේ බුදුහාමුදුර වෙන්න ඕනේ නැහැ. ඕක දැනගන්න. බුදුහාමුදුර දානවා. ඊට පස්සේ බුදුහාමුදුර අහනවා විසාකාවගෙන් මේ සවැත්වර කොච්චර ජනතාවක් ඉන්නවද? 8 කෝටියක් ස්වාමීන් වහන්සේ. උඹ මේ 8 කෝටියම උඹේ දරුවෝ වෙනවට කැමතිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔන්න විසාකාවගේ තියෙන පුළුල් හිත. උඹ හිතපන් මේ 8 කෝටියම උඹේ නම් දවසට කී දෙනෙක් මැරෙනවද? ඔක්කොටම අඬන්න එපායි. මේ 8 කෝටියම උඹේ කියන්න කැමති. ඒකනේ අපි අදහස. අපි ඔක්කොටම අම්මා වෙන්න කැමති. ඔක්කොටම තාත්තා වෙන්න කැමති. ඒක වෙන්නේ මොකද්ද? හැම කෙනාගේම දුක් ඔළුවේ දාගන්න වෙනවනේ. ඒ වෙනුවට මේ තමන්ගේම දරුවා වුණත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කල යුත්තේ ඕනම් කරනවා මේ ඇඟේ දාගන්න තු ඉන්න ගියා නම් මේ හුස්ම ගන්නවද ගැලෙනවද? එහෙම නැත්නම් අපි මේ හිතලා කතා කරනවද නැත්නම් මේ දැක්කටයි හොඳයි කරනවද? එහෙම නැත්නම් මේ හිත නිකන් ඉන්නවට අහකන සද්ද අහනවද? එහෙම නැත්නම් ඇහෙනවද? ඊයේ මම අර පොඩි ළමයි ආපු වෙලාවේදී මේ ගාන්ටාර එකක් ගහලා ආන්න සැලැස්සුවා. මෙතන ඉන්න කට්ටිය හිටියා නේද? හිටියේ නේද? මම පොඩි කට්ටිය කියලා හිතලා ඒක කරලා පෙන්නන්න. ඔක්කොම අහන්න මේ මේ එන සද්ද තරංගේ අවසාන කෙලවර. හැකි තාක් දුරට අහන්න ඒ සද්ද තරංගේ අභියෝග කරමින් අඩු වෙමින් යනවා. ඒ ශබ්ද තරංගය අහගෙන ඉන්නකොට අන්තිමට යනකොට අපි අහනවා හැබැයි ඇහෙන දෙයක් නැහැ. අපි තාම අවධානයෙන් අහගෙන ඉන්නවා ඇහෙන දෙයක් නැහැ. ඔන්නෝක තමයි නිවන කියන්නේ. පූර්ණ අවදියෙන් ඉන්නවා මොනවත් නැහැ. ඉතින් ඒක ඔක්කොම භාවනාව. මේක තමයි බුදුරජාණන් කියන්නේ හුස්ම දිහා බලපන් ඉවර වෙනකම්ම බලපන්. ඉවරනට පස්සේ පූර්ණ අවධානයෙන් ඉන්නවා පේන දෙයක් නැහැ. මේ විදිහට බැලුවොත් ඒ දිගට එන හුස්ම දිහා අරගෙන බැලුවොත් ඒක මම විශ්ින් කරන මගේ හෝ මගේ ආත්මයක් නෙවෙයි. ඒ කය අවුරුදු කෝටි ගාණක් පරිණාමයේදී හදාගත්ත මේ ස්වභාවික වරණයෙන් ඇතිවෙච්ච සහජාතයක්. එහෙමනම් මේක මම කෙරුවයි කියලා හිතපො ගමන් ඒ කරපු නිසා කොන්ද දිගෑරෙනවා කොන්ද දිගෑරීම නිසා ඉරියව් මාරු වෙනවා ඉරියව් මාරු වෙච්ච නිසා සතිය ගන්නවා සතිය ගැනීම නිසා මම භයානක අපරාධයක් කරපු විදිහට තමයි විශාල චෝදනාවක් ඉදිරිපත් කරන්නේ භාගෙට තමයි නිදහස් මොකද තමයි දන්නවා එහෙම වුණාට සතිය කැඩුන්නේ නැහැ කියලා ඒ නිසා නිදහස්. දැන් තියෙන අභියෝගය තමයි ඒ සතිය කැඩෙන්නවයි හෝ කැඩෙන්න හේතු වෙනවයි කියන මේ හයියෙන් හුස්ම ගැනීම හෝ කොන්ද දිගෑරීම මම විශ්ින් කරන ලද්දක්ද සසංකාරිකව කරන කාය සංස්කාරයක්ද අසංස්කාරිකව සිදුවෙන දෙයක නියෝජනයක් නිරීක්ෂණයක් පමණද කියලා බලන්න. එතකොට මේ ශරීරය අනුංග එකක්. මම මේක නිරීක්ෂණය කරනවා. ඒක ශරීරයට කරන නිඳාවක් නෙවෙයි. මේ මනුස්ස ජීවිතේ වැඩ ගන්න හැටි. මනුස්ස ශරීරය වැඩ ගන්නේ ඔහොමයි. මේක මගේ කියලා ගත්ත ගමන් ඉතින් හොදලා ගන්න දෙයක් නැහැ ඔකේ. ඒ නිසා අනිත් දවසේ toy විදිහටම භාවනා යන්න අරින්න දැන් සතියේ තියෙන බව දන්න නිසා මේ කරන දේවල් ඊ타මතා සතංකාරිකව කරන දේවල්ද කාය වචී මනෝ නැත්නම් අසංස්කාරිකව සිදුවෙනවද කියලා බැලුවොත් අපි 90 ගාණක් දැනටම නිවන් දැකලා තියෙනවා. කරනවා කියලා අපි හිතින් දාගෙන ඒක 190 ගානට ලොකු කරලා උද්දී ඉඳලා හඳනකම් පශ්චාත්තාප වෙනවා. මම විසින් නොකල යුත්තක් කරා, නොකිය යුත්තක් කිව්වා, නොසිතිය යුත්තක් සිතුවා කියලා <clears throat> කවදාවත් හැරිලා බලන්නේ මේක මේ හිතාමතා කරපු දෙයක්ද නැත්නම් සිද්ධ වුණ දෙයක්ද කියලා මොකද සතියේ නැහැ. සතියෙන් හොඳට පොත් ලැබීම කරන්න මේ හිතාමතා කරන දේ නිසා ਸਰුවචනාංශෙත් කිව්වා කාල් මාක්ස් නොත් කිව්වා මිනිස්යා ස්වභාවයෙන් හොඳයි. ඒකේ මිනිස්යාගේ සීලයක් රැකලා වෙච්ච එකක් නෙවෙයි. නමුත් ජීවිතේ මල් විහිංපල් වැරදිමනව හොයන්නේ. ඒක නිසා එකක් දෙකක් විතර තියෙන වැරදි ටික පුරාවට අරගෙන ඒක ගාගෙන ළඟ ඉන්න අය කට්ටියත් ගහගෙන අල්ලපු ගෙදර කට්ටියත් ගහගෙන උද්දී ඉඳලා හැන්ද වෙනකන් කන පින්න ගගා ඉන්නවා. ආන්න යා ඒ මෝලට තමයි පුතඥයයි කියලා කියන්නේ. මේවා මේ සිදුවෙන දේවල් මට හම්බුනේ මනුස්සකය මේක දිහා බලන්න තිරසංගයක් හම්බුනනම් අපිට කොහෙන්ද මෙහෙම අවස්ථාවක් ප්‍රේත ලෝකයට ගියා නම් කොහෙද අපිට මෙහෙම අවස්ථාවක්? නිරේට ගියා නම් කොහෙද අපිට මෙහෙම අවස්ථාවක්? එහි මේ හම්බෙච්ච මනුස්ස ජීවිතේ තිරිසං කරගෙන මම කෙරුවා කියලා පෙළෙන ජනතාවට ඒ මොකද කරන්නේ? මොකද යායක ආතතියට කැමති අපි. අසහනයට කැමති. අල්ලපු gedara බබත් මගේ බබා කියාගන්න කැමති. ඒ නිසා භාවනා කරන එක නට මුලින් මුලින් වගේ නිකන් හැම ගැලවෙන්න වගේ, හැව ගැලවෙන්න වගේ යන්න පටන් ගන්නවා. ඒකට ටිකක් මූල ධර්ම දැම්මට පස්සේ ඒ ඒක බලන සුළු භාවනා කරනකොට අර වගේ කරදරයක් එනකන් සාදරෙන් බලන ඉඳි වගේ ඉස්සර වගේ නැද්දකින් නොපතන් කියලා යකෙක් එනවා වගේ නෙමෙයි. අර දේ වෙනකන් බලන ඉන්නවා මේ මගේ බබාද විජහට අරගෙන ඉඹගෙන වැළඳගෙන නලවන්න යන්නේ නැහැ. මගේ බබාද නැද්ද? මුදු පුතුණාටිය බල්ල තියනද? එයාගේ බෙල්ල මිරිකන බබාගේ දානනිකා ඉන්නවා අවජාතක දරුවෙක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් විඳවන 99%ක්ම අවජාතකයි. නැත් ඒක ගැන කතා කිරීම අපි මේ මනුස්සව දා මානව දයාව අනුන්ට කරන අනුකම්පාව කියලා මොකද්දෝ බයිලාවක් ඔලුවට දාගෙන වංචනික ධර්ම වගේකට මේ තමන්ට gedeටත් මරගාදී තීති ලෝකෙට ප්‍රකාශය කරනවා. ඉතින් ওই මිනිසුන් තමයි මේ සමාජ සේවකයෝ කියන්නේ. නොද්දකින් නොපතන් නොදෝමකි. Tamange වැඩේවත් දන්නේ නැති ජනතාවක් ඒ. ඒ නිසා mind your own business be mindful. Tamange වැඩක් බලාගන්න සත්‍යමත් වෙන්න. ඒකට මේ දේ අපිට කර හැකි. මේ සතියේ මේ ටික කර හැකි. ඊට පස්සේ තේරෙනවා අපි ඇසුරු කරන හැම කෙනාම Taman ගැන බලන්න වෙලා නැහැ කිය කියා අනුන්ගේ සීනි කරනවා. ගන්සබා බිස්නස් බාර ගන්නවා. ගන්සබා බිස්නස් බාර ගන්නු ලැබි. භාවනා කරන එක නා කියනවා මචං පරණ ගුණය කරත් එවික්කා. දැන් පරණ ගන්සපා බිස්නස් කරන්නේ දැන් මගේ වැඩ බලන් ඉන්නවා කියලා. ඉතින් එතකොට කට්ටිය කියනවා දැන් කක්කමක් නැහැ, හැංගීමක් නැහැ, බීරියලියට වේනා ගායනා කරා වගේ වැඩක් නැහැ කියලා. ඒ වෙනුව අහන එක ලාභයි මේ මානසික අදාදියටපත් වෙනවට වැඩියි. නැත්නම් මන් දිහා බලන්නකෝ. ඕක තමයි මගේ එකම ගේම. මට හරියට කට්ටිය බයිනවා. ඒ කවුරු කට්ටිය බැනත් මගේ හිත විවේකයෙන් තියාගෙන ඉන්න විතරයි මම බලන්නේ. ඊට පස්සේ බලනවා පුළුවන් නම් අනික් ඒවායි බලන්න. නැත්තම් මම කිසිම වගබීමක් නැහැ. මං වෙනුවෙන් කවුරු පව් කරගත්තත් මම නිසා කවුරු පව් කරගත්තත් මට ඒවා පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. මොකද මට ලොකු වැඩක් තියෙනවා නිතරම විවේකයෙන් ඉන්න නිතරම සැහැල්ලුවෙන් ඉන්න නිතරම ආතතියෙන් තොරව ඉන්න නිසා මම අරිම කලාතුරකින් තමයි චෝදනා පත්‍ර දාගන්නේ. මොලේව සිද්ධ වෙන දේ ඉතින් වෙච්ච දෙයට එන්න සීරද කියලා කියනවානේ. මුළු ජීවිතේම වෙච්ච දෙයක්. මේක මේ කලින් හදපු DVD එකක්. බෝක බලලා නිකන් හිටපන් දැන් එඩිට් කරන්න බෑ. දැන් දැන් වේදිකාවට නැගලා කෑ ගැහුවට වැඩක් නැහැ. ඕක DVD එකක් හදපු එකක්. ඔය බලලා කරබන හිටපන්. එතකොට නිකන් පිච්චරයක් බලනවා වගේ ටෙලි ඩ්‍රාමා එකක් බලනවා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සම්පූර්ණ ඩ්‍රාමා එක තියෙනවා. එඩිට් කරන්න යන්නත් එපා. එඩිට් කරන්න බෑ කියලා හිතාගන්න. ওই පැත්තෙන්. යන්න ගියාම ඒක ලොකු ශික්ෂණයක් බාටපත් වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. තොරතුරු ඉදිරිපත් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාන්හස මගේ ආනාපාන සති භාවනාවේ අධ්‍යක්ීම් ඉදිරිපත් කරමි. භාවනාව කරගෙන යන විට දිග හුස්ම රැල්ල කෙටවීමත් ඒ සමග තනි ඉරක් වශයෙන් තිබූ හුස්ම රැල්ලේ හුස්ම රැල්ල කොටස් වශයෙන් කැඩි කැඩි හැම අතටම විසිරී යෑමත් ඉන්පසුව තුනී වී යාමත් සිදුවේ. එවිට ගතසිත දෙකේ විශාල පහසුවක් දැනුණද ඒ සමාධිය නොවන බව අවබෝධ වනුයේ නොයෙකුත් විකාර සිතුවිලි සිහින්ව පසුබිමේ ගලා යන බැවිනි. මෙම අවස්ථාවේදී ශබ්ද ශබ්ද ඇසේ. නමුත් ප්‍රතිචාරයක් සිතින් නොදැක්වේ. මෙසේම බොහෝ වේලාවක් සිටිය යුතුයද? එවිට එපා වීමක් දැනේ. නැවත මුල සිටම ඝනවට දැනෙන හුස්මට යා යුතුයද? සුවපත් වේවා. ඔය තමයි අර අමාරුවෙන් අයින් කරගත්ත ආතතිය දැමත අවශ්‍ය නම් කෙලස් ඕනේ නම් එහෙම නැත්නම් අසහනෙපත් කරගන්න ඕන නම් ආය තොංගාල මැනලා ආනපන ටිකක් ගෙනත් දාගන්න. මේ පිරිසුදු කරගත්ත භූමියට ආය වසුරු හෙලා ගන්න පුළුවන්. ඒ තමයි අපේ හිත දෙන එකම ඔපිනියන් එක නිකන් ඉන්නකොට නිකන් පාළුයි පාළුයි වා. ඒ නිසා යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා නිකන් ඉන්නකොට වන්දනා ගමනක් දාගන්න. ඉතින් භාවනා කරන්න ගියාමත් මේ තාම ආයාසයෙන් මේ කෙලෙස් නැත්තනට ගියාට පස්සේ අර කට් මේ මේ කුඩැල්ල කොට්ට උඩ තිබ්බට පස්සේ වගේ උට හරි අප්සෙට් කොට්ට උඩ ඉන්නකොට උට ඕනේ කරන්නේම තෙතමනියක් ඕනේ කරන්නේම අඳුරක් ඉතින් කුඩැල්ල වගේ තමයි ඉතින් ඒ නිසා මේක තෑග්ග දෙන්න පුළුවන් තෑග්ග බාර ගන්න ඉච්චයකට බේතක් නැහැ ඒ කියන්නේ එයා භාවනා කරන්න ඇයි කියලා දන්නේ නැහැ ඒක ආරම්භකයේදී අපිට ඇත්තෙන්නේ නැහැ. ආරම්භයේදී අපි දන්නේ මේ වගේ තැනකට යනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකට දැනගන්න තියෙන අපේ හිත හැම වෙලාවෙම කෙලේශයක් ගන්න පැත්තට තමයි ඔපිනියන් දෙන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවට සාකච්ඡා කරලා ඒ එතෙන් ගිය උත්තරමෙන් වහන්සලා කොහොමද වැඩ කටයුතු කරන්න කියලා ඔය ත්‍රිපිටකයේ තියෙන හරිය ටික තමයි තියෙන්නේ. ඒ නිසා මේ සෝදා පිරිසුදු කරගත්ත භූමියට පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල වෙන්න එපා. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද කියලා අහන කියන් තියෙන්නේ නික්කං හිටපන් කිය. ඒක තමයි අමාරු දේ. මොනක්වත් නොකර නිකන් ඉන්නවා කියලා කියන්නේ මමත් නැහැ, මාන්නෙත් නැහැ, තෘෂ්ණාවක් නැහැ. නමුත් ඒක ඒ හිත බාර ගන්න ඒක පරාජයක්. පසුබෑමක්. ඒ නිසා මුන්නව හරි මේකට කරන්න ඕනේ කියලා නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගාබල්ලා බම්පෙස්සන් කියලා මුන්නව හරි වැඩක් පටන් අරගන්න. ඒක ඒක දිහා බලන්න අපි මේ විදිහට භාවනා නොකර ඉන්න වෙලාවේදී මේ වගේ ඔපිනියන් මේ වගේ චේතනා අදිත්‍ථාන අබිනිවේෂ කෝටි ගාණින් මතුවෙනවා කවදා ගෙවලා නිම කරන්නද කියලා. දැන් මේ අඩු කරන අඩු කරන ගියාට පස්සේ පේන එක ඇහැට කුණ වැටෙනවා වගේ පේනවා. අපිට කියන්න පුළුවන්. ඒ අපේ ගුණයක් නිසා නෙවෙයි සරුවච්චන් ආංශික ගුණය නිසා. ඒ වුණත් එච්චර පිරිසුදු කරලා තියෙද්දි තාම සැකයි. සුද්ධ පිරිසුදුකමේ මේ හම්බෙච්ච එකේ ඉන්නවද? නැත්තම් කයියෙන් හුස්ම ගන්නවද? එහෙම නැත්තම් මම මෛත්‍රී භාවනා ටිකක් කරනවද? එනතන අනිච්ච දුක නැත්තම් මොනවා හරි දාගන්නවද කියන එක අහන්නේ. දාගන්න එකට කියනවා සංකර සංකිලේශ කියන පද දෙක බුදුහාම. කෙලස් කියන්නේ ඒක තමයි. මේක සංකර කරනවා සරල භාවයේ සංකර කරගන්නවා. නික්ලේශී භාවයේ සංක්ලේශ කරගන්නවා. එතකොටම මම යනවා එතකොටම මාන්න එනවා එතකොටම තෘෂ්ණාව එනවා අර නික්ලිෂි භාවයේ අර සරල භාවයේ ඒක නැහැ එතකොට පාළුව දැනෙනවා ඉතින් අද මේ වගේ නගරයක ගත්තොත් ඒ පාළුකම නැති කරන්න කොච්චර රෙක්‍රියේෂන් තියෙනවද කොච්චර જાති තියෙනවද කෙනෙකුට මේ මට පාළු නම් එන්න අපි ගාවට කියලා. වෛශ්‍යාගාර වගේ. වෛශ්‍යාගාර වාගේ. ඕක තමයි අපි මේ ලංකාවත් ගෙනියන්න හදන්නේ ඔතෙන් තමයි. දියුණු කරනවායි කියලා යටිතල පහසුකම් දෙනවායි කියලා සංනිවේදන ක්‍රම දෙනවයි කියලා ලංකාවත් ඔතෙන් ගෙනියගත්තොත් අපි අපුඩි ගහලා ෂෝක් වැඩේ. නිකන් ඉන්න බා කොහොම කොහොම හරි ගහපල්ලා වෙස්සන් කියලා ඉතින් අනාගෙන සංකර කරගෙන ඉන්නවා. ඒ මොකද අපිට පාළුවක් නෑ දැනෙන්නේ කම්මැලිකමක් දැනෙන්නේ නීරසකමක් දැනෙන්නේ ඒ වෙනුවට මේ අත දිගාරපමණින් කෙලස් තියෙනවා. ඉතින් මේක තීරුම් අරගන්නකොට බය ඇති වෙන්නේ අපි මේ භාවනා නොකර සතිය නොකර ගත කරන ජීවිතේ අනුන්ට කොච්චර අදහස් කවලා තියනවාද ඔපිනියන් දීලා තියනවාද අපි ටොං ගානේ මේවා තියනවාද ඒකට පොහසත්කම කියලා නේ දාලා තියෙනම යමක්කම කරන්න පුළුවන්කම කියන්නේ පොහසත්කම කියලා ඉතින් පොහොසත් වෙන්න මේ නටන්නේ. ඒක නිසා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා. පොහොසතෙක් ස්වර්ගයට යනවා කියන එක ඔටුවෙක් ඉදිකටු හිලකින් යන්න හදනකොටදී අමාරුයි කියලා. මොකද පොහොසත් වෙන්න වෙන්න සංකීලස ක්‍රම වැඩි. පොහොසත්කම කියන්නේ සංකීලස ක්‍රම ටිකක් විතරයි. ඒ පොහොසත් කෙනෙකුට සංකීලස නැති තැනකට යන එකත් කරදරයක්. ඒකත් මායිස එකක්. මගේ ඒකත් මහ අභියෝගයක්. මොකද මේ මුළු ලෝකෙම ඒකට යදිම කොටේ මේක නැති තැනකට යන්න හදන්නේ කියලා. ඒ නිසා මේ වගේ වෙනකොට එක්කෙනෙක් එහෙම කරලා ධර්ම සාකච්ඡාට අයිලා මේව සාකච්ඡා කරනකොට සීබුද්ධිය ඇති කෙනාට ඒක ලොකු ප්‍රස්තාවක් වෙනවා. අපි මේ වගේ තැනක් හිතලා තියෙනවද ජීවිතේ කවදා හරි වුණොත් අපි මොකද්ද කරන්න ඕනේ අනේ සරුවච්චන් වහන්සේ නොහිටියානම් අපි කොච්චර අනාථද අපි කොච්චර අසරණද ඉඳලා කියලා තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා. ඉඳලා මේක කියලා තියෙද්දිත් අපිට මේක අපිට කියලා දීලා තියෙනවද අපේ ගුරුවරු? අපිට මේක කියලා දීලා තියෙනවද අපේ ආදරණීය අම්මලා තාත්තලා? අපිට කියලා දීලා තියෙනවද අපේ ආගමික නායකවරු? ඒගොල්ලෝ ඒක වසංගලා තමයි ඊට ටික කියන්නේ. ඒ ඒ හිතලා කරන එකක් නෙමෙයි. ඒක තමයි වංචනික ධර්ම කියන්නේ. ඒ නිසා මේකට යනකොට ඒවා සර්පෙක් හැව හැලෙන්න වගේ ටික ටික ටික ටික හැලෙන්න හැරෙනවා. ඒක නිසා මෙතෙන්ට ගියාට පස්සේ යේ ලෝකේ උපය උපාදානා චේසුතා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. යමක් උපේති උපාදාන කරති අදිෂ්ඨාන කරනවා චේතනා කරනවා අබිනිවේෂණය කරනවා ඒ සියල්ලම අයින් කරන්න හිතා ගන්න. එතකොට සබ්බ ලෝකේ අනාභිරත සංඥා. ලෝකයේ සියල්ල විශේෂයි අභිරතියක් නැහැ කාමයක් නැහැ. මේක පේන්නේ සාමාන්‍ය සීදීනස ගැනීමක් වගේ. epistemological suicide කියලා කියනවා. එතකොට මොකක්වත්ම නැහැ. අපි ජීවත් වෙන්නේ අවිමතාත්වයක් ඇති වෙන අදිෂ්ඨානයක් ඇති වෙන චේතනාවක් ඇති වෙන භාවනාදී බලනවා ඒක චිත්තක්ෂණයට හෝ කැළම නැති එකක් කරගන්න. අනේ එදාට තේරෙනවා අපි මේවා වැඩිමෙන් කරගන්න අකුසල් එහෙම නැත්නම් චේතනා ටොං ගානින් මනින්න බෑ. ඒ නිසා ඒ නැත්තන්ට ගියාට පස්සේ සාපේක්ෂව පේනවා. ඒ වුණත් පිළිගන්න මේක 100%ක් නැති තැනක ජීවත් වෙන්න බෑ. පුළුවන් තරම් අඩු කරන්න බලන්න අඩු කරපු තරමට ආතතිය අඩුයි. අඩු කරපු තන්ට අසහනය අඩුයි. ඉතින් ඒ නිසා මම දන්නේ මේ ප්‍රශ්නේ ආපේ කරාට මම මේ කරපු විග්‍රහයෙන් ඉංගිය ලැබුණාද කියලා මං හිතුවේ නම් දුන්නයි කියලා. තේරුණයි කියලා හිතනවාද ලියපෙකනට? කියලා නෑ වාගනේ. ඒක නිසා පැහැදිලියට පොරදීෙ පෙන්නපා කියලා කාවට පස්සේ පුළුවන් තරම් බලන්න මොනවත් නොකර ඒක පවත්වාගෙන යෑම සඳහා ගන්න ඉතින් ප්‍රයත්නයක් කියලා කියන්න බෑ නිකන් දිටීමක් කියයි. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මා කලක් භවනා කිරීමට උත්සාහ දරමින් සිටිමි. මම හිතන්නේ කලක සිට භාවනා කිරීම උත්සාහ ධර්මයෙන් සිටීමේ සමහර අවස්ථාවල ආනාපාන සතිය වඩමින් සිටින විට ඊතා ඉක්මනින් හුස්ම සියුම් වී උඩුකය සම්පූර්ණයෙන්ම නොදැනී යයි. එහෙත් බලවත් වේදනා සහිත පාද ගැන දැනීම ඇත. මෙවිට මාරුවෙන් මාරුවට ලා නිල් බිත්තියක් ඇස් ඉස්සරහා ඇති වග දැනේ. නැතහොත් සුදු දුමාරයක් වැනි දෙයක් පෙනේ. නැතහොත් තදබල ආලෝකයක් දැනේ. නැතහොත් වසා සිටින ඇස් පියන් පිටපස තවත් පියන් දෙකක් තිබීමෙන් ඒ වාද වැසී ගොස් තද කළු අන්ධකාරයක් දැනේ. මේවා භාවනා නිමිතිද නැතිනම් මායාවක්ද? මෙම නිමිති තෝරාගන්නේ කෙලෙසද? මේ කුමන අත්දැකීමක් ලැබුවද අවට ශබ්ද හොඳින් ඇසේ. සිත සෑම තැනම දුවයි. සිත යන්නේ කොහේදයි විශ්ලේෂණය කළ විට බොහෝ විට මා යමෙකුට යම් ධර්ම කාරණයක් කියා දෙයි. සිහිය විසින් මා හුස්ම වෙත ආ යුතුයයි මතක් කළද මා ඉන්නා මනෝලෝකයෙන් ගැලවීමට අපහසුය. තවත් දිනක් මා මිතුරන් සමග ශාලාවක භාවනා කරන විට මට සියල්ල නොදිනී ගියා. මට නිින්ද නොගිය වග විශ්වාසයි. පසුව පරීක්ෂා කළ විට මා ඒ විදියට පෑ භාගයක්වත් ඉඳ ඇත. එම අවස්ථාවෙන් සංඥා දැනෙන අවස්ථාව වන විට මගේ යටි තුල අවට කෙල එකතු වෙන වගක් දැනුනි. තවදුරටත් එය නිරීක්ෂණය කරමින් සිටියේදී යටි තුල කෙල වලින් පිරී ගොට්ටක් මෙන් එළියට වැක්කිරෙන්න යන්නාක් මෙන් දැනුනි. මේ අවස්ථාවේදී මම ඇස් ඇරීමේ තොලෙහි කිසි වෙනසක් හෝ කෙල බිඳුවක්වත් කට තුල නොතිබිනි. කරුණාකර මේ පහදා දෙන්න ඔබ වහන්සේට සම්මා සම්බුත් සරණයි අමා මහ නිවනින්ම සනසේවා. නිවන් සැප ලැබේවා. මේ මම මෙයත් කැමති සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් මගේ ප්‍රශ්නේ මේකයි. අර විදිහට নানা ආකාර අරමුණු එද්දී සුදු පාට කහ පාට නිල් පාට වෙනෙද්දි විවිධ සටහන් ආකාරات එක්ක පතරන තනනන තතරන අවස්ථාවද්ද තාඨමන අවස්ථාවද එතන මොනවත් නැතුව අර නිින්ද ගියා වගේ තියෙන අවස්ථාවද මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ වශයෙන් Tamanට වැටහෙන්නේ කියලා මම කැමතියි දැනගන්න මේ ලියව කෙනායි කැමතිද මේ සභාවේ දැන ගැනීම සඳහා අදහස් මතු කරන්න අන්න අදහසක් ආවා අපි මයික් එක අන්න මයික් එක. මගේ ප්‍රශ්නේ මේකේ අවස්ථා දෙකක් විස්තර කරලා තියෙනවා එකක් තමයි මේ මොනවා කෙරුවත් විසඳන්න බැරුව එක එක දේවල් තරන් දෙන අවස්ථාවක් දෙවෙනි අවස්ථාව තමයි කට්ටියත් එක බහන කරන මොනවත්ක්ත්ම නැති වෙලාවක් ගිහලා නින්දට වැටෙනවා වගේ තේරෙනවා මේ දෙක පිට කෙනෙකුට වශයෙන් තමයි මේ දෙක දිහා බලලා මේකේ වඩා හොඳ දෙකේ සාපේක්ෂව කොයි එකට මේකට වැඩිය මේක හොඳයි කියලා මනින්න පුළුවන්ද පුළුවන් නම් අපිට ඒකට පිළිබඳව පොඩි විග්‍රහයක් මුකුත්ම නොදැනෙච්ච අවස්ථාව හම්බුරන්නේ. වඩා හොඳයි. එතකොට නොදැනෙච්ච අවස්ථාව නිින්ද ගියා. එහෙම නැත්නම් ඒක පිළිබඳව කිසිම මතකයක් නැහැ. ඒ අවස්ථාව හොඳ නම් එතකොට මැරිච්ච කෙනාද හොඳ පණ තියෙන කෙනාද හොඳ? මැරිච්ච කෙනා හොඳයි. ලාභයි. ඔය අඩු ගන්න. අවමංගල්‍ය ආදාන සමිතියට ලාභයි. අධ්‍යක්ෂකවට ලාභයි. ඒ නිසා ඒකට අපි කියනවා නාස්තික වාදය කියලා. කියන්නේ මොනවාක්වත් නැති එක හොඳයි කියලා කියනවා. මොකද ඇති වෙලාවේදී අරමුණුද වර්ණ සටහන්ද මොන විදිහකට නැතර කරන්න බෑ. ආත්පස තියෙන සද්දත් ඇහෙනවා, පිරිසුත් තැනකට ගණ්ඩත් බෑ. මේක මී මැසි මී මී වැද්දා මීය කඩන්න ගියාට පස්සේ මී වදය මීයෝ මී මැස්සෝ කර ඔළුව වටේ කරකෙනවා වගේ කරකෙනවා. කෙල්ලෝ රක්ම නැහැ. ඊට සාපේක්ෂව තව තැනක් තියෙනවා අරමුණ දන්නෙත් නැහැ, ඉන්නවා දන්නෙත් නැහැ, කය දන්නෙත් නැහැ. මේ විවේක තැනක් තියෙනවා. ඉතින් අර මේ සංකර භාවය විවිධ ගොජේ එතන මේ සම්තතිය දැකලා ඇතිවෙච්ච මිනිස්සයාට අර මොනක්වත් නැති එක හොඳයි කියලා හිතෙනවා. අපි හිතමු දැන් මේ මහත්තයාගේ මානසිකත්වය ගත්තා. අපි මොනක්වත් නැතර හොඳයි කියලා හිතාන ගියා. දැන් අනිත් දවසේ ගිහිල්ලා භාවනා කරනකොට ඒ තැනට යන්න බෑ. දැන් තියෙන සංකර බව. ඇවිසිල්ලා. දැන් එතකොට අර ඒ අර හොඳ දේ දැන් නොලැබීම නිසා දැන් පශ්චාත්තාපයක් තියෙනවනේ. නෑ. එහෙමනම් ඇයි හොඳයි කියන්නේ අරක? ඒක තිබිච්ච වෙලා හොඳයි. ඒක දෙපාරක් වගේ තමයි ඒ අවස්ථාව එක්ස්පීරියන්ස් කරේ. ඒක නැතුණා කියලා කනගාටුවක් එන්නේ නැහැ. නෑ හරිද? ඊට පස්සේ දැන් භාවනා කරනකොට ඕන තරම් මේ මැසි පොදිය මේ මැස්සෝ ඔළුව වටේ ඇවිසලා තිබුණාට මේ වැද්දාගේ වගේ තමයි ඒක දිහා බලන්න ඉන්න පුළුවන්. ඒක ගැන කනගාටුවක් ඇති වෙන හන්දර. ඒකට ඒකට අර කැටි කැමැත්ත කියලා පිළිගන්න කැමති නෑ. හැබැයි මේකට කනගාටුවක් තිබුණයි කියලා කියනවා. උසාවියේ ඉන්නේ පිටිකූඩුවේ ඉන්නේ අහු වෙනවා කරන ප්‍රකාශ ඔක්කොම දැන් එතකොට මේ ප්‍රශ්නේ භාවනා නොකරන කෙනෙකුට කවදා හරි එයිද? නැති වෙයි හඳුර. ඉතින් ඇයි මේ මේ ප්‍රශ්නේ එන භාවනාවක් කරන්නේ? මගේ හොම්බෙන් යන භාවනාවක් කරලා දැන් මේ අන්තිම තැනකට ගිහිල්ලා එතනදිත් අපිට මේ තරම් විසඳා ගන්න පෙර ප්‍රශ්නයක් එනවා නම් ඇයි භාවනා කරන්නේ? මේක බුදුරජාණන් වහන්සේ කියනවා ධම්මොද්දච්චයක් කියලා. භාවනාවෙන් ඇති වෙ ධර්මයෙන් ඇති වෙච්ච උද්දච්චයක්. බීමසිවදී ඇවිසිල්ලක්. දූවිලි කොටට අලු කොට ගලක් ගහලා ඇවිසිලා. මේ අවසානයේදී කෙලින්ම බුදුහාමුදුරුවෝ තන්නේ කර වැරදි කාරයනේ දැන්. මොකද බුදුහාමුදුරුවෝ කියන අපි කරන්නේ නැහැ අපි භාවනා කරන්නේ නැහැ නේ බුදුන් නොහිටියන. භාවනා කරපු නිසා නේ මෙතන කියන නිසා අපිට කෙලින්ම අහන්න ඕන බුදුහාමුදුරන්ගේ. දැන් උභාන්සේ මේ ගෙනියලා ගෙනියලා ගිහින් මෙතෙන් ගියත් මෙතනත් අපිට තියෙනවා මේක හොඳයි මේක නරකයි කියලා මයි ළඟ. හොඳ රුචි අරුචිකම් දෙක තියෙනවා. ඒ නිසා මේ මීමැසි පොදිය ඇවිසිච්ච වෙලාවේ ඔළුව වටේ මීමැස්ස විදින්න වගේ මීවැද්දාගේ තියෙන එකට නොදකින්න පතන් ගතියක් තියෙනවා. ඒන්නේ හේතුව අරක දන්න නිසානේ. අර මේට වැඩි හොඳ එකක් තියෙනවා ඒ නිසා දන්නවා. ඉතින් ඒක නිසා මේ ලැබිච්ච අපි කියමු ඇත්තටම කොනක් කරදරයක් නැතුව ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් විතර තියෙන්නේ. කම්ෆර්ට් සෝන් එක තියෙන එක හොඳයි. නමුත් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. කියන අපේක්ෂාවක් ඇති කරලා අනිත් දවසේ ගොජේ දකින්නකොට මේකට සාපේක්ෂව මේක නොදකින් කියන ගතියක් එනවා. දැන් මේක ධර්මයෙන් ඇති කරපු එකක් නේ. මේක ධර්මමේ ප්‍රශ්නයක් නේ. එදින්දා කන බොන භාවනා නොකරන කෙනෙකුට එන්නේ ප්‍රශ්නයක් නේ. මේක බුද්ධ කියන්නේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා. මෙහෙම ධර්මුද්දච්චයක් භාවනා කොච්චර කෙලවර ගියත් එනවා. අන්නේකට අපි ගුණ දෙන්නේ කොහොමද කියලා බලන්න මේ අම්මා මැරිච්ච වෙලාවේ සුලිසුලං ආපු වෙලාව කරන්න බෑනෝ. අපි ඔක්කොම නැති වෙලා විවේකීව ගිහිල්ලා ඉහළම තැනට ගියත් ඒක නොලැබීමෙන් ඇතිවෙන දුක කියන එක ඒක ඇතුළෙම ගැබ්බෙලා තියෙනවා. ඊට ආසන්නයේ තියෙන මේ ගොජේ තියෙනනේ සන්තතිය. ඒක තියෙනකොට Taman නිකමේ ගණ්ඩ දෙයක් නෑ මොනම චාරයක්වත් නෑ ආත්මයක් නෑ කියලා ඒකට චෝදනා කරනවා. ඉතින් කාට හරි බුදුහාමුදුර කිව්වොත් අර විවේක ස්ථානටයි මේ ගොජේටයි සමසේ සලකන්න පුළුවන් දවසෙනකම් භාවනා කරන්න කියලා කොච්චර කල් භාවනා කරන්න වෙයි. ගොඩක් අනාමත. ඒ වෙනකොට බුදුජානනාංශ කියනවා ඒක විතරයි වටන දේ ජීවිතේ තියෙන. මේක තමයි අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ කියන්නේ. අමාරුවේ හොයාගත්ත දේ කැප කරන්න පුළුවන් වෙනවා. ඒ තාමත් අමාරුවේ හොයාගත්ත දේ පවා කැප කරන්න ඕනේ මේකත් එක සංසන්දනය කරලා. රාජාව රට්ටං විජිතම් පහය කියලා තියෙනවා. ගා කණ්ඩු කරලා රට දිනාගත්තට පස්සේ රට අතහරින රජ කුසේ දිනූ රට හැරපියා යන රජ කුසේ ඒක දිනන්න ඕනේ. ඕක නැත්තම් අපිට සාකච්ඡා කරන්න පදනමක් නැහැ. ඒක හරි ලේසි. ඒක කිසිම කරදරයක් නැති විවේක තරම්. මොකද ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඒකට ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ඒකට කියනවා නිකන්තියක් කියලා. කාන්දමක් වගේ අල්ලන ගතියක් තියෙනවා. ඒ විනෝඩ තියෙන අනිත් එකට එපා වෙනවා. භාවනා කරුවයි කියලා හිතන්න ගොඩක් කරලා කරලා කරලා ඒ විවේකී තිබුණත් හොඳයි එහෙම නැත්නම් මේක තිබුණත් නැත්නම් මේ දෙකම ආසන්නේ තියෙනවා මේක නැතුව මෙයාට ඉන්න බෑ මේක නැතුව මෙයාට ඉන්න බෑ මේ දෙන්න සාපේක්ෂයි. තේරෙනවද මේ කාරණා? මේකට නැතුව මේකට ඉන්න බෑ. කලබල වෙච්ච නිසා තමයි විවේකේ තේරෙන්නේ. අපිට විවේකෙච්ච නිසා ඕකට තමයි ගිය අවුරුද්ද හිටපු මුළු සතවර්ෂයේම දක්ෂම විද්‍යාඥයයි කියලා අයින්ස්ටයින්ට දුන්නේ සාපේක්ෂතාවාදයට. බුදුජානනාංශයේ නිෂ්පාදනයේ නැත්තම් ඉගෙනීම් තාම පුංචි කාරණාවක් වගේ. බුදුහාමුදුරන්ට දුන්නේ නෝබෙල් ප්‍රයිස්. දෙන්නෙත් නෑ මොකද මොකාට හරි මොන ප්‍රයිස් එක හරි දෙන්න ඌට වැඩි එකෙක් ඉන්න බෑ. ওই ප්‍රයිස් එක දෙන එකාට තමයි ඌ නම්බුකාරද කරන්නයි මේ කට්ටිය ටින්චු ටින්චු කියලා ප්‍රයිස් දෙන්නේ. බුදුහාමුදුරන්ට තෑගි දෙන්න කවුරුත් නෑ මොකද බුදුහාමුදුරු උත්තරීතරයි. බුදුරජාණන්සේ කිව්වේ මේ දෙන්නෙම යන්න ගිහින් මේකත් අතහරිනවා. අතහරිනවා කියලා කියන්නේ ඒක නැතිවීමෙන් එන කරදරේ කහට දරතේ නැති වෙන තැනක යනකම් මේක එදිනෙදා දෙයක් කරගන්න. උදේට කනවා දවල්ට කනවා තත්ත්වෙට කරන්නේ. මේකත් එකයි මේකත් එකයි කියනවා. ඉතින් මේ දෙක කොයි එකවත් එකයි කියලා දැන ගැනීම සඳහා කරන භාවනාව manussත්ව ඉක්මවලා ගිය එකක්. ඒක මිනිස් එක්ක ඉඳගෙන කරන්න බෑ. ඒ උත්තරීතරයි. ඒක උත්තරමනිස් ධර්මයක්. මෙතෙන්ට යනකන්න මනුස්සකම තියෙනවා. තියෙන නිසා අපි කියනවා මේක හොඳයි මේක නරකයි කියලා. මොකද මනුස්සත්වයේ තියෙනකම් මනිනවා. මාන්නේ තියෙනවා. අතින් ගියාට පස්සේ මාන්නේ අපි පාගා හරින්නේ අර කවුඳයි කිව්වත් වැඩි මේක හොඳයි කිව්වත් වැඩි කියලා දෙකම සම සම වෙනකම් භාවනා කරනකොට මනුස්සයා සදාචාරය අතාරිනවා. ඉන්නහට ආගමට ඉන්න බෑ. හොඳ නරක නැහැ. ඒක නිසා පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුරජාණන් කියනවා පින් පව් දෙක අතරින් නැතුව නිවන් දකින්න බෑ. කාලවරෙන් කව මේක කුසලතාවයක් තියෙනවා. අරක පින්න නම් මේක පවණං අපි කියන්නේ කෙලෙස් සහිත මීමේසි පොදි ඇවිස්සනා වගේ තියෙනක පවණං මොනක් කරන්න තියෙක පින්න නම් මේ දෙක ඉක්මවන්න නැතුව ඒ දෙක එකතේ සමසේ සලකනවායි කියලා කියන්නේ ඒකෙන් එහාට ගිය සත්‍යයක් නෙවෙයි. ආන් ඒක භාවනා කිරීම සඳහා නැත්නම් ඒක ටෙක්නික්ස් නෑ. සම්මා දිට්ඨිය විතරයි තියෙන්නේ. මේක පිළිබඳව පුළුල් දැක්මක් ඇති වෙනවා. සම්මා දිට්ඨිය හරියටම ඇති වෙන්න හඳුරන්නේ රහත් වෙන්න ඕනේ නේද? නෑ ඉතින් අපි දැන් සම්මා දිට්ඨිය පිළිබඳව කියනවා අපි ළඟ දිට්ඨියක් තියෙනවා. මොකද දිට්ඨිය කෙලෙස් වලින් බඩට සංකර්තාවයේ අව탁සීරුවට අක් කරනවා. එහෙම මුකුත් නැති මතකයක් නැති එක හොඳයි කියනවා. ඒක දිට්ඨියක්. මේ දෙක සම සම වෙනකන් තියෙන එක තමයි සම්මා දිට්ඨිය නැත්නම් ඒකට අද්දිට්ඨිය කියනවා. දිට්ඨියක් නැතිකම. ඒක පිළිබඳ හැඟීමක්වත් නැති කරාට දිට්ඨිය නැති කරන්න බෑ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදහන. තමන්ගේ තියෙන දිට්ඨිය දන්න මිනිහට විතරක් දිට්ඨිය අතාරින්න පුළුවන්. දැනටම සම්මා දිට්ඨිය කියලා ඉන්න මනුස්සයාට බෙහෙත් අහන්නේ නැහැ. තමන්ගේ තියෙන මෙන්න මෙතනයි මං අහුවෙලා තියෙන්නේ කියලා දිට්ඨිය තමන්ගේ ඒ ආසවය රුචි කරුචකම මනාපය දකින්න මිනිහට කාටවත් කියන්න ඕන තමන් try කළ බලතැකි මේක ගෙවෙනකම් කරන්න. ඒක වෙන්නේ රහත් උනට පස්සේ කිව්වොත් ඒත් කරන්න බෑ. එතකොට අභියෝගයක් නැහැ අපට. රහත් වෙන්න ඒක කරන්න ඕන. නමුත් මේක කරන්න මෙන්න මෙවැනි යහ කල්පනාවක් අවශ්‍යයි අපිට. යහ සංකල්ප අවශ්‍ය සම්මා දිට්ඨි සම්මා සංකල්ප. ඒ මිනිස්සයා තමයි ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පටන් අරගන්නේ. මේ ඉදිනදා ලෝකයට අපිට පාවා දෙන්න ගහපා දෙන්න මොනවත් අධ්‍යයක් ඇත්තේ නැහැ. මොකද ලෝකයා ඉන්නේ තන්නේ කර කාමේ. නිසා මේ ලෝකයේත් එක්ක ඉන්න ඕනේ ලෝකේ ගැටක් නැතුව බෑ අඩුම වචන සංඛ්‍යාවකින් Taman අතෙන් යන්න පුළුවන් ඉඩ හදා ගන්නවා නිතරම. කර්මාන්ත හදා ගන්නවා මෙතෙන්ට නිතරම යන්න. තම්මා මේ වායාමයේ මේ ආජීවය හදා ගන්නවා. એટલે නිතරම බලනවා අර ෆ්‍රික්ෂන් ලෙස් තනයි ටිකක් ෆ්‍රික්ෂන් එක තියෙන එකයි දෙකේ තියෙන සාපේක්ෂතාවය. බලමින් මේකත් නෙවෙයි මම මේකත් නෙවෙයි මම මේක આવොත් මේකෙන් උත්තර දෙනවා මේක આવොත් මේකෙන් උත්තර දෙනවා. එතකොට යාට මන සත්‍ය ඉක්මවන්න පුළුවන්. නැත්නම් ඉක්මවන්න පුළුවන් බාට හැකි සංඥා වෙනවා. දැන් අමුද්‍රව්‍ය ටික තියෙනවානේ. ආනේ සඳහා ඇති දෘෂ්ටිය තියෙනවනම් නිවන් දකින්න ඕනේ නැහැ. දැක්කා වගේ තමයි. මෙතන හිටියත් මම දන්නවා මේකට සාපේක්ෂව මේක තියෙනවා දැන් ඉන්නේ මේකේ. මේකට ගියාම දන්නවා මේකට සාපේක්ෂව මේක තියෙනවා දැන් ඉන්නේ මේකේ. ඒ නිසා දෙකේ එකකවත් බැඳිලා නැහැ. අරක වේවා මේක වේවා කියලා ප්‍රාර්ථනා අපේක්ෂා මොකුත් නැහැ. මේ දෙක යන්නේ සම්පූර්ණ හේතුඵල ධර්මයකට. මට පාලනය කරන්න බෑ. ඒක තේිනවා මේ සිදුවෙන හරියක් හේතුඵල ධර්මම මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මම මාගේ ආත්මේ කියපු ගමන් ආත තියෙනවා මේ මම හේතුඵල ධර්මයකට නම් යන්නේ මට ආතතියක් එන්න දෙයක් නැහැ. මමත් ධර්මතාවයක් පාඩපත් වෙනවා. ඒ ටාවෝයිසම් කියලා කියනවා බුදුරජාණන්සේ තතතාවය කියලා කියනවා. නොසලින මනස කියලා කියනවා. ඉතින් අපි මේ දෙක ලැබුවට පස්සේ මේ දෙකට නොසලින මනසක් ඇති කිරීම සඳහා හැම සිද්ධියකම බලනවා. මේ වගේ දෙකක් තියෙනවා. ඇති කියන தත්ත්වයක් තියෙනවා නැති කියන தත්ත්වයක් තියෙනවා. ඇත්තේත් නැති නැත්තේත් නැති මේ පවතිනකොට පුදුම අවදියක් තියෙනවනේ හැම වෙලාවෙම. එල්ලම සිටි සීයා පුදුම අප්‍රමාදී ගතියකින් ඉන්නකොට තේරෙනවා මේක හදපු එකක් ගන්න බෑ. එතන හදලා ගන්න ඕනේ. එතන එතන විජිලන්ට් එතන එතන රිලිජන්ට් වෙන්න ඕනේ. ආන්න ඒක විතර ඒ වෙලාවේ විතරයි කියන බුදුහාමුදුරු මිනිස්සු ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මිනිස්සු ආංශිකයි. පක්ෂග්‍රාහී. judgmental. assuming with the choice. මේකට කියනවා choiceless awareness, non judgmental, unassuming, evenly suspended attention. Evenly suspended attention to the both. And suspended decision. මට බොඩි සෙන්සේෂන් බලනකොටත් මේ ඇහෙන්නේ ඇහෙන්නේ බොඩි සෙන්සේෂන් එකක් එක්ස්පීරියන්ස් කරනකොටත් මේ වගේම දෙයක් වෙන්නේ මොකක්ද ඇහුන්නේ බොඩි එකේ සෙන්සේෂන් එකක් එක්ස්පීරියන්ස් කරනකොටත් මේ වගේ දෙයක් වෙන්නේ හැමෝටම බොඩි එකේ සෙන්සේෂන් එකක් දකින්න පුළුවන් ද සෙන්සේෂන් එකට නැතුව එකට සාපේක්ෂ නැතුව අපේ අපේ සෙන්සර්ස් ඇදලා තියෙන්නේ සෙන්ස් කරන්න පුළුවන් දේ පැත්තේ විතරයි. මැටර් එක විතරයි ඉක්විප්මන්ට්ස් එකට අහුවෙන්නේ ඇන්ටි මැටර් එක අහුවෙන්නේ නැහනේ. මොකද දැන් ඇන්ටි මැටර් නැතුව මැටර් එක ඩිස්කස් කරන්න බෑනේ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන මේ ආස්තිකත්වයේදී අර මිනිහා හැමදාම මේක තියෙනවායි කියන ආස්තිකවාදයට වටිනවා. නාස්තිකත්වයේ තියෙන කෙනෙන්නේ ඒකට වෙන්නේ නිසා මූසල මූට ගහපන් මූසල මූට ගහපන්. බොඩි සෙන්සේෂන් එකක් එන්න බෑ. සෙන්සේෂන් නැති තිරේක තමයි ඒක වැටුණොත් පේන්නේ. ඉතින් අපේ මුළු ලෝකෙම හැදිලා තියෙන සෙන්සස් වර්ල්ඩ් එකේනේ. ඉතින් ඉන්සාර සෙන්සස් නැහැ කිව්වොත් මරණය හා සමානයි. නමුත් සෙන්සස් නැති එකට සාපේක්ෂව මිදක සෙන්සස් එන්නේ නැහැ. අන්න ඒක දිහා බලනකොට අපි බලන්නේ මේ සෙන්සස් එකේ තියෙන රුචි අරුචිකම නෙවෙයි. අපේ හිත අහුවෙලා තියෙන ගැටි. මෙකැනිසම් එක බලන්නේ දැන්. ඇහැදී අපි බලන රූපේ බලන බැලීම දිහා බලන්නේ බැලීම සිදුවෙන ඇහි යන්ත්‍රණය බලනවා. චිත්‍රපටිය බලන්නේ ප්‍රොජෙක්ටර් එකේ වැඩ කරන හැටි බලනවා. එතකොට ඉන්වර්ඩ් නේ. මොනවා සිද්ධ වුණත් බලනවා මේක සෙන්සේෂන් එක කොහොමද වැරදි වෙනම දෙයක්. සෙන්සේෂන් එකක් එන්න පුළුවන්ද? දැනීමක් එන්න පුළුවන්ද? දැනීම නැතිට සාපේක්ෂ නොවි. වෙන්න බෑ. ඒක දිහා බලනකොට පේනවා මේ කවුරු මොන විදිහේ සෙන්සර් ගත්තත් ඒ මිනිස්සු නඩු කියන්නේ සාපේක්ෂව නැති தත්ත්වය දැකපු නැති විනිහ විතරනේ. දැකේ දැකෝ නැති මිනිහට නඩුවක් නෑ උඩ බලන්න දෙයක් තියෙනවා දැකපු නැති මිනිස්සයා මේ සෙන්සස් වල හොඳ නරක හොයන්නයි හරි වැරදි හොයන්නයි උද්දී ඉඳලා හැන්ද වෙනකන් සම්තන්දරේ බුදුසෙන්න්සේ කරන්නේ භාවනාවෙන් පෙන්ලා දෙන එක වෙලාවකට මේ ලෝකේ ඉඳද්දිම සෙන්සස් නැතුව ඉන්න පුළුවන් ඒක අකරතැබ්බයක් නෙවෙයි ඒක භාවනාවේ දියුණුවක් හැබැයි ඒකවත් අල්ලන්න එපා ඒ දෘෂ්ටි කෝණයෙන් සෙන්සස් දිහා බලන්න එතකොට ලෝකයා කියන්නේ නිකම්ම නිකං අසුචි වලක ඉන්න අසුචි පණු වගේ කාමෙටම උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සංවේදන වලට නටන જાතියක් නේ. ඒක තුල කද්දාකවත් නිවනක් නැහැ නේ. හොඳයි. ගරුසාන් වහන්ස මාහට භාවනාදී පහසඳහා අධ්‍යක්ීම් ලැබින ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා ඒ තුන වෙනම මම ඉදිරිපත් කරන්නම් පළවෙනි කොටස ශෛල්‍ය කර්මයකට භාජන වූ කෙනෙකුට නැවත සිහිය ආවිත අන්තිමට මතක ඇත්තේ ශෛල්‍ය ශල්‍යාගාරයේ උඩ ඇති විදුලි ආලෝකයේ සහ පසුව වාට්ටුවේ ඇඳක් උඩ බවත්ය. ඒ අතර කාලය තුල කුමක් සිදු ආදායි නොදැනී මාහට භාවනාවේදී ඒහා සමාන අත්දැකීමක් ලැබින වෛද්‍යවරයෙක් නොමැතිව ඒහා සමාන සිහිනති කිරීමක් භාවනාවෙන් ලබා ගැනීමට හැකියීම ගැන සතුටු වෙමි. ඒ සුන්දර අත්දැකීමක් බවත් ඒ චිත්තක්ෂණයක් නො සැලකිය යුතු කාලයක් සිටියා බවත් වැටහිනි. ඊට පසු භාවනා කරන විටදී ඒත සඳහන් පරිදි නොවත් කිසිම දෙයක් නොදැනෙන කාල ඇත. නමුත් ඒ නිින්දක් නොවේ යයි සිතන්නේ ආයි නැවත දැනෙන විට ඇස්සර බලන කල කොන්ද කෙලින් සහ ඔළුව කෙලින් තිබෙන නිසාය. කරුණාකර මේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. දෙවෙනි කොටස තවද ඉඳගෙන කය ගැන අවධානයෙන් ඉන්නා විට කකුලේ ඇඟිලි වල සිට දණහිස දක්වා විදුලියක් වදින්නාසේ දැනීමක් ඇතිවේ. ප්‍රතිචාර නොකර ඉන්නා විට හිසේ තැන් තැන්වලත් තොලේ සහ දිව අගද මෙවන් විදුලියක් වදින දැනීමක් ඇතිවේ. තවද සෑම අවස්ථාවකදීම එනම් සක්මන් භාවනාව හෝ ඉඳගෙන භාවනා කරන විටත් බොහෝ විට භාවනා නොකරන විටත් හිස මුදුනේන යම් කිසි ශක්තියක් ඉහළට ගමන් කරන ස්වභාවයක් ඇත. මේ අවස්ථාව කුමක්දයි පහදා දෙන්න. තුන්වෙනි කොටස ස්වාමින් වහන්සේ සක්මනේදී යටිපතුල ස්පර්ශය කෙරෙහි අවධානයෙන් ඉන්නා විට ඒ ස්පර්ශය දැනීම සමගම බොහෝ වෙලාවල් වලට කටේ යටි ඇඳ උඩ ඇඳ තද කරන ස්වභාවයක් දැනේ. ඒ ගැන අවධානය නොකොට යටිපතුල් වල ස්පර්ශයට අවධානය යොමුකොට නැවත සක්මන් කරන විට දිනක් ඔළුව ඇතුලෙන් යම් කිසි තද තෙරපමක් දැනුනි. ඒ හරියට හිස් මුදුන පුපුරවා යමක් එළියට එන්නට වාගේ දැනෙන තෙරපීමක් විය. එය නොනවත්වාම පැවතුන නිසා මා බය වී භාවනාව නතර කළෙමි. යටිපතුලේ අවධානය කැඩී මෙවන් දැනීම් දැනීම සක්මනේ වරදක්ද මාහට අනුකම්පාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි. අපි සාකච්ඡා කරපේකම තමයි ඔය පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉඳපු ගමන් භාවනාවේ ඇනස්තීසියා ගන්න නැතුව ඇනස්තටයිස් වෙනවා. ඉතින් වාසනාව තියෙන්නේ දොස්තර කෙනෙක් නැති එක කියලා ලියලා තියෙනවා. ඒ දොස්තරුන් හරියට තරහයි ඔකට. වෛද්‍ය වෘත්තියට තට්ටු වෙනවනේ. ඉතින් මේක සඳහා මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්න පුළුවන්. ඒක ওই භාවනාවෙන් ගන්න එක නෙවෙයි ඕන වෙනකොට ගන්න පුළුවන් එකක්. මම දන්නේ දැන් කාලේ නෑ ඒක දකින්න අමාරුයි. පරණ චිත්‍රපට ශාලාවල තිබුණු ප්‍රොජෙක්ටර් එක. චිත්‍රපටි ප්‍රක්ෂේපණය කරන එක. ඉතින් අපිට උගන්වන ෆිසික්ස් මාස්ටර් කිව්වා පිටිපස්සෙම තියෙනවා දිගටම විහිදෙන ආලෝක කදම්බයක් ඉලෙක්ට්‍රෝන දෙකක් අතරයි පයින්නවා ස්පාක් එකක්. ඒක එකම විදුලියක් නිපදවනවා. ඒක ඊට පස්සේ කොටුවකට අරගෙන කොටුවේ ඉස්සරහට හම්බෙන්නේ කොටු ආලෝකයක් විතරයි. ඊට පස්සේ ඒක ඉස්සරහ කෑම් එකක් තියෙනවා. වර එක අන්ධකාර දෙනවා, වර එක ආලෝකය දෙනවා. ඉතින් කෑම් එක කරකෙනවා. කරකෙනකොට එකෙන් එළියට යන්නේ වර එක අන්ධකාරේ වර එක ආලෝකයේ තියෙන ආලෝක ධාරාව. ඒක ඉස්සරහ සෙලුලොයිඩ් එකක් තිබ්බහම අර ආලෝකයට එන වෙලාවෙක ගිහිල්ලා tire වටෙනවා. අන්ධකාර වෙන වෙලාවේදී අපිට පේන්නේ ඊට පස්සේ ඊගා වෙන ආලෝකයක පේනවා ඒසොට මේ දෙක අතර අපි චිත්‍රයක් හදා ගන්නවා මේ තිබුණ දේ වෙනස් වුණයි කියලා චරණ චිත්‍රයක්ම වෙනවා ඒ චරණ චිත්‍රයේ දකින්න අතරමැද අන්ධකාරය නොදකින්න බෑ එකක් ගණන් කරලා කරලා කරලා අපේ ඇහි තියෙනවා දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක් ඒකට ඉංග්‍රීසි නම් මම හෙව්වා මට තාම හම්බුන්නේ නැහැ හිස්තසිස් කියලා එකක් තියෙනවා ආලෝකයක් වැටිච්ච ගමන් ඊට පස්සේ අන්ධකාරය දුන්නට අපේ ආලෝක ඇහැට ඒ අන්ධකාරය පේන්නේ ඊගාවට ආයෙ වැටෙන ආලෝකයත් එක්ක කතාව යනවා. ඒ නිසා චිත්‍රපටි ශාලාව කියනකොට 50ක් අපි ඉන්නේ අන්ධකාරේ. කවදාකවත් දැකලා නැහැ අපි අන්ධකාරය දකින්නේ මොකද අපේ ඉඳුරන් හැදිලා තියෙන ආලෝකය දිහා බලන්න ඒක ශෝකාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියලා චිත්‍රපටිය බලන්න මිසක්කා ප්‍රොජෙක්ටර් එක දිහා බලලා ප්‍රොජෙක්ටර් එක මේ චිත්‍රපටිය යද්දී ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බැලුවොත් අපේ හිත කොච්චරක් මායා කරනවද? ඒ මායාව අපිට පේන්නේ ඇනිමේෂන් එකක් විදියට. චරණ චිත්‍රයක් විදියට. ඒක සෙලුලොයිඩ් පටය අරමන්නේ ඒකේ චලනයක් නැහැ. ඒ ඒ දර්ශන තල ඇවිල්ලා යනවා. ඒ අතරමැද තියෙන ආලෝකයේ නොදැනීම තමයි චිත්‍රපටියක් හැදීමේ නැත්නම් මේ අතරමැද තියෙන ආලෝකයේ නොදැනීම අවිද්‍යාව නම් අවිද්‍යාවක් තිබුණොත් විතරයි තෘෂ්ණාවක් ඇති වෙන්නේ. චිත්‍රපටයේ රසවත් වෙන්නේ ආලෝකය දැක්කේ නැත්නම් විතරයි. යම් වෙලාවක ප්‍රොජෙක්ටර් එක ගැන දැනගෙන මාස්ටර් කෙනෙක් කිව්වට පස්සේ කියලා චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා Taman දැක්කොත් මේ චිත්‍රපටිය රඟ බලනවා රඟ රස විඳිනවා කියන්නේ මේ Taman රවට්ට ගැනීමක් කියන අදහසෙන් බැලුවොත් පේන්න පටන් අර ගන්නවා මේ ආලෝකේ එක දහරාවක් නැහැ කැඩි කැඩි යනවා වගේ. ඒක බලන්න උත්සාහ කරනකොට චිත්‍රපටිය රස නැහැ. රස විඳින්න බෑ. ඉතින් ඒ සෙල්ලම තමයි අපි නිතර බින්නේ අන්ධකාරේ නැත්නම් 50ක් අන්ධකාරේ. නමුත් අපි කවදාකවත් චලචිත්‍රය බලනකොට අන්ධකාරය දකින්නේ මේක බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේක කාටුන් චිත්‍රයක් නං හිතන්න ප්‍රොජෙක්ටර් එක નિયમિત වේගයෙන් කැරකෙන්නේ නැහැ කියලා. එතකොට දඩදඩස් කාලා කාටුන් නිකන් චිත්‍ර රූප ඉරිකැලි බවටපත් වෙනවා වරින් වර තිරේ කළු පාට වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රොජෙක්ටර් ඔපරේටර් තිත්ත ගුණ හරපෙන් බලනවා අපරාධ රස වින්දනේ නැතුව ගියයි කියලා. එදා තමයි හැබැයි හෙළුව එළි වෙන දවස. එනකොට අපි ඒකට කැමති නැහැ. ඒක නිසා මේක පුංචියට දාලා ගත්තොත් හැම ප්‍රසවාසයක් එළවෙන වෙර තැනකම ඔන්න ඔය කියන තැන තියෙනවා. කවදාකවත් අල්ලන්නේ අපිට කිසිම වෙලාවක ප්‍රසවාසයක් ඉවරනකම් බලන්න බෑ. ඊට ඉස්සෙල්ලා අපි ඊගාට එන ආස්වාසිය අල්ලනවා. ඊට පස්සේ ආස්වාසිය ඉවර වෙන්න ඉස්සෙල්ලා ප්‍රසවාසිය අල්ලනවා. ඉතින් ඒ නිසා කවදා හරි බුදුජානනාංශයේ කියන විදිහට මුලැමැදාක හොඳට බලලා ගියොත් හැම ආස්වාද ප්‍රසවාස දෙකක් අතර මැදම ওই චිත්‍රපටියේ අන්ධකාරය වගේ නොදැනෙන නොපෙනෙන එහෙම නැත්නම් sannivedana කරන්න බැරි තැනක් තියෙනවා. ඒක නොදකින්ද ගැට ගැහිලා තමයි තණ්හාවෙන් කරන්නේ. පේන ටික අල්ලගෙන කතාවක් ගොතනවා. ඒක නිසා කියනවා thin slicing of time කියලා. කාලේ ඊටාම කුඩා කොටස් වලට කඩන තරමට සතිය වැඩි වුණාට පස්සේ අපිට තේරෙනවා මෙතන අතරමැද අන්ධකාරයක් ඇතිපහුවෙන බව. ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැද හැම තැනම හිතනක් ඇතිපහුවෙන බව. එතකොට පේන්නේ ආශ්වාස ප්‍රශ්වාස කැඩි කැඩි කැඩි කැඩි යනවා වගේ. ඉතින් අර ජීවිතය ගැන, කය ගැන ආතකරන එකනට හරි බයක් ඇති වෙනවා. මේ හුස්ම ටිකත් කැඩි කැඩි කැඩි කැඩි යනවා. එතකොට ඇඟෙත් පුපුරු ගන්නවා වගේ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් එතකොට සරුවච්චන්හන්ත කියන්නේ මේක වෙනකොට සද්ධාව තියෙන්න අරින්න, සීලෙ තියෙන්න අරින්න, සතිය තියෙන්න අරින්න. එතකොට තමන්ට බීතිකා එන්නේ නැහැ. එතකොට පේනවා මේ කැඩි කැඩි යන දෙයක් නිත්‍ය වශයෙන් දැකීමට තමයි මේ ඉඳුරන් හැදිලා තියෙන්නේ. ඒ තුල තමයි ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ. ඒ තුල තමයි මාකටිං පාර යන්නේ. ඔතේ හැම එකකම මේ කැඩි කැඩි යන බව දැක්කොත් එහෙම හිතා ගන්න පුළුවන් වෙයි දන්නේ ආලෝකයේ තියෙන ප්‍රදේශයට 50ක් අන්ධකාරයේ චිත්‍රපටයක තියෙනවා. මේක ෆිසික්ස් වලට ගියාට පස්සේ කියනවා පේන ස්පර්ශ කරන්න පුළුවන් දකින්න පුළුවන් ප්‍රදේශය 104යි. ඊටු 126ක් dark matter. ඊටු 170ම dark energy. ඒ නිසා මේ ලෝකේ වශයෙන් අපි දකින්නේ 104ක් පුම්බලා වෙන්න මේක. 96ක් තියෙන මේකේ තියෙන ශූන්‍යතාවය, රිත්තතාවය, තුච්ඡතාවය, අනාත්මතාවය, පරතෝ ගතිය දකින්න නැතුව ගත කරන ජීවිතය තමයි කාම ජීවිතය කියලා කියන්නේ. 104ක් වෙන මේ කාමය 100ක් පුම්බලා යථාර්ථයේ 96ක් තුච්ච භාවයේ 96ක් රිත්ත භාවයේ 96ක් අනාත්ම භාවයේ 96ක් පරතෝ ගැන මට අයිති නැති බව 96ක් තියෙද්දි මේ අල්ලගත්ත හතර අරගෙන රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ අරක වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ ඇයි මෙහෙම මට උනේ කියලා කවුරු හරි දන්නවනම් මේ 104න් තමයි මේ හැදෙන තාක් අසහන ටික හැදෙන්නේ ආතති ටික හැදෙන්නේ අපි කවදා හරි දන්නවනේ මේ 96ක් ඒ වෙනුවට තුච්ඡතෝ හෘත්‍යතෝ පරතෝ අනත්තතෝ අනිත් තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ අනාත්මතෝ උදාහරණ පස් ආකාරයට පෙන්ලා තියෙනවා මේ අල්ලාගෙන තියෙනක හොඳට මේකලා බලපං මොනවද තියෙන්නේ මාව අපෑම විතරයි කියලා ඉතින් අපිට ඒක සම සමව පේනකොටත් කලන්තය හැදෙනවා. ඔළුව කරකවනවා, පොළොව පොළවේ ගහ ගන්න හදනවා, දාඩිය දානවා, පුපුරනවා. කවදාකෝ සියල්ල දැක්කට පස්සේ හරුවච්චන් වහන්සේ කියන්නේ සියල්ල දැකපු කෙනා. ඉතින් මේ 104ක් අල්ලන මෙච්චර ජනතාව දිහා බලලා කොහොම දර්ශනයක් පේනවද? ඔය වාගෙට hina වෙලා ඉන්නේ ඇයි ඔය? අනේ තොපි වාගේ අමන જાතියක් ඉතින් එහෙම කියන්නත් බෑනේ දැන් මගේ කට හොඳ නැති හින්දා මං කියනවා බුදුහාමුදුරුවෝ බොහොම නම්බුකාර මනුස්සයා රජපෞලෙනේ ෆුල් ඩිප්ලොමැටික් අපි නිකන් ඔය එච්චර ගණන් ගන්න නිසා අපි අතින් අනම්මනම් කියවෙනවා මේ දේ මවාගෙන කන ජීවිතේ <clears throat> පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා පෙම්වතෙක් පෙම්වතියක් ඉදිරියට ඉන්නකොට හිතේ වැවෙන මැවෙන කෙලෙස් ප්‍රමාණය ගැන හිතන්නේ කියලා කලහතුරකින් හම්බෙන අනියම් ප්‍රේම සම්බන්ධතාවයකදී පෙම්වතෙක් පෙම්වතියක් ඉදිරියේ ඉන්නකොට ඒ මමා ගන්න ලෝකය අවිද්‍යාව රාගේ අතින් අල්ලන්න පුළුවන් තරන්නේ. ඒක තමයි මේ අපි කාම ලෝකේ ඉන්නකොට කොයි කෙනා තිබුණ සිද්ධ වෙන්නේ. අරකෙදී නිදර්ශනයකට පෙන්නනවා. කවදා හරි හිතන්න මේක මේ අල්ලන්න පුළුවන් දැනෙන්න පුළුවන් ප්‍රමාණය තියෙන 4යි. ඒකත් ගෙස් කරලා කියන්නේ බුදුජානන්සේ කියනවා දැනින් දැනගන්න පුළුවන් ප්‍රදේශات එක්ක සාපේක්ෂව නොදැනෙන ප්‍රමාණය බලනකොට දැනිච්ච ප්‍රමාණය තුච්චයි කියලා කියන්න පුළුවන්. රිත්යි කියලා කියන්න පුළුවන්. අනත්තයි කියලා කියන්න පුළුවන්. පරතෝ කියලා කියන්න පුළුවන්. ශූන්‍යයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ගණන් ක්‍රමයේ දන්න ඕන කෙනෙක් දන්නවා ඕනම තීසීස් එකක් ඕනම හයිපොතීසිස් එකක් 95% ඩිස්ප්‍රූව් කරාට පස්සේ ඒක 100% වලට යනවා. ඒක තමයි මේ තීසීස් ඇන්ටිතීසීස් වල තියෙන වැඩේ. ඇන්ටිතීසීස් එක දාලා ඒක ඩිස්ප්‍රූව් කරනවා. 95 පැන්නට පස්සේ ඒක 100 100ට වැටෙනවා. මේකේ 195 යනකොට 96ක් යනකම්ම මොකක්වත්ම ගන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුජානක කියන ඔබ උදේ ඉඳලා හැන්ද වෙනකම් ගන්න පැය 24 කොච්චර ප්‍රදේශයක් මේ කාමයට ගත කරනවද ඉඳුරම් පිනවන්න ගත කරනවද එතකොට උඹට පුළුවන් වෙයිද මේ තුච්ච භාවයේක දකින්න රීත්ත භාවයේ දකින්න ශුන්‍ය භාවයේ දකින්න අනත්ත් භාවයේ දකින්න මේක පරතෝ අනුංගේ දෙයක් බව දකින්න ඉතින් එහෙම කියන බුදුහාමුදුරන්ටත් උච්ඡේදවාදෙන් දොස් කියනවා අකිරියවාදෙන් දොස් කියනවා අරස රසයි කියලා දොස් කියනවා අපගබ්බයි කියලා රොස් කියනවා මිච්චර ලස්සන ජීවිතේ බුදුහාමුදුරන් අච්චාර්ථේ කතා කරනවා කියන. මිච්චර ලස්සන ජීවිතේ බුදුරජාණන්සේ අපගබ්බයක් ගන්න ගන්න ගබ්දා කිරීමක් වගේ කතා කරනවා. කිසිම රසයක් හඳුනන්නේ නැහැ කියලා. අනික හැම ආගම්ම මේක පුදුම විදියට පුම්බලා පෙන්න හදන මේ ලෝකේ යථාර්ථය ඇත්තයි කියලා. ඒකේ ඒ ඒ ඒ තකතිරුකමේ තමයි මුළු විද්‍යාවම තියෙන්නේ. දැන් විද්‍යාව විසින් විද්‍යාව ඩිස්ප්‍රූව් කරගෙන කරගෙන කරගෙන යනවා. ඒතුළු බුදුරජාණන් වහන්සේ නිකම්ම ඒ කියපු කතාව මතුවලා තියෙනවා. නමුත් ඒතිෙදිත් කියනවා මේ විද්‍යාව සාක්ෂියක් වශයෙන් ගන්න එපා. සාක්ෂියකට ගන්න තරම්වත් විද්‍යාව වටින්නේ තුච්චයි කියලා. මොකද බුදුරජාණන්සේ කියන්නේ මේට වැඩිය වැඩි. ඉතින් ඒක තමයි මේ පේන්නේ. පිනිච්චාම අපිට අසාත්මය හැදෙනවා. ඇලර්ජික් වෙනවා. අමාරුයි. බයයි. චකිතේ ගැත් වෙනවා. තකි තකතිරු වෙනවා. ඉතින් සීලයක් නැති කෙනාට මොකද වෙන්නේ කියලා හිතන්නේ. සද්ධාව නැති කෙනාට මොකද වෙන්නේ කියලා හිතන්නේ. සතිය නෙවෙයි නම් ගියයි මොකද වෙන්නේ කියලා හිතන්නේ. ඉතින් mental upset, tension, hysteria. ඉතින් ආයෙ ගියාට පස්සේ බෙහෙත් දීලා ආයෙත් අර ආයෙත් මම ආයෙ නැති කරලා ආයෙත් අන්න වැඩි කරලා කියනවා ගිහිල්ලාට පුරුදු විතර කාමේ කරගෙන ඉන්න ඕන නැති දේවල් කරන්න යන්න එපා. ආයෙ ආවොත් විතරක් ආයෙ සයිකියාට්‍රික් කම්බෙට එන්න කියලා. හිතන්න සයිකෝതെරපි without the self කියන එක පොඩ්ඩක් කොහොමද සයිකෝതെරපිස් වැඩ කරන්නේ මේක නන් self දන්නවනම්. මේක තුච්චයි රිත්යි අනත්තයි කියන පැත්තෙන් හිතුව සයිකියාට්‍රික් කෙනෙක් කොහොම බලාවිද කියලා හිතනවා. ඒ තමයි එකම එකනයි ඉන්නේ ලෝකෙට බුදුහාමුදුරුවෝ විතරයි. ලෝකේ ධානාත්ම පැත්තෙන් බලනකොට අපිට මේ හිස් බව 150 පේනකොටත් අපිට ඇලර්ජික්. 50 නෙමෙයික 96 ගියාට පස්සේ අපි මෙතෙක් කල් අල්ලගෙන හිටපු දේවල්, අගේ කරපු දේවල් පිළිබඳව පුදුමාකාර විදිහේ ඒ වගේ තියෙන ශූන්‍ය භාවයේ පේන පටන් අර ගන්නකොට බුදුජානනාංශගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. ඥානෙ රැස්වි දෙන්න පටන් ගන්න. ඒ නිසා ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න වලක් තියෙන්නේ අන්නේ தත්තෙට යාගෙන එනකොට තර්ක ඥානෙ ඇවිල්ලා අපිට කරදර කරන්න හැටි. තර්ක ඥානෙ කියන ඔය පැත්තේ යන්න එපා. කීය කෙනෙක් පේන්නත් නැහැ. අම්මා තාත්තලා ගිහිල්ලත් නැහැ. අලුත්ම දැනක් ওই ඩේන්ජර් එක පැත්තට යන්න බෑ ඊට මීට වැඩි හොඳයි රැයට කාලා බුදින එක අපි ගිහිල්ලා රැයට කාලා බුදියමු විකාල භෝජන ශික්ෂාපද සමාදන් කරලා භාවනා කරනකොට වැඩි කොච්චර ලේසිද කියලා ලේසිනේ රැයට කාලා බුදින එක කොච්චර දෝ ලේසි විකාල භෝජන සමාදන් වෙලා ලෝකා ඉන්නවට වැඩි ඉතින් එතකොට ඒ පැත්තට කී දෙනෙක් ඡන්ද දෙයිද විකාර පූජන සමාදන් වෙලා භාවනා කරන පැත්තට කීද ඡන්ද දීදි කියලා පේනවා. පේනකොට උනත් ඒක පිළිබඳ සැක ඇති වෙනවා. නිසා කොච්චරක් භාවනා කරන්න වෙයිද අපිට සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. කොච්චරක් භාවනා කරන්න වෙයිද අපිට සම්මා සංකල්ප ඇති වෙන්නේ. ඒක මුළු කාලේ ජීවිතේ පුරාම තියෙන අභියෝගයක්. ඒ නිසා ඒ එනකොට මුළු ඇඟෙන්ම මුළු හිතෙන්ම මුළු තර්කයෙන්ම මේ අපි කරන වැඩේ නිෂේධනය කරන්න මේ කරන වැඩේ බංකොලොත් කරන පැත්ත තමයි කතා කරන්නේ. හැබැයි ඒ වුණත් බුදුරජාණන්සේ ශාසනය පිහිටෙව්වා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා මේක සතියෙන් කරගෙන යන්න. ඔය මොන වංචනික ධර්මයේ අවශ්‍යට ගතිය ආවත් මායාව ගතිය ආවත් සතියෙන් ඉන්නවා කියන විශ්වාසය තියෙනවනම් මේකෙන් උඹට කඩන්න පුළුවන් මේක. ඒක නිසා මේ දෙකේදිම සතිය තියෙනවද එහෙම නැත්නම් මේ මොන විදියෙන් මට බය චකිත ආවට මට සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන කෙනාට කියන්නේ කාය ජීවිත নিরপেক্ষව සතිය වඩනවා කියලා. දැන් මේ අන්තිමට ලියලා තියෙනවා මට ඔළුව තද වෙනවා ඔළුවෙන් එළියට යන්න හදනවා වේගයක් හරි මේකල කියන්නේ තාම කය අල්ලගෙන ඉන්නේ. ඒ ගති ස්වභාව දකින්න ඔළුව තද වෙනවා කට තද වෙනවා බඩ තද වෙනවා කියලා කියන්නේ අර પરමාර්ථ ධර්ම වලට සම්මුති රිංගවන්න හදනවා. දවසක හිතන්න තද වෙනකොට තද වෙනවා. ඔකයි කටබඩන අය දාන්න නැතුව ගන්න පටන් අරගත්තොත් එයා ජීවිත පරිත්‍යාග කරනවා. ඇසිස් මස්ලි දන් දෙනවා. මේ ජීවිතේදීම වෙසන්තර ජාතකේ වගේ එහෙම නැත්නම් දසපාරමිතා පිරෙනවා. මේ භාවනාවේදී මේන අභියෝග ඔක්කොම තියදී නොසලී භාවනා කරනවා කියලා කියන්නේ ඇසිස් මස්ලි ඔබට පුදන්නම් මොකද හින්දුවකුත් තියෙනවා. මහ වෙනුවෙන් මොකද්ද මම දන්නේ ඒ මේ වචන භාවිතලා තියෙනවා මේකෙදි සත්පුත්‍රයන්න්ද කිව්වේ වගේ ওই අනම්මනන්දේ වන්සේ නිවන වෙනුවෙන් ඒ නිසා මේ දේ මේ දේවල් වෙන්නේ භාවනාව නිසා බලන්න මේක මට රැකගලා ඉන්න පුළුවන්ද කියලා මේක දරාගෙන ඉන්න පුළුවන්ද කියලා ඒක තමයි ලෝකේ තියෙන පෞරුෂත්වය ඒකයි ਸਰවචනන්සේ දේශනා කරේ යුද්ධෙට කියලා 1000ක් මරනවට වැඩිය Taman ජය ගන්න එක දිනු සංගාමේ සහසංජිතේ දස දහසක් සතුරම් මරනවට වැඩිය මේ ඇතුලේ සිදුවෙන දේ දැනගත්තොත් ඒක බුදුරජාණන්සේ අගය කරනවා. ඒ නිසා මේක උත්සාහ කරලා බලන්න යන පාර හරි. නමුත් ඒකට ලෑස්ති මනසකින් ධම්මා දිට්ඨියකින් යාම සඳහායි අපි මේ වෙලා ගන්නෙ. අනිත් එක අනිත් ඒක ගියේ නැති කෙනාටත් මේක පිළිබඳ පොඩි දැනුමක් කෙන එක හරි වටිනවා. භාවනාවේදී Tamanටම Taman ඒකට කමටහන් සුද්ධ කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාව දිගටම කරගෙන යන විට සිතෙහි ඇතිවන වෙනස් වෙන සුළු ස්වභාවය දකිමි. භාවනා අරමුණ නිරීක්ෂණය කිරීමෙහි දීර්ඝ කාලයක් නිරත වූ පසුව භාවනාවෙහි අරමුණ පරීක්ෂා කරන සිත දැකීමටද වරින් වර එමේ සිතෙහි ස්වභාවය දැකීමටද නිරීක්ෂණය කිරීමටද නැඹුරු වී තිබේ. එහිදී අරමුණ වරහන් ඇතුලේ ආනාපානය මනා ලෙස නිරීක්ෂණය කිරීමට උපකාර වන සිතද සමහර අවස්ථාවල අරමුණ නිරීක්ෂණය කිරීමට අපහසු වන පැහැදිලි බවකින් තොර මත්තු ස්වභාවයක් වැනි සිතද සමහර විට අමතරව පෙනෙන අනෙකුත් අරමුණු සංසිද්ධීන් වලට දුවමින් ආපසු මූල කර්මස්ථායට කර්මස්ථානයට එන සිතද නිරීක්ෂණය කරමි. සිතෙහි පවතින මෙම වෙනස් වන සුළු ස්වභාවය මනා ලෙස වැටහෙයි. සමහර අවස්ථාවලදී කිසිම අරමුණක් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට නොහැකි මත් වූ ස්වභාවය වැනි සිතක් පවතින විට ඒ ගැන කල යුතු දේ ගැන උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා, නිවන් සුව ලැබේවා. ඒක ඇත්තටම අර චිත්තානුපස්සනා වෙලාවේදී බුදුජාන් වහන්සේ සඳහන් කළ තියෙනවා සතිය කයේ පිහිටලා පුරුදු කරපු කෙනාට විශේෂයෙන්ම සද්ධාව සීලය සතිය තියෙන කෙනාට සංකිට්ඨං වාචිත්තං සංකිට්ඨං වාචිත්තං චි පජානාති විකිට්ඨං වාචිත්තං විකිට්ඨං චිත්තංති පජානාති කියලා. සංකිට්ඨං චිත්තං කියලා කියන්නේ හිත ඇතුළට නැමිලා සීතල වෙලා ඇකිලිලා තීන මිද්දේ වගේ. හිත ලීන වෙලා. විතර මොනවක්වත් කියාගන්න බෑ හිත සංකෝචන වෙලා. ලීන භාවයටපත් වෙලා. හැබැයි මෙයා දන්නවා මගේ ඇඟත් වැක්කිරලා එහෙමම නිකන් මේ ගල් වෙලා වගේ සීතලලා තියෙනවා මේ සතිය තියෙනවා අනික් වෙලාවෙ තියෙනවා මීයක් කඩන ගිය මීවැද්දෙක් මීමැසි පොඩි අවශ්‍යගෙන ඔළුව වටේ කරකෙනා වගේ හිතවිලි සම්පූර්ණ නන්නත්තරයි දෑත බදලා උසලා ඌ කිට්ටක් ගලේ ගැහුවා වගේ නන්නත්තර ගිහිලා බෑ සතිය තියෙනවා මේ දෙකම ඒක දැන් මේ විකිට්ටන් හිත සමාධි හිතකින් පරික්ෂා කළ යුතු කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ සංකිට්ඨං වා සිත්තං සමාධියෙන් පරික්ෂා කරන්න බෑ. මොකද මේ හිත ඒ වෙලාවේ බලන්නේ නැතුව විනයිතිකෙන් බලන්න බෑ. නමුත් මේ දෙකම සතියෙන් බලන්න පුළුවන්. තුනම සතියෙන් බලතයි. සමාධිමත් හිත සංකිට්ඨ හිත වික්කිට්ඨ හිත මේ තුනම සතියෙන් බලන්න පුළුවන් නිසා මොකද සමාධියට බලන්න පුළුවන් වෙන සමාධියේ තියෙන හිත විතරයි. සංකිට්ඨං හිත සමාධියට ප්‍රතිපක්ෂයි. වික්කිට්ඨං හිත සමාධියට ප්‍රතිපක්ෂයි. එතකොට සමාධියේ තියෙන මනස කොච්චර පටුද සතියෙන් බලන කෙනාට මුළු තුනම බලන්න පුළුවන්ද? මේ තුන බලන්නේ නැතුව සත්‍ය සමාධිය තියාගන්නවයි කියලා කියන්නේ සමාධියට 16ක් වෙනවා. වාලෙක් වෙනවා. මේක සතියට අල්ලගන්නයි කියනවා. ඉතින් මේ මේ වික්කිට හිත ආපු වෙලාවේ බලන්නේ නැතුව එන්න තියෙන වික්කිට හිත බලලා සතිපට්ඨාන සත්‍ය වඩන්නත් බෑ, විපස්සනා කරන්නත් බෑ. පහුවෙච්ච හිත වික්ෂිප්තයට බලලත් බෑ. පුළුවන් නම් අදිෂ්ඨාන කරන්න ඕනේ මගේ හිත බොහොම හැංගිලා, ලීන වෙලා මිදිලා එහෙම මේ ඉන්නවා ගල් ගහිලා වගේ. මුළු ඇඟත් තද වෙලා ඔක්කොම නිකන් අයිස් කුට්ටියකට තද කරලා වගේ. අපි සතිය තියෙනවා. සමාජයට වෙනවා මුළු හිතම ඇවිස්සලා. මේ මැස්ස ඇවිදින්න වගේ මේ වැද්දාටේ. ඒ සතිය තියෙනවා. ඒක විස්තර කරනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපේ අම්මා මැරුණා, ගිටගිනි ගත්තා, දරුවා මලා, ඇහැ පොට්ට වුණා ගිනිගත් මොනම වුණත් හිත කොච්චර විසිරුතර වුණත් ඒක දැක ගන්න පුළුවන් ගතිය නැති කරන්න ගින්නට බෑ. ඒ බව දැක ගන්න පුළුවන් ගතිය නැති කරන්න අම්මට බෑ. මැරිච්ච අම්මටත් බෑ දරුවටත් බෑ ගෙට ගිනි ගත්තත් බෑ. ඒ නිසා ඒක දැක ගන්න බව හිතේ තියෙනවා නම් එතන ඒකාග්‍රතාවේ නැහැ කියලා කියන්නත් බෑ. එචා සම්පූර්ණ විසිච්ච හිතෙත් ඒ බව දැනගන්න පුළුවන් ගතිය තියෙන මනුස්සයට විතරයි. ඒ නිසා ඒක ඇත්තටම කියනවනම් මොනක්වත් නැති විවේක හිතේ කරන භාවනාවට වැඩිය සතියට වැඩි ඉතාමත් උත්කෘෂ්ඨ සතියක් තමයි අර කලබල වෙලා විසිච්ච වෙලාවේදී ඒ බව පවතින සතිය. නමුත් ඒක අපි භාවනාකාරය විසින්වත් අගය කරන්නේ නැහැ. ඒ මොකද අපිට අඳුන්ලා දීලා තියෙන සතිය මේ සමාධියත් එක්ක පටලවලා තියෙනවා. නිසා විකිත්ත හිත සංකිත්ත හිත දෙකම තේරුම් අරගන්න හම්බෙච්ච අවස්ථා දෙකක්. මේ ලියලා තියෙන්නේ එහෙම අවබෝධයෙන් නෙවෙයි සැකෙන් යුක්තව. ඇයි මවැනි භාවනා කරන කෙනෙකුට හිත ඇකිලෙන්නේ? ඇයි මවැනි භාවනා කරනකොට හිත විසිරෙන්නේ කියලා හිතනවා. ඒ මොකද මේ හිත මගේ කියලා හිතාගෙන. ඒ වුව සිද්ධ වෙන්නේ හේතු බල ධර්මයට මට තියෙන යුතුයකම තමයි. ඒවා ඒ ඒ පදයට නටනකොට සත්‍ය ආලෝකයට ලක් කරන එක. ඒකට පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. ඒකට පුදුමාකාර රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් අවශ්‍යයි. විප්ලවීය දර්ශනයක් අවශ්‍යයි. ඒ ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ බොහොම සාමකාමී තේරවාද තිරුණාංශ කෙනෙක් කියන්නේ ලෑස්ති වෙලා ගියොත් ඔය වැඩේ අමාරු නෑ. බෞද්ධයෝ ලෑස්ති නෑ. බෞද්ධය හිතන්නේ භාවනා කරන්නේ සංකීර්ත හිත නැති කරන්නයි විකීර්ත හිත නැති කරන්නයි කිය. මේ සංකීර්ත හිත සංකීර්ත වශයෙන් අවබෝධ කරන්න හෝ විකීර්ත හිත වික්ෂිප්ත වශයෙන් අවබෝධ කරන්න කියන එක බුද්ධ ආගම විසින් කපලා දානවා. ඒකලන මැද කෑල්ල විතරක් ඉල්ලනවා. ඉතින් යාට බලාපොරොත්තු සොංගින වැඩි. යාගේ බලාපොරොත්තු සාර්ථක වෙන්නේ තුනෙන් එකයි. සතිය අනේකනට තුනම බලාපොරොත්තු. තුනම බලාපොරොත්තු ඉෂ්ට වීම වෙනවා. නිසා මේ තියෙද්දි සතිය පවත්වන මිනිස්සයාට දිවිවරු වඳිනවලු, බ්‍රහ්මයේ වඳිනවලු නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේනා බිජානාමේ යම්පිනිස්සාය ජහයති මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ මිනිසයා භාවනා කරන්නේ මොකේද කියලා මට තේරෙන්නේ නැති හින්දා. කිසිම ලාභයකට පරෝධනයකට කවුරුත් දන්න දෙයකට නෙවෙයි භාවනා කරන්නේ. ඒක මිනිස්සු පශ්චාත්තාප වුණාටද දෙයියෝ වඳිනවලු බ්‍රහ්මයේ වඳිනවලු මොකද මිනිස්සයා කියන සතා නිටතරම ඉල්ලුම සැපයුමට වැඩ කරන අමනේ. ඒ තරම් ආර්ථික විද්‍යාව අපේ මොලේ කාලා තියෙනවා. ඒ කරමන් කරන සඳහා හේතු සම්පාදනය කරපන් කිරීම සඳහා විතරයි මොනවාක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට දෙයියොත් බයයි බ්‍රහ්මියොත් බයයි මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නැහැ තා භාවනා කරන්න මට කරන්න තියෙන උපරිම හේතු සම්පාදනය කරන්න කිසිම බලාපෑක්ෂාවක් කරන්න බෑ ඉතින් එහෙම දෙයකට හරි අමාරුයි මොටිවේට් කරන්න කවුරු හරි. මොකද කටගැස්මක් දෙන්නේ නැහනේ. තෑග්ගක් දෙන්නේ නැහනේ. එහෙම කෙනෙක් ප්‍රතිඵල නැතුව හරි කමන එක චිත්තක්ෂණයක් හරි භාවනා කරලා තියෙනවා නම් ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව මුදුවට මතක තියාගන්න එක දෙයියන්ගේ ප්‍රඥාන්ගේ මේ වන්දනාවට ලක් වෙනවා. ඒ බව දෙවියන් බ්‍රහ්මයන්ට උඩින් හිටපු සරුවච්චන් වහන්සේ අගය කරලා තියෙනවා. ඒ නිසා යමක් අපේක්ෂා කරන භාවනා කරන කෙනෙක් තියෙනවා නම් හැම අපේක්ෂාවක්ම සූන් වෙන සුළුයි. ඒ නිසා අපේක්ෂාවක් නැතුව යන එකනට සුන් වීමක් නැහැ. Every appointment is disappointing. Therefore have an appointment with a disappointment you will never get disappointed. තේරෙනවද? ඒක තමයි ඔය ට්‍රම්ප් ඇමරිකාවට ගියාට පස්සේ ඇමරිකන් කාරයට බුද්ධහම කියලා දෙන්න තේරෙන්නේ නැහැ නේ. ඒකට ලිව්වේ appointments කියලා letter එකක් ලියලා තිබ්බා. A4 paper එක විතර ඇති. ඒ දවස්වල මට ඉංග්‍රීසි දැනුම තිබුණේ නැහැ. මම ඒක සිංහලෙන් කියෙව්වා. හිටගෙන ඉන්නකොට මට තේරුණා මේකනම් අම්මතර જાති එකක්. වහාම ගෙනිලා ෆොටෝ කරලා තියාගෙන හිතාන හිටියා මගේ ජීවිතේ බලාපොරොත්තු නැති එකක් වේවා. ඒ කියන්නේ බලාපොරොත්තු සුන් වේවා, කෙල වේවා, නාහතමාපෝ. ඉතින් මම දකිර දකින්න කරන්න කියනවා නාහතමාපෝ හැන්දි ගෑවිලා ඵලයන් කියලා. කිසිම බලාපොරොත්තුවක් තියෙන මිනිහෙක් එක තඹ බල් රේණුවක විශ්වාස කරන්න එපා. ඌ බෙල්ල කපනවා. කීම බලාපොරොත්තුවක් නැතුව ඇසුරු කරන එක නන අපි කියනවා කල්යාණ මිත්‍රයා. සත්පුරුෂයා, සද්ධර්මය. මේ අම්බලමක එකතු වෙච්ච මිනිස්සු වගේ අද උදේ එකතු වුණා ඇඳවි ගියා. බලාපොරොත්තු වෙන කට්ටිය අතර තියෙන හොඳමනේ දර්ශන තමයි විවාහය. විවාහ කරපු අය දන්නවා මටත් වඩා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි නොබැඳි જાතින්ගේ සංගමේ. registered bachelors. අපි full registered. ඒ නිසා මොනම බලාපොරොත්තුවක් නැති එක තමයි විකීත හිතත් එක බලාපොරොත්තුවක් සංකීර්ත එක බලාපොරොත්තු මොකක්වත් නැහැ ඔක්කොටම යන්න අරින්න. ඒ කරලත් භාවනා කරන එකට දෙයියෝ බ්‍රහ්මයේ වඳිනවා කියන එක හිතාගන්න. මේ ගතිය ඒ ඒ බ්‍රහ්ම පූජනීය, දේව පූජනීය ගතිය බුලුවන් තරම් රකින්න මම කියන එක manussත්වයේ ඉක්මවලා තියෙනවා. අමාරුයි තේරුම් කරලා දෙන්න. නමුත් මෙතන ගියා එක බව ලියන්න පුළුවන් නම් මම හිතනවා ලොකු ළඟාවීමක් ළඟලා තියෙනවා. මේකට කර්මා කරලා අත දෙන්න. අනුග්‍රහකරනද දිගට මේක යන්න අරින්න. හැබැයි කැන්බරක් ගියාට පස්සේ එක දවසක් ඒ දෙපම්පියෝ කිව්වා දැන් මේ දෙයක් පොඩි දරුවෙකුට කිව්වොත් කොහොමද අධ්‍යාපනයක් දෙන්නේ කියලා. අධ්‍යාපන ලැබෙන පොඩි දරුවෙකුට ඒ බලාපොරොත්තු සුන් වෙච්ච තත්වයක් කතා කරොත් කොහොම හිටියද කියලා. මම මටත් ඒකට උත්තරයක් නැහැ. මොකද මුළු ජීවිතේම බලාපොරොත්තු ඇති කිරීමක් සහ බලාපොරොත්තු වල තෑගි දීමක් නේ අපි අද තියෙන අධ්‍යාපනයේ තියෙන්නේ. නමුත් අධ්‍යාපනයේ කරලා හම්බෙච්ච ඉටිකඩියක් තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි යන්නේ ඊගා ප්‍රශ්නේ. සක්මන් භාවනාව පිළිබඳ ප්‍රශ්න දෙකක් තියෙනවා මේ දෙකම එකට ගන්නම් එක වගේ යන හින්දා ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විට යෝගාවචරයෙකු ඇවිදිය යුතු වේගයක් තිබේදයි කරුණාවෙන් පහදා දෙන්න දෙවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී එක පායක් බිම තැබීම සමගම අනිත් පාය එසවේ එහෙයින් මුලින් එක පායක් බිම තබා එය ගැන සිතා ඉන්පසු අනිත් පාය ඔසවා ගමන් කළ යුතුයද නැතහොත් ඉදිරිපය ගැන පමණක් මෙනෙහි කිරීම ප්‍රමාණවත්ද? තෙරුවන් සරණයි. ඔය ඇත්තටම සක්මන් භාවනාව නැතුව නිකන් ඇවිදින කෙනෙකුට ওই ප්‍රශ්න දෙකම ඉන්නේ මේ භාවනා කරන්න ගියාම කකුල පැටලෙන හැටි. ඉගෙන හැම භාවනාවක්ම කරදරයක් කරගෙන. මේ ඇවිදිනවා ඇවිදින්න ඇරලා ස්වභාවයෙන් ඇවිදින්න ඇරලා ඒක දිහා බලන්න ගියාම බලන්න කියන එක උපදේශේ. ඉතින් අහනවා දැන් මේකට ස්පීඩ් එක මොකද්ද? කොච්චර දිහා බලන ඇවිදින්න ඕනේද? මේ මේ හැම පයෙම වම ඉවර කළා දකුණු බලන්න දකුණු පය ඉවර කරලා වම් බලන්නද කියලා කියපු ගමන් ඒ මනසට කොහොමද ස්වභාවයෙන් ඇවිද ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට නිදර්ශනයක් මට ලියලවල තිබුණා මේ නෝන මහත් එක්කෙත් කියලා වෙලා තිබුණේ ඔබ වහන්සේ එක එක જાති නිදර්ශන කියන නිසා මේකත් කට්ටියට කියලා දෙන්නේ කියලා. එක දවසක් හැකරල්ලෙක් ඇවිල්ලා වේදිකාව රංගනයක් දැක්කලු කකුල් නඩනවලු පුදුමාකාර තාලෙට එතකොට ඉබ්බෙක් බලන ඉලක්ක කරන නැද්දකින් විතරක් මෙයා කොච්චර ලස්සන කකුල් හසරනවද මට තියෙන්නේ හතරයි ඒකත් හැසිරෙන්නේ අන්තිම කැතටනේ ඒකත් යන්නේ අමරෙටනේ ඉතින් හරගේ 100ක් පාද තියෙනවා ඒව යන රැල්ල දැකලා තියෙනවද කල්පිත යනකොට දැන් ඉබ්බට පුදුම ඊරිසියයිලු මේකට ඌ ගෙදර ගිහිල්ලා කල්පනා කරාලු මේකට දෙන්න ඕනේ වැඩක් කියලා රචනයක් ලිව්වලු අනේ ඩාලින් මං ඔයාගේ රංගනය දැක්කා. එච්චර ලස්සන දෙයක් නම් මං කවදාකවත් දැකලා නැහැ. ඔයා නෝටිස් කරාද? ඔගේ පළවෙනි කකුල ඉස්සෙනවත් එකම 67 වෙනි කකුලත් ඉස්සෙනවා. 122 වෙනි කකුලත් ඉස්සෙනවා. ඒක යන තාලේ ඒ වෙනකොට බලනකොට එහා පැත්තෙත් ඒක යනවා. අනේ මන් දන්නේ ඔයා කොහොම මේක කරනවද කියලා. බුද්ධුම ලස්සනයි කියලා අර ලියුම ගත්ත ගමන් හැකරලා කෑවලු. නේ ඒක දැකන. ඊදාසේ රංගනය කරන්න ගිහලා එක උස්සනකොට 67 උස්සන්න යනකොට ඇදගෙන වැටෙනවා. මොන විදියෙන්වත් යන්න බෑ. එහෙනම් කවුරු හරි අගේ කරන්න ඕන නම් ඌට ලණුවක් දෙන්න ඌගේ තියෙන සියලු ගුණ ඉවරයි. අයියෝ මේ භාවනා කරන්න ගිහිල්ලා මිනිස්සුયો ඉතින් වෙන කරන්න ක්‍රමයකුත් නැහනේ. ඔච්චරම තමයි තියෙන්නේ. මං ජීයේ පොඩි ළමයි හම්බෙච්ච වෙලාවේදී ඒ ළමයින්ට සක්මන් කරන්න කියලා දෙන්න ගියාම මම කිව්වා මේ එහාට මෙහාට යන්න විනාඩි 5ක් විතර මොනවත් නොකර ඕකට නම දාන්නත් එපා සක්මන් කරනවා කියලා. හොඳට බලන්න මේ ඉඩ මේ එහාට මෙහාට Tamande යන්න පුළුවන්ද කියලා. එතකොට ඇඟ තේරුම් ගන්න ඕනේ ස්පීඩ් එක. ඇඟ තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය බැලිය යුතු தත්ත්වේ. ඊට පස්සේ බලන්න මේ අනකොට මම ඉඳගෙන නෙවෙන බවන්න මොකද්ද තියෙන සාක්ෂිය කියලා. දැන් මං ඉඳගෙන නෙවෙයි. මං දැන් ඇවිදිනවනේ. කොහොමද දන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? එච්චරයි. ඒක නිසා ඊටු ටික ඔක්කොම බොඩි නොලෙජ්. ඇඟේ හිත පැවැත්වීම සඳහා අපි අසතිමත් වෙනවා. ඇඟට කියන්න ඕනේ වේගය ගන්නේ කියලා. ඇඟට කියන්න වටපිට බලන්න කිව්වොත් හිත ඇවිස්සෙනවා. කකුල් දෙක බලන්න කිව්වොත් බෙල්ල රිදෙනවා. ඒ අතරමැද තැනක තියන්න. නමුත් ඒක කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ සක්මන ගැන කරලා වරද්දලා හරි අදහස් ඉදිරිපත් කරපු කෙනෙකුට මිස කවදාවත් කරපු නැති කෙනෙකුට මේ ටිකවත් කිව්වට තේරෙන්නේ නැහැ. නිසා මේ ටික කියන්නේ රිදවන්න නෙමෙයි. මේක හාස්‍යයට නගා ගන්න ඉගෙන ගන්න ඕනේ. ඊළුවක් කරගෙන අපි අනිත් දවසෙත් මේක කරනවා. කරනකොට මේ ලැබෙන උපදේශ දඬු කඳක් කරගන්න එපා. උදළු මිටක් ඇහුවා වගේ වෙන්න අරින්න එපා. මෝල් ගස් ගිල්ලා වගේ කරගන්න එපා. මේ උපදේශය අරගෙන මේ කර ඇවිදින ඇවිදිල්ල පිළිබඳව වෙනදට වැඩිය අවදියක් වෙනදට වැඩිය සතිමත් බවක් තියෙනවනම් ওই ඔක්කොම හදා ගන්න පුළුවන්. ඒක එක කකුලක් තියෙනකොට අනික් කකුල මොකද වෙන්නේ? දැනගන්න ඕනේ ඉබ්බගෙන් තමයි යහන්න ඕනේ. ඌ ටක් ටක් කරලා කියලා දෙනවා. බුදුචාන් වහන්සේ කියලා තියෙනවා පච්චාපුරේ සංඤේ. මේ ඉස්සරහට යනකොට පිටිපස්ස පිළිබඳ සංඥාවක් මේ කයේ තියෙන. ඔයාට ඒක දැනගන්න ඕනේ. ඔයා ඒක තියෙන බව දැනගන්න. ඇවිදිට ගමන් බලන්න කොහොමද වෙන්නේ කියලා. පොල්පිට පාගන මිනිහා මේ පැත්ත පාගනකොට මේ පැත්ත උස යනවායි කියලා පොල්පිට දන්නේ නැහනේ. මේ පැත්ත පාගන මේ පැත්ත උඩ යනවා. නමුත් අපි එකක් බලන වැඩේ කරනකොට වැඩේ කරත හැකි. දෙකම බලන්න ගියොත් අමාරුයි. ඔත් දීර්ඝ කාලිනව කරනකොට වෙන්නේ ඒක පිළිබඳව අනුමාන ඥාන හරහා, අන්වේ ඥාන හරහා, ප්‍රත්‍යක්ෂ සහ අන්වේ ඥාන එකතුනහම චිත්‍රමය වෙනවා. ඒකට ගොඩාක් ප්‍රත්‍යක්ෂේ වැඩි කරන්න ඕනේ. අන්වේ ඥානේ තියාගන්න ඒක ඕනෙ වෙලාවක් කරගන්න පුළුවන්. එතකොට තේරෙනවා මෙතන ජීවිතේ එකක් කියලා කවදාකවත් දෙයක් නෑ. මෙතන තියෙන්නේ වැඩ රාජකාරී ගොඩක් ක්‍රියාවලියක්. දන්න තැනින් පටන් අරගෙන යනකොට යනකොට අන්තිමට වෙන මේ ක්‍රියාවලිය තමයි පටිච්චසමුපාදේ කියන්නේ. ඒක මොකාටවත් අල්ලන්න බෑ. දන්න පුළුවන් තරකින් ඇතුළට ගිහිල්ලා විස්තර වශයෙන් බලනකොට අන්තිමට gediya පිටින් යනවා. ඒකෝට අපේ නිස්සාරණ වල භාෂාවෙන් කියන්නේ සක්මන් කරනවා කියලා කියන්නේ gediya පිටින් ඇවිදින බව දන්නවනම් සක්මන. වම දකුණු වශයෙන් බලනා තාක්කල් එසවි මේ විතබෙන් බලනා තාක්කල් තාම මොන්ටිසෝරි පන්තියේ. අනායාසයෙන් ඇවිදින ගමන් දන්නවනම් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිින්ද කියලා නෙවෙයි කියලා එතකොට තේරෙනවා පොරලෝසු බට්ට වැද්දෙන්න වගේ පිනිපා වැඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි ලක්මන තියෙන්නේ. එතෙන් එන්න බෑ ගොඩාක් කල් වෙනවා මේ අතරමඟදී ඇති වෙන ප්‍රශ්න. ඒ නිසා මේ භාවනා කියලා කියන්නේ එහෙම මේ දඬු කඳේ ගහිල්ලක්, කඩුව ගිහිල්ලක් වගේ වැඩක් නෙවෙයි. තමන් වෙනදා කරන සාමාන්‍ය කටයුත්තකට වැඩි සතියෙන් යුක්තව කරනවා මිස කරන දේවල් අමෝරාවටපත් කරන්න එපා. එතකොට දීර්ඝ කාලිනව කය වෙහෙසටපත් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස මම ළඟදී විපස්සනා භාවනා වැඩසටහනකට සහභාගී වුනේමි. එෙහිදී ශරීරයේ ඇතිවීම නැතිවීම එනම් උත්පාද වය අත්දැකීමි. අත්දැකීමි. එය අත්දැක්කේ ভাইබ්‍රේෂන් සෙන්සේෂන් එකක් වශයෙන්යි. මේ ශරීරයේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් දැනුනි. එහි අනිත්‍ය බව මෙනෙහි කළෙමි. මේ දිගින් දිගටම කරන විට ඇස් දෙක මැද නාසයේ උඩු කොටසේ දැඩි වේදනාවක් හට ගැනුනි. මේ අතර සමහර අවස්ථාවලදී ප්‍රසන්න සංවේදනාවක් ඔළුවේ දැනුනි. මේ සංස්කාර නිරෝධයද එම වැඩසටහනේදීම මගේ බෙල්ලේ දෙපැත්තේ තදබල වේදනාවක්ද විටින් විට හිසරදයක්ද දැනුනි. මේ වේදනාවන් දරාගත හැකි තත්වයේ තිබූ නිසා උපේක්ෂාවෙන් බලා සිටියෙමි. තවද බොඩි සෙන්සේෂන්ස් වලින් පංචස්කන්ධයේ උදයවැය අලමින් අනිත්‍ය මෙනෙහි කළමි. මේ සංස්කාර නිරෝධයේද නැතිනම් කමඨාන් සුද්ධ කිරීමට ලක්විය යුතුද? වහන්සේට තෙරුවන් සරණයි. මම කියන්නේ ඒ භාවනා මධ්‍යස්ථානයේ ඒ ගුරුවරයාගෙන් අහන්න ඕනේ. මොකද මගේ උපදේශවල මොනවත් මමත් කියලා නැහැ. මේ මගේ මේ මේ වගේ වැඩපිළිවෙලට අනුව දෙන උපදේශ පන්තියක් තියෙනවා. ඒකට මම වග කියනවා. අනිත් දේවල් මට හරි අමාරු උත්තර දෙන්න. ඒකට මම කිරුවා වෙන්නේ නොදන්න කවුරු හරි විවේචනය කරා වෙනවා. අනවශ්‍ය හතුරුම වාගන්න. ඒක නිසා ඒ කරන කෙනාගෙන්ම අහගන්න මෙහෙම කරනකොට මෙහෙම වුණා එයා දන්නවා. දැන් මම එහෙම කියලා නැති නිසා මම විස්තර කරන්න ගියොත් ඔයගොල්ලෝ හිතන ඇති කොහමද දරුවඥයි කියලා. එහෙනම් අර මිනිහට කියලා ඔයා මෙහෙම කරන්න ගියා ධම්මජීව හඳුරාට බැන්නා. අනවශ්‍ය ප්‍රශ්න මම දැකලවත් නැති මිනිස්සු තරහකාරී කරගන්න. එනිසා ගිහිල්ලා පළවෙනි වාක්‍යය මතක තියාගන්න. මම විදර්ශනා භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ වුණා නම් එයත් එක්ක ඕනේ කමටහන සුද්ධ කරන්න. අර එකෙන් කමටහන් ගන්නයි මෙයාගේ කමටහන සුද්ධ කරන්නයි නටන්න බුදියන්න ගෑයි ගොරවන්න ගෑයි බෑ. බුදියන තනම ගොරවන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන්නට මට අපහසුයි. මට නහය ළඟ හුස්ම අහුවෙන්නේ නැති නිසා. ඉතින් මම සිතුවිලි යන එන හැටි බලමින් මෙනෙහි කරනවා. නමුත් මම කනගාටු වෙනවා මට ආනාපාන සති භාවනාව කරගන්නට අමාරු වීම ගැන. ඔබ වහන්සේගේ අවවාදය පතමි. තිරුවන් සරණයි. මම අපි ඊට එක සාකච්ඡා කරා ඉඳගෙන ඉන්න බව දන්නවනම් අනපරිණත තිබුණයි කියලා කිසිම ප්‍රශ්නයක් ගන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශුන්‍යාකාරගත වෙලා නිසීදති පල්ලංකා. පළක මැද වාඩිලා ඉන්න බව දන්නවනම් ඕන දෙයකට ඉඩ තියෙනවා. ඒ නිසා පටන් ගන්නකොට මට ආනාපානිය අවශ්‍යයි එකමයි තිබීවිත කියලා හැඟීමක යනවනම් ඒ ඉතින් මේ ප්‍රශ්නිකට මුලක්. ඒ නිසා පටන් ගන්නකොට ඉඳගත්තට පස්සේ ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියන එක වැටහෙනවද නැද්ද කියලා මේකේන කියන්න කැමති නම් මට පුළුවන් තවත් ඒ අත්දැකීමෙන් පොඩ්ඩක් විස්තර කරන්න. මේ කෙනාට වාඩි වුණාට පස්සේ වාඩිලා ඉන්න බව තේරෙනවද කියලා කියන්න කැමතිද? තේරෙනවා. කොච්චර වෙලා වාඩි වෙලා මම වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. නෑ නෑ ඒ කතාව මුකුත් නැතෝ මම මේ කියන්නේ. ඒ ආනපානෙත් නෑ හිතවිලිත් මුකුත් නෑ. ඒක නෙමෙයි අපේ දර්ශනය. අපි හොඳට පట్టල වාඩි වෙනවා. වාඩිලා විනාඩි කීයක්, තප්පර කීයක්, චිත්තක්ෂණ කීයක් මම දැන් වාඩි වෙලා ඉන්නවා කියලා දැනීම තියෙනවා. තියෙනවද කොච්චර වෙලා දල වශයෙන් කිනොත් තප්පරයක් ඉන්න පුළුවන්ද විනාඩියක් ඉන්න පුළුවන්ද හරි මේ විනාඩි 4 5 6 7 කරගන්න මොනවද කරන්න ඕන ඔච්චරයි භාවනාව කියන්නේ ආනපනිය නෑ කියන්නත් එපා හිතුවිලි තියෙනවා කියන තේ ඔක්කොම ඒ වෙලාවට යන්නේ නාගන්තුකයෝ ඒක පිළිබඳ අපිට චීන්දුවක් කරන්න බෑ කොයි කෙනත් ඇවිල්ලා යයි. අර කයේ හිත පවතින එක දැන් Tamanට ගෙස් කරගන්න පුළුවන් විනාඩි 3-4ක් ඉන්න පුළුවන් කියලා. අනිත් දවසෙත් ඒකට ලාභ වෙන විදියට ඒකට අනුග්‍රහ වෙන විදියට හොඳට ටිකක් සක්මන් කරන්න. සක්මන් කරපුවම සාමාන්‍ය ඉඳගෙන ඉන්න ආසාවක් එනවා. ඒකල වාඩි වෙනකොට හොඳට කයට සැප දෙන්න. සුදුසු ඒ කියන්නේ කයට පහසු ඉරියව්වක් දෙන්න. දීලා සීලය ආවර්ජනය කරන්න. මගේ මේ කයත් ජීවිතයත් තිරසත්ත්වෙන්න පූජා වේවා කියලා <coughs> දැන් මං ඉන්නේ සැපසේ මං දැන් ඉන්නේ සමබරව මේ සැප භාවය මට තව කොච්චරලා දෙන්න පුළුවන්ද කියලා ඒක විපස්සනාවකත් වෙන එක මෛත්‍රී භාවනාවක් වෙනවා ඒකට හිතවිලි එනවනේ ඒ ප්‍රශ්නයක් නැහැ හිතවිලි ආවට මේ ඉන්න බව දන්නවනම් අපි ඒක ගණන් ගන්නෑ ආනපනේ නැහැනේ ප්‍රශ්නයක් නැහැ ඉන්න බව දන්නවනේ ආන්න මේ විදිහට මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීම වර්ධනය වීම සඳහා කටයුතු කරන්න ගියොත් අපිට තියෙන බොහොම ළඟාවිය හැකි එල්ලයක් බොහෝම ඉක්මනට හැකි සංඥා මත වෙන පශ්චාත්තාපේ නැති වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ මම වසර 7ක පමණ සිට භාවනා කරමි. ආනාපානය අසු නොවන නිසා ටික කලෙක සිට ශාරීරිය දෙස බලා සිටිමි. උදරයේ උස්පහත් වීම දැනේ. නමුත් ටික වේලාවකින් උදරයේ උස්පහත් වීම පරයා පිටේ වේදනාව දැඩි ලෙස නැගේ. නැතහොත් හුස්ම හිර වෙනසේ දැනී වේගයෙන් හුස්ම පිට වේ. පැයක් පමණ දැඩි වෙහෙස දරා භාවනා කරගෙන යා හැක. භාවනාවට කැමති නිසා යලි අලි යලි අලි කළද ඒ සටනක්සේ හැඟේ. කරුණාවෙන් අවවාද දෙනු මැනවි. ඒක නිසා ඒ අර ඉස්සලා අපි කතා කරපේක වගේ හුස්ම තියාගන්න ආදර්ශයක් විදිහට නමුත් බලන්න පොර කන්නේ දඟලන්නේ නැතුව ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉරියව්ව අපහසුවක් දැනෙනවා නම් ආයෙ සකස් කරලා පහසුකම් දෙන්න. ඉරියව්ව පොඩ්ඩක් එහෙමේ කරලා පහසුකම් දීලා ආයෙත් බලන තව විනාඩි 4ක් 5ක් ඉන්න පුළුවන් දෙයක්. අන්න එහෙම බල බල ඉනකොට ආනාපානේ බලන්න එයා නිකම්ම ගෙට ගෙවදිනවා. එලවගෙන යන්න ගියොත් කොහොමඩක්වත් අල්ලන්න බෑ. කරබන් නිකන් ඉන්නකොට ඩඟට එනවා. කෙල්ලෝ ආවේ. ඔච්චර ඔච්චර ඔච්චර ලස්සනට මේ ඉන්න පාවක සයිඩ් බැරිම තැන කියනවලු ඔබට ඒක තේරෙන්නේ නැද්ද යකෝ එලවන්න යන්න එපා එලවපෝ ආඩම්බර වෙනවලු. කරවන්නේ කයිට පුවා මේෙන් ඇඟට වෙනවා. මන්දර මේක නගේ අනු කෙනෙක් පිළිම කියන තමයි දන්නේ. ඉතින් මන් දන්නේ මගේ පැත්ත තමයි. ඉතින් ඒක නිසා කරුණා කළ මතක තියාගන්න මොනවා හකක් හරි පිටිපස්සේ එලවන්න ගියොත් අල්ලන්න බෑ. ඉතින් මට මං කෙල්ලෙක් දාගන්න හදන වෙලාවේ මගේ යාළුවා කිව්වේ මේ කෙල්ල ඉන්න හරිය සුළු කෝණයකට තියාගෙන වැඩ කරගෙන ඉන්නේ කියලා බලන්න. මහා කෝණයකට අල්ලන්න එපයි. ඒ පැත්තට හැරිලා සුළු කෝණයකට දාගෙන Taman මොනවා හරි එදී එදී ඉන්නේ කිව්වා. ඒ ළමයට මගේ දිහා බෙල්ල හරවලා බලන්න තියන්න එපයි කිව්වා. පොඩ්ඩක් ඇහ ගන්නවද කියලා බලන්න කිව්වා යාත. එච්චරයි. ඉතින් ඌව ඌව කියපුවාම ඉතින් මට බයිනෝ. මේ අනවශ්‍ය නිදර්ශන ගෙනත් දීලා මේ භාවනාව කියලා දෙන්න හදනවා කියලා. ඒක තමයි මේ මේ මේක හරි බයයි මොන හරි කතා කරන්න. මේ මේ වගේ මේ අරමුණ හිතාගන්න බැරි අරමුණක් අල්ලගෙන මේ කරන භාවනාවට කියන දෙන්නේ භාව නෑව කියලා. වලිග නැති එක විතරයි තියෙන්නේ. භාවනාව කියලා කියන්න බෑ උකට. බුදුරජාණන්සේම කරදරයක් කරලා නෑ. මේ පහසු විදියට කය තැම්පත් කළා. ඒක දිහා බලනකොට ආනපනෙ පේනවනේ ඒක ගන්නේ. පිම්බි මැගලින් පේනවනේ ඒක ගන්න. අර කි විදිහට කම්පන චන්දර පේනවා ඒක ගන්න. ඉඳගෙන ඉන්න මෙයාට හැප්පෙන තැන් ගන්න ඉච්චරයි. එතකොට පේන දේනේ බලන්නේ. දැන් බෞද්ධයට වෙලා තියෙන්නේ නොල පතපු දෙය නොලැබීම නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවේ 170 75ක් මෙයන්නේ. අරක බලන්න ගියා ඒකට. මේකයි කාමයේ ඇති වෙනස මොකක්ද කියන්නේ? කාමෙමයි. තියෙන දේ කියාපන් කියනකොට කවදාවත් නෑ බෑ කියන්න වෙන්නේ නෑනේ. ඉතින් ඒක දෙන උපදේශ පිට අහන්න කැමතිත් නැහැ. ඒ උපදේශ ඇහුණාට කනට ඇන්නෙත් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගර්සාන් වහන්ස නිස්සරණ වණයට භාවනා කිරීමට පැමිණීමේදී දෙන උපදෙස් පරිදි SMS හි වටිනාකම යෝගාවචරයට පහදා දුන්න මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔය ඒකේ නා කියනවනම් ඒක නා තේරුම් ගත්ත එක එතකොට මට පුළුවන් පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. මේ කියපු එකනට කොහොමද තේරලා තියෙන්නේ SMS එකට? එහෙම නැතු මම මම දැන් පැය දෙකක් කතා කරලා ඉන්නේ. තවත් මම කතා කරවන්න හදනවා. එහෙම නැත්නම් මම ප්‍රායෝගික මිනිසෙක් විදිහට බාර ගන්න යෝජනාව. ඒ කෙනා කැමති නම් Tamanට වෙච්ච ලාභේ Tamanට ඒක තීරුම් ගත්ත හැටි මට පුළුවන් තව පොඩ්ඩක් ඒකට පොඩි තල්ලුවක් දෙන්න. කැමතිද? ප්‍රශ්න ලියපෙකන එක්ක මට කියන්න වෙනවා ප්‍රශ්න ලියපෙකනයි නමත් ලියන්න කියලා. ඒක පල්ලතෑගේනේ. ඒ නිසා මේ මේ කවුරු හරි කියන කෙනෙක් මයික් එකට ඇවිල්ලා Taman SMS කියන එකෙන් තේරුම් කරන්නේ මොකද්ද අගය කරන්නේ මොකද්ද කියලා වචනයක් කියව බලන්න. එතකොට මට පුළුවන් පොඩ්ඩක් ඒක තව තල්ලු කරලා දෙන්න. කවුද කැමති? මේ මේ මේ සංවිධායක මණ්ඩල කෙනෙක් ඉදිරිපත් වෙමු. ආ කියෝ නැත්නම් අයිරන් ඕනකට දෙන්නේ හරියන්නේ. ඈ? මොකද්ද මම දැන් නෑ slowly mindfully silently කියන එක තමන්ගේ අත්දැකීම් ටික කියන්නේ. ඔය මයික් එක දෙන්නකෝ ඔය මතක් කරලා ගන්න. දන්න ටික කියන කෙනා කියන්නේ දන්න ඔක්කොම දන්නේ මම දන්නවා මම හිතන විදිහට ස්වාමීන් වහන්සේ slowly mindfully slowly silently Sil slowly mindfully silently SMS කියන එක මම හැම වෙලෙම ඉරියව් මම කරන මොකක් හරි ඉරියව් මම වේගෙනුත් යන වෙලාව තියෙනවා වේගෙන් වැඩ කරන වෙලාවක් තියෙනවා නමුත් මම මේට එක සතිමත්ව හිතෙන් මම මේ මේකයි කරන්න දැන් මේ මම වේගෙන් යන්නේ මම මේ විදිහට මේ මේ වෙලාවට මේක කරන්න ඕනේ කියන එක මගේ හිතට මේ ආතතියක් නැති වෙන විදිහට මගේ ඉරියව්ව පවත්වාගෙන යන එකයි මම කරන්නේ ඒ වගේම අනිත් අයට මේකෙන් බාධාවක් වේද කියලාත් හිතනවා. මම මේ කරන වැඩෙන් අනිත් අයට ප්‍රයෝජනක් වේද කියලා ප්‍රයෝජනක් වේවා කියලා හිතනවා ප්‍රයෝජනක් වෙන දේක් තමයි කරන්නේ. ඒ විදිහට හැම වෙලෙම මම මේ වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියලා හිතනවා. ඒ හිතීමෙන් ඉරියව්ව පවත්වාගෙන යනවා. හිත යාට මෙයාට යන වෙලාවල් තියෙනවා. නමුත් ආපහු මට ලේසියෙන් ඒ ඉරියව්ව මට ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ මම ඉරියව්ව පවත්වාගෙන යන්නේ. මම හිතන්නේ ඉරියව්ව හරියට ඉරියව්ව කරේ සතිමත් වීම තමයි මේ වචන තුනෙන් තේරුම් කරන්නේ කියලායි මගේ අවබෝධය. ස්වාමීන් වහන්සේ වැරදි නම් නිවැරදි කරන්න. ඔය එකට එකතු කරන එක ලේසි මට. වැඩක් කරනකොට යෝගාවචරයක් වශයෙන් යෝගා භාවනා මධ්‍යස්ථානට ගියා නම් නැත්තම් තමන්ට යන්න ඕන නැවතිල්ලේ වැඩ කරනවා කියන එක මතක තියාගන්න. අපි කලබලකාරයෝ ඒක අහන්න දෙයක් නැහැ. මෙතෙන් ආවට පස්සේ නැවතියි. සයිලන්ට්ලි කියලා කියන්නේ තමන් කරන වැඩෙන් නිකුත් වෙන හැම සද්දයකටම අහුම්කම් දෙන්න හිමීට කරන්න යන්න එපා. එමිට නිසද්දව කරන්න යන්නත් එපා. තමන්ගෙන් නිකුත් වෙන හැම සද්දයකටම අහුම්කම් දෙන්න. එතකොට ඉබේම සතිමත් වෙනවා. එතකොට පේනවා මේ වැඩේ මෙච්චර සද්ද නැතුව කරතයි කියලා. දොරක් වහනකොට බලන්න දඩස් කාලා වහන්න පුළුවන්. නමුත් ඒක අපි හොඳට සතියෙන් බලලා බ්ලොක් එක අතින් අරගෙන වහන්න පුළුවන් සද්දයක් නොවන විදියට. මේ පොළවේ ඇවිදින මේ හොඳම තැන තමයි එහා ශාලාව. එහා ශාලාව ඇවිදිනකොට දඩස් දඩස් දඩස් දඩස් කලා සද්දය එනවා. මොකද ඒකේ මේ මේකේ වගේ එළලා තියෙන හොඳ නැහැ. මම පළවෙනි අපි 2006 ඉඳලම දැකපු එකක්. ඒකේ යනකොට පේනවා හදිසි යන කෙනා එයාගේ නිකුත් වෙන සද්ද ගැන කිසිම හැඟීමක් නෑ. යාට තියෙන ඉක්මනට එහා පැත්තට යන්නේ ඒක. නමුත් එතනම කවුරු හරි භාවනා කර කර ඉන්නවනම් පොළොව මහී කාන්තාව හෙල්ලෙමු කරා. දොරක් අයිනකොට පිඟානක් කෝප්පයක් හොදනකොට තමන්ගේ නිකුත් වෙන සද්ද ඇහුම්කන් දෙනවා නම් ඉබේම සතුටුමත් වෙන්න අර නැවතිල්ල කරන එකත් හිත මහණු අයියකෝ නැවතිල්ල කරන්නේ ආ මේ සතුටුමත් වෙන්න ඉබේම සතුටුමත් වෙනවා ඉතින් ඒ නිසා නිසන්වනේ පරණ තියුණු භාවනා ශාලාවේ අපි භාවනා කරනකොට මේ දොර වැහිල්ලටයි ඔය නෝටිස් එක දාලා තිබුණේ slowly mindfully silently ඉතින් ඒක මම එළියට ඇදලා දාගෙන හැම කෙනාටම කියන්න පටන් ගත්තා විගාන කෝපයක් හොදන කොටත් කතා කරනකොටත් එයාට ඇහෙන විදිහට කතා කරන්න දෙදරුම් කන්න කතා කරන්න එපා එතකොට කවදා හරි Taman ඉඳගත්තට පස්සේ Tamanට සද්ද ඇහෙන්න පටන් ගන්නවා මොකද Taman සද්ද ගැන තැකීමක් නැහැ පුදුම සම්බන්ධයක් තියෙනවා Taman කවදා හරි ඒ නිස්සද්ද වැඩ කරන්න ගිහම මුළු ලෝකෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා බුදුජානනාංශේ ළඟට යනකොට ඕන කෙනෙක් කියනලු. සරුවචනාංශේ වඩිනවා. උන්වහන්සේ විවේකයට කැමති. උන්වහන්සේ නැවත වැඩිම අපේක්ෂා කරනවා නම් කතා කරන්න එපා. දැන්පත් වෙන්න. ඒසට බුදුරජාණන් ළඟට යනකොට නිකන් සයිලන්සරයක් හයි කරා වගේ. එහෙම නැතුව මයිකල් ජැක්සන් ආවනම් ඔක්කොම උඩ බයිනවා, සින්දු කියනවා, අප්පුඩි ගහනවා, මුළු වේදිකාවයි ඔක්කොම නටනවා. ඒ යාගේ ভাইබ්‍රේෂන් එක. බුදුදහමේ ভাইබ්‍රේෂන් එක බොහොම තැම්පත්. ඒ නිසා දුරු දුරු මන ධන මන පිනවන ගතිය තියෙනවා. ඉතින් ඒක Tamanට කරන Taman කරන දේ තමයි Tamanට ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ සාමූහික භාවනා කරනකොට එක්කෙනෙක් සද්ද කෙරුවත් ඇති. ඒ නිසා ඒකේ නා දන්නවනම් මේ ලොකුම පිනක් තමයි සද්ද නොකර සිටීම. සද්ද නොකර හිටියට සල්ලි පිටක් වෙන්නේ නැහැ. ආන්නේ වගේ වැඩ කරන්න ගියොත් මෙතන 100ක් නෙමෙයි 200 නේ 1000ක් දැම්මත් ස්මූත්ලි යනවා. අනිත් එක අලුතෙන් කවුරු හරි අක්පු ගමන් මේ ඔක්කොම නිස්සද්ද වැඩ කරනකොට ඔක්කොම හෙල්ලුම් කාලා හිටිනවා. මොකද මේ කියලා. ඔය ලන්ඩන් බුද්දිස් විහාරේ අපිට ගියාම සක්මන් කරන්න දෙයක් නැහැ. එතන බ්ලොක්ස් දෙකක් එහා පැත්තෙන් ගාඩන් එකක් තියෙනවා. ඉතින් අවුව තියෙන දවස්වල මම මේ ශාන්තික අවසර අරගෙන ඒක පාරට අපි 40ක් විතර යනවා අතින්ද ගිහිල්ලා සක්මන් කරනවා. දැන් එතන ඉන්නේ ඔක්කොමලා දඟලන බල්ලෝ ගෙනල්ලා දඟලන මිනිස්සුනේ ඒකම නැත්නම් නෝන මහත්තයෙක් ඇවිල්ලා මයි ළඟ අහනවා මේ මොකද්ද කරන්නේ කියලා. මං හිතුවේ ක්‍රිකට් මැච් එකක් කියලා. මේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මං කිව්වා වෝකින් මෙඩිටේෂන් කියලා. මටත් කරන්න පුළුවන්ද කියලා. ඔක ප්‍රශ්නේ නෑ වෝකින් නෙවෙයි සිටින් මෙඩිටේෂන් එකටත් එන්න පුළුවන්. ඒකට බලනකොටත් හරි සාන්තයි. මොකද ඔක්කොම සුදු. ඒගොල්ලෝ එක එක වර්ණනේ ඇඳගෙන තියෙන්නේ. අපි ඒ ගණන් ගන්නෙත් නෑ. කවුරුත් හද්ද දඟලුවත් ගණන් ගන්නෑ. ඒ ස්ලෝ පේස් එකේ ඇවිදිනකොට ඒක නියන බණක්. ඒක දිහන බණක් අහගෙන ඉන්න කෙනාට ඒ මිනිස්සු ඇත්තටම වේගය අඩු වෙනවා කියන එක නෙමෙයි තියෙන නමුත් දෙතුන් දෙනෙකුට හරි කික් වෙලා අහලා තියෙනවා මගේ මුත් ඇවිල්ලා ඇහුවා බලනකොට හරි ආසයි අපිට මේක කරන්න බැරිද කියලා මෙතන තියෙන කිරීමක් නෙවෙයි නොකිරීමක් නේ අකිරියනේ තියෙන්නේ ඒ නිසා නිසන්නේ අපි නිතර ඒක ඇඩ්වර්ටයිස් කරනවා එන කට්ටියට ලොකු වැඩක් යන තැනක් එතන ඒ කරන වැඩ නැවතිල්ලේ කරන්න නිස්සද්දව කරන්න සතියෙන් කරන්න කියලා ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විසින් මෙම විහාරස්ථානයේදී 2006 වර්ෂයේදී ආරම්භ කරන ලද පළවෙනි භාවනා වැඩසටහනේ පටන් මේ දක්වා වසර 10කට ආසන්න කාලයක් දැනට නොකඩවා භාවනා කරමි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් නිතරම සතිමත්ව සිටීමටත් එයින් ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගැනීමටත් යම් තාක් දුරට හැකි වී තිබේ. දිනෙන් දින වයෝවෘත්ත භාවයට පත් වෙන බැවිනුත් පවතින අසනීප තත්ත්වයන් නිසා ආර්ථික අපහසුතාවයන් නිසා ඉදිරි කාලය තුල භාවනා කටයුතු කර ගැනීමට නොහැකි වේදෝයි මාතුල බියක් පවතී මේ කාටත් පොදු දෙයක් ලෙස දන්නා නමුදු මෙම තත්වයට ධර්මානුකූලව සමතුලිතව මුහුණ දෙන්නේ කෙසේදයි උපදේශක ගෞරවයෙන් ඉල්ලා සිටිමි. විදේශ රටක ජීවත් වෙන අපව භාවනා මගට යොමු කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. එසේම මෙම අවස්ථාව අපට සලසා දුන් විහාරාධිපති ගරු විජිත ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ රත්නයටද මෙම කාර්යයට මූලිකව ක්‍රියා කළ බද්රා සමරකෝන් මහත්මියද ඒට සහාය දුන් අනෙක් මහත්මීන්ටද නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි. ඔය ඇත්තටම අපි අර මේ භාවනා කරන ධම්මසන්න මධ්‍යස්ථානට වෙන්න ඕනේ. භාවනා කරන්නේ ඉඳ ගන්න ඕනේ. ආදි වශයෙන් රාමුවක ඉන්නවනම් වයසට යන්නේ කරදරයි. ඔත් භාවනා කියන වචනේ පැත්තකට දාලා සතිය කියන වචනේ දාගන්න. කොයි ඉරියව්වෙ හිටියත් කොතන හිටියත් සතියෙන් ඉන්න පුළුවන් නම් වයස ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ අවුරුදු 10 තුල ඒ අර භාවනා කියන වචනය සතියෙන් ප්‍රතිස්ථාපනය වෙලා නැති නිසා අපි ස්ථානෙට බැඳෙනවා ඉරියව්වට බැඳෙනවා වෙලාවට බැඳෙනවා අවතරට බැඳෙනවා. පුළුවන් තරම් බලන්න භාවනා කියන වචනේ පැත්තකට දාලා සතිය කියන වචනේ ගන්න කියලා. ඒ නිසා මම පාද හතරකින් යු සමීකරණයක් මගේ ජීවිතේට දාගෙන තියෙනවා. බුද්ධ ධර්ම කියන්නේ භාවනාව. භාවනාව නැති බුද්ධ ධර්ම කියන්නේ හිස සුම් මලකඳ. භාවනාව කියන්නේ විපස්සනා භාවනාව. විපස්සනා විතර භාවනාවක් අනිවාර්යෙන් බුද්ධ ධර්ම විය යුතු නැහැ. විපස්සනාව කියන්නේ සතිය. එදි මම ඉස්සෙල්ලාම ප්‍රකාශ කරේ එක පර්ත්වලදී ඔක්කොටම කේන්ති ගියා. ඒක මොකද ඥාන ග්‍රෝව විතර ඉතින් තිබුණ තැන. භාවනා බුද්ධාගම කියන්නේ භාවනා භාවන කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ සතිය. ඒත් එක්කෙනෙක්ව සමන්තෝ ඒ බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරපෙකට ඔබ වහන්සේට පුළුවන් දෝ එක වචෙන්ට අඩු කරලා කියන්න කියලා. මම ඇත්තම මම බාර ගන්නවා. මම ඕගොල්ලෝ බාර ගන්න කියන්නේ නැහැ. මම කරන්නේ ඉච්චරයි. සතිය සතියට අඩු කරගත්තාම වයසට ගියයි කියලා. මොකද වයස සතිය වයසට යනවාද කියලා බලන්න. මම නිල්ලව ඉඳද්දී කල්පනා වුණා මට එක දවසක මොකද්ද බුදුහාමුදුරන්ගේ දේශනාවකට සම්බන්ධ වෙලා ගියා. අපිට ඉස්ලාම ලුණු රසය දැනෙච්ච දවස මතක තියෙනවද බලන්න ඉස්ලාම ලුණු කැටයක් කුළු කටේ තියාගත්ත වෙලාව. ඊට පස්සේ දැන් අද ලුණු කැටයක් තිබ්බහම එදා ලුණු රසය දැමීම සහ අද ලුණු රසය දැමීම අතර වයස වෙනසක් තියෙනවද කියලා බලන්න. නෑ. එන අපි වයසට ගිහිල්ලත් නෑ ලුණු වයසට ගිහිල්ලත් නෑ. කාටද කියන්න පුළුවන් ද එදා දැන් ලුණු රස නෙවෙයි දැන් වයසක ලුණු රසයක් තියෙන කියලා. මට තියෙන ගෑනු ලුණු රසයක්. මට තියෙන පිරිමි ලුණු රසයක්. නෑ. මේ ඔලුවට දාගත්තට පස්සේ වයසයි කියලා. ඉතින් ඊට පස්සේ වයස තමයි. වයසට යනවා කියලා එකක් ජීවිතේ නෑ. ඒක නිකන් මේ මේ කාලයට තා දේශයට අහු වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. කාලෝ ගසති භූතානි කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තිනවා. කාලයට යට වෙනවනම් ඒක නා සතියෙන් අප්‍රමාදව අමතපදම් පමාදව මච්චුනෝ පදක්. අපමතා නමියන්ති යපමත යතමත. ඒක නිසා රහතන් වහන්සේට කියනවා උන්වහන්සේ කාලය විසින් කාදමන කෙනෙක් නෙවෙයි උන්වහන්සේ කාලේ කාදාන එකෙක් නිසා රහතන් වහන්සේට කාල කන්‍යා කියලා කියනවා. ඉතින් ඒක කාල කන්‍යා කියලා බැන්නට ඉච්ච තරහ ගන්න දෙයක් නැහැ. කාලය කහා දාන්න පුළුවන් කාලා දාන කෙනෙක් ඉස්සර වෙන්න බෑ රහතනවාසට කාලයත් එක්ක යනවා ටක ටක ටක ටක ගන්න කාලයට පහු වෙන්නෙත් නෑ ප්‍රමාදයට යන්නෙත් නෑ ප්‍රමාද වුණා නම් ඉතින් මලා තමයි බුදුරජාණන් කියන්නේ අපමතාන මියන්ති යේ පමත්තාය අතාමත යම් කිසි කෙනෙක් සතිය නෙවෙයි නම් ඉන්නේ මලා හා සමානයි වයසට ගියා හා සමානයි නෙවෙයි මලා හා සමාන නිසා භාවනා කියන වචනේ වෙනුවට පුළුවන් තරම් සතිය කියන වචනේ පාවිච්චි කරන්න කියලා 10 වෙනි අවුරුද්දේ මම කියනවා ගරු ස්වාමීන් වහන්සේ කුසල් සිත් පහළ වීමේදී ඇතිවන විරාගයත් අකුසල් සිත් පහළ වීමෙන් ඇතිවන විරාගය පිළිබඳව ඔබ වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී තේරුම් කළා. එවැනි අවස්ථාවකදී අකුසල් සිත් නිසා වන රාගය දුරු කිරීම සඳහා භාවනා කළ යුතු පිළිවෙල දේශනා කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය පහළ වෙන රාගයේ මුලමඳක බලන්න. ඕනම දෙයක කෙලස් කපන්න ඕන නම් පිපිඤ්ඤකදී තිත්ත කපන හැටි දන්නවද? උඩ පෙත්ත කපලා මේ මේම ගහනකොට ඔක්කොම යන්නේ. අපි කියන තිත්ත කපනවා කියලා ඕනම මේ ලෝකේ තියෙන දෙයක. මුලබඳක බලන්න පුළුවන් නම් විපස්සනාවේ කිසිම දෙයක කෙලෙස් නැහැ. රාග හිතවිල්ල, ද්වේෂ හිතවිල්ල, අලෝභ හිතවිල්ල, අද්වේෂ හිතවිල්ල, තානපාන පිබ්බි බැකිලිමත් ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. අවසාන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ සිල්ගත් උදවිය සම්පූර්ණයෙන්ම කතා කිරීම නැවැත්විය යුතුයද? අම්මපා, එහෙම සීලයක් තියෙනවා නම් හරි වටිනවා. ඉතින් සීල් ගත්තේ නැති උදවිය කියලා කන්ට කවුද අදහස් කරන්නේ? මේ අට සීල් ගැන හිතලා වෙන්න ඇති කතා කරන්න ඇති. නෑ. කොයි වෙලාවෙත් බුදුහාසී කියලා තියෙන නීති පන්සිල් පොය අට සීල් රකින්න කියලා. ඒ නිසා කොයි වෙලාවෙ සීලක තමයි ඉන්නේ. ඒක නිසා ඉන්නේ සීලක කියලා හිතනද ඉතින් ඒ වුණාට අපිට ඒකට තරම්ම ජීවත් වෙන්න බැරිකම පිළිබඳ කනගාටු වෙනවා. එච්චරයි කියන්න දෙන්නේ. ඒ නිසා මේ මෙහි ආවට පස්සේ විතරක් කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ මේ දැඩි නීතියකට ලක්කරනද එහෙම නැත්නම් පාලනය කරන්න කරන වැඩ නෙවෙයි සාමූහිකව වැඩක් කරනකොට කියන දේක් අහලා වැඩ කරනවා මිස හැම කෙනාම මුදුන වෙන්න ගියොත් කරන්න බෑ එතකොට හොඳම දේ තමයි කියලා තියෙන දේ අනුව කටයුතු කරන්න ගියාම වැඩේ යනවා එහෙම නැතුව කතා කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අතරමැද ඒකට කියන ස්ථානීය ක්‍රියා සිද්ධ වෙන්න පටන් ගන්නවා එක එකන වෙන වෙනම ධර්ම සාකච්ඡා කරනවා වෙන වෙනම ධර්ම දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ කරගෙන යන්න බැරි වෙනවා. හරි. එතකොට අපි පැය හතරක් <clears throat> නෑ පැය දෙකමාරක් කරන් තියෙනවා. එතකොට අපිට තිබුණේ හතර ඉඳලා හතරමාරකම් පරියන්කයක්. දැන් අපිට ඒව කරන්න හම්බෙන්නේ නැහැ. අපිට තුනේ ඉඳලා හතර දක්වා වෝකින් මෙඩිටේෂන් නැති වුණා. නමුත් මේ තුනේ ඉඳලා හතර දක්වාම අපි මේ ප්‍රශ්න සාකච්ඡා සඳහාගත කරලා තියෙනවා. ඒක නරකයි කියලා මම කියන්නේ. ඒක හොඳයි. අපිට එතකොට ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා අපි ආමහත්ය අපිට දෙනවද පොඩි ප්‍රොජෙක්ට් එකක්. ඒ භාගෙ භාගෙ කරමු. හතරමාර වෙනකන් දක්පම් කළා. හතරමාරදලා පහ වෙනකන් ආ නෑ පහට අපි පටන් අරගන්නේ. පහට වෙනකන් ඉඳලා හතර පහ සක්මන් කරලා හැබැයි එතකොට අර නෑ එතකොට එහා ශාලාවේ ෆ්‍රී නේද? ඔව් ඒක මම කියන්න ආවේ අපිට මුළු සෙනගම ඒකට යන්න බැරි වෙයි. අයිය පිටිපස්සේ පිටිපස්සේ ශාලාවක් තියෙනවනේ. දැන් මෙතන පරණ ශාලාව තියෙනවනේ. ඔව් මෙතන එහාට ශාලාවක් තියෙනවා. අපි ඉස්සර ඒකනේ ඔක්කොම හිටියේ. <laughs> ඇහැ නෝ නෑ නෑ ඔයිට වැඩිය මට හරි මං හරි ජනප්‍රියයි ඒ කාලේ. යාමත් ඇයිතනිනේ යාගේ ඉන්ෂා මේ ජනප්‍රිය වෙලා ඉන්නේ. ඉතින් අපි අපි ඉල්ලීමක් කරමු පැයක් සක්මන් කරන්න එහා ශාලාවේ හෝ පිටිපස්සේ ශාලාව ඒකේ හිස් කරන එකනේ තියෙන්නේ. කැමති කෙනෙක් පාවිච්චි කර තැකි දැන් මේ මේ අතරමැද තැන් දැන් ගොඩාක් ඉඳ තියෙනවා. ඒ වගේ තක් මේ භාවනාව කරමු. අපි මේ